හරි නේද? එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. උතුම් වූ දහම් සාකච්ඡාවක් ආරම්භ කරන්න යන මේ මොහොතේදී මේ විදියට සියලු දෙනාම අදිෂ්ඨානය ඇති කරගන්න. මා පැමිණි අනන්ත සංසාර ගමනේදී මාගේ සිත කය වචන යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් බෝධිසත්වයන් වහන්සේලාටත් සියලු ලෝක සියලු සත්වයන්ට සිදු කළා වූ අවඩ අසාධාරණ හිඟි හිංසාවන් වරදක් ප්‍රමා දෝෂයන් වලට මාහට කමා වෙතා කමා වෙතා කමා වෙතා මාගෙන් වදින සුළම් පොදකින්වත් අන් අයෙකුට කරදරයක් බාධකයක් නොවේවා නොවේවා නොවේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම සාකච්ඡාව නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහාම උපකාරම වේවා මත් එක්කම සජ්ජායනා කරන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ හීති සුකටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යති දංජත්තාරි පුරිස යුගානි අට පුරිස පුගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාඋනේයෝ දක්කිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු සිල්නාටම දෙවන් සර සඳුදා සිදු කරන සාකච්ඡා මාලාවේ තුන්වෙනි සාකච්ඡාව මට මතක විදිහට ගිය සතියේ මේ විපාක ස්වභාවය තුළ ඇහැට රූපයක් කොහොමද එන අපිට රූපයක් පෙනෙන්නේ කොහොමද කියන එක. පෙනෙන ස්වභාවය. ඒ පේන එක දැනෙන විදිය කොටින් කිව්වා. කොහොමද? කනට ශබ්දය කොහොමද? දිවට රස, නාසයට ගන්ධ, කයට පහස, මනට ධම්ම කියන මෙන්න මේ කරුණු කාරණා ටිකේ මම හිතන්නේ මනට ධම්ම කියන කොටස නැතුව ඊටු ටික කතා කරා. කතා කරාද? ඇට රූපයක් උපේක්ෂා සහගතව දැනෙන විදිහත්, කනට ශබ්දයක් උපේක්ෂා මේ ටික විස්තර කරාද? මේ සාකච්ඡාවේ ගිය සම්බන්ධ විස්තර කරාද? ලැබෙනවත් එක පටව ගන්න පන්න සමහර කෙනෙක් කොහොම විස්තර කරනවා. ඒක මොකද ඒ ටික විස්තර කරේ නැත්නම් විස්තර කරන්න ඕනේ ඒකයි. මම ආසාදීන සම්පූර්ණ විස්තර කරා. එනේ විපාක ස්වභාවය විස්තර කරාද? විපාකයේ තුල අපිට රූපයක් පේන්නේ කොහොමද? ඒක විස්තර කරා නේද? මම විතර කොහොම විස්තර කරා සම්පූර්ණයෙන්. කාමාවචර කුසල ධර්ම රැස් කරවමින් රූපාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක් හටගන්න කියන විස්තර කරා නේද? එහෙනම් මෙන්න මේ ලෝකේ රූප කියන ඒවා අපිට දැනෙන විදිය තමයි උපේක්ෂා සහගතව. රූපයක් අපිට දැනෙන විදිය උපේක්ෂා සහගතයි. ඒ වගේ කනට ශබ්දයක් දැනෙන විදිය උපේක්ෂා සහගතයි. ඒ වගේම නාසයට ගන්ධයක් දිවට රස කියන මෙන්න මේ ටික දැනෙන විදිය උපේක්ෂා. ඒ කියන්නේ වේදනාවක් කියන්නේ රූපයක් දනවන්න නම් අපිට යම් වේදනාවක් දෙන්න ඕනේ. දැන් මේ වේදනාව කියන්නේ රිදෙනවා කියන එක නෙමෙයි. වේදනා ප්‍රභේද තුනයි තියෙන්නේ සැප දුක උපේක්ෂා. මෙන්න මේකෙන් සැප කොටසටත් අයිති නෑ දුක කොටසටත් අයිති නෑ ඇහැට රූපයක් පේන එක. කනට ශබ්දයක් ඇසෙන එක නාසයට ගන්ධයක් දැනෙන එක දිවට රසක් දැනෙන එක. මෙන්න මේ කොටස් හතරටම තියෙන්නේ උපේක්ෂා පමණයි. එහෙනම් අපිට හැම වෙලාවෙම රූපයක් අපේ ඇහැට යොමු වෙනකොටම තියෙන්නේ මොන ස්වභාවයක්ද? උපේක්ෂා. මෙන්න මේ උපේක්ෂා ස්වභාවය නිතරම අපි මොකද කරන්නේ? අභිමවා යනවා. මේක අභිමවා යනවා. මොකටද අභිමවා යන්නේ කියලා ගත්තොත් ඒකෙන් යම්කිසි තෘප්තියක් බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් යම්කිසි වින්දනයක් බලාපොරොත්තු වෙනවා. තවත් තියෙනවා. දැන් අපි එතකොට මේ මෙතේ කාලයක් අපි රූප ඇසුරු කරලා තියෙන්නේම යම් වින්දනයක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඇසුරු කරන්නේ පණ තියෙන ඒවා හරි පණ නැති ඒවා හරි මෙන්න මේ රූප ඇසුරු කරලා තියෙන්නේ යම් වින්දනයක් බලාපොරොත්තු වෙන්නේ හැබැයි රූපේ ඇත්ත ස්වභාවය මොකද්ද උපේක්ෂා සහ එතකොට උපේක්ෂා සහගත වින්දනයක් තියෙන රූපයකින් අපි මොකද කරන්නේ සැප වේදනාවක් හොයනවා උපේක්ෂා සහගත වින්දනයක් ලැබෙන ශබ්දයකින් සැප වේදනාවක් හොයනවා උපේක්ෂා සහගතව දැනෙන මේ ගන්ධයකින් සැප වේදනාවක් හොයනවා උපේක්ෂා සහගතව දැනෙන රසකින් සැප වේදනාවක් හොයනවා. ඒතර මෙන්න මේ හොයන එක ඇත්තටම අපිට ලැබෙන්න පුළුවන් ද නොලැබෙන්න පුළුවන්. අපි අපි හොයන එක ලැබෙන්න පුළුවන් ද නොලැබෙන්න පුළුවන්. ඈ අපි යමක් හොයනවනේ. ඔන්න හොයන එක හොඳ අයිය කියන්නේ ලැබෙන්න පුළුවන් ද නොලැබෙන්න පුළුවන්. අන්න නොලැබෙන්න. නේ ලැබෙන්නත් පුළුවන්ද? ඈ ලැබෙන්නත් පුළුවන්. කොහොමද ලැබෙන්නේ? නෑ නෑ හොඳටම කියපේ ගන්න. උපේක්ෂා සහගත රූපයකින් දැනෙන රූපයකින් අපි සැප වේදනාවක් හොයනවා. උපේක්ෂා සහගතව දැනෙන ශබ්දයකින් සැප වේදනාවක් හොයනවා. උපේක්ෂා සහගතව දැනෙන ගන්ධයකින් සැප වේදනාවක් හොයනවා. උපේක්ෂා සහගතව දැනෙන රසකින් සැප වේදනාවක් හොයනවා. ඔන්න ඔය අපි හොයන දේ. මොකද හොයන්නේ? සැප වේදනාවක්. ඔන්න ඔය හොයන දේ ලැබෙන්න පුළුවන්ද බැරිද? දැන් තේරෙනවද? ලැබෙන්න පුළුවන්ද? ලැබෙන්න බෑ. හැබැයි ලැබෙන්න බැරි දෙයක් උදේ ඉඳන් රැ වෙනකම් හොයනවා. දැන් ලැබෙන්න බැරි දෙයක් උදේ ඉඳන් රැ වෙනකම් හොයන්න ගියොත් අපි අතෘප්තිමත් කර මානසිකත්වයට වැටෙනවද නැද්ද? මා අසහනයකටපත් වෙනවද නැද්ද? දුකකටපත් වෙනවද නැද්ද? ඇයි අපි හොයන්නේ? ලැබෙන්නේ නැති දෙයක්. ඒක උපේක්ෂා සහගත රූපණය කියන එක නෙමෙයි. දැනෙන එකක් නැත්te නෙමෙයි. හැබැයි ඉන්නේ රූපේ නැති දෙයක් අපි හොයනවා. හැම වෙලාවෙම. මෙන්න මේ වැඩ පිළිවෙල නෙමෙයි අපි කරන්නේ. මේ වැඩ පිළිවෙල කරන්නේ උදේ ඉඳන් රැ වෙනකම් ඕකනේ අපි කරන්නේ නේ මොකක් හරි හොයනවා හොඳට බැලුවොත් කිසි දිනක අපි දුක හොයන්නේ නැහැ හොයන්නෙම සැප වේදනා සැනසීමක් සැප වේදනාවක් හොයන්නේ හැබැයි මෙන්න මේකේ අපි මෙන්න මේ සැනසීම හොයන්නේ වැරදි තැනකින් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ සැප වේදනා දැන් නිවන් සැපනේ නේ අපි හොයන්නේ සැප තමයි හැබැයි සැප හොයන්නේ කොහෙන්ද අන්න කොහෙන්ද බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස කියන ඔන්න ඔය ටික මුලින් හොයනවා හැබැයි මේවා තියෙන්නේ මොකද්ද උපේක්ෂා එකක් විතරයි දැන් හරියටම ගත්තොත් අපි කරලා තියන්නේ අර දැන් බලන්න මොකද කියලා කතා කරනවා වෙනවා වෙනවා වගේ මිරිඟුවක වතුර වෙනවා. ඒ උපමාවක් දීලා තින් බලන්න කොච්චරද කියලා. දැන් මිරිඟුවකින් වතුර කොච්චර හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිරිඟුවේ වතුර නැති වුණාට තියෙනවා වගේ පේනවා. මිරිඟුවේ වතුර නැති වුණාට තියෙනවා වගේ පේනවා. ඉතින් මෙන්න මේ වගේ අපි ඉදිරියේ මිරිඟු හයක් තියෙනවා. මෙන්න මේ මිරිඟු හය පස්සේ අපි උදේ ඉඳන් රැ වෙනකන් දුවනවා. වතුර කලඳක් හරි හම්බෙලා තියෙනවද? ඈ? ඔළුව කම් හැන්දක් හරි. ඇයි ගංගන්නට හම්බෙන්නේ නැත්තේ? ඕ මිරිඟුවේ වතුර නැහැ. ඉතින් නැති දෙයකින් යමක් හොයනවා. ඇයි අර උපේක්ෂායකින් සබක් හොයනවා. ඉතින් අපි තව අවුරුදු ට්‍රිලියනයක් මිලියනයක් බිලියනයක් හරි ගමන කල්පයක් ගියත් හම්බ වෙයිද? එහෙනම් වතුර නැහැ නේ. හරි. මම ඕගොල්ලන්ට පණිටුවක් දීලා. ඕගොල්ලෝ කෝලට මේක බාල්දි බාල්දිය දීලා. මිරිඟුවක් පෙන්නලා ඕගොල්ලන්ට කියනවා අන්න අතනින් වතුර ටිකක් අරන් එන්න කියලා. දැන් වතුර ගේන්නේ යනවද නැද්ද? ඈ? යන්නේ නැහැ. ෂුවර්ද? ඈ? ඔව්. වතුර ගේන්නේ යන්නේ නැත්නම් හරි හරි. වතුර ගේන්න යන්නෙම නැත්නම් හරි හරි. හොඳේ. තාම යනවා. නැති බව දන්නවා. එහෙම යන්නේ නැත්නම් හරි හරි. හැබැයි එක මට්ටමකට වතුර ගේන්න යන්නේ නැහැ. යම් මට්ටමකට වතුර ගේන්න යන්නේ නැහැ. හැබැයි යම් මට්ටමකට වතුර ගේන තාම යනවා. නැත්නම් අපි හදින්න බෑ. නේ. හොඳට තෝරගන්න ඕනේ. යන්නේ නැති මට්ටම හොයාගන්නත් ඕනේ. යන මට්ටම හොයාගන්නත් ඕනේ. නැත්නම් අපිට හිතෙන්නේ අපි යන්නේ නැහැ කියලා. යන්නේ නැත්නම් සංයෝජන හැදෙන්න බෑ. එහෙනම් අපිට කාමරාග වලට රූපරාග රූපරාග මානුද්දච්ච එකක් ඉන්න බෑ. මේක තෝරගත්ත පස්සේ මම කියන්නේ. හැබැයි තව කොටසක් ඉන්නවා. නෑ නෑ ඔය කිව්වට වතුර තියෙනවමයි. තාම නෑ කියලා ෂුවර් නෑ. තියෙනවමයි. එතකොට මොකද කරන්නේ? අනිත් එකම මරාගෙන හරියනවා. ඒ තියෙනවා කියලා ෂුවර් නේ. ඒ මානසිකත්වය එකක් නෑ කියලා දැනගෙන යන එක තව එකක්. දෙක දෙකක්. හරි මේ මේ මානසිකත්ව දෙකක්. නෑ කියලා දැනගෙන යන එක තව එකක්. නෑ තියෙනවමයි කියලා දැනගෙන යන එක තව එකක්. ඇයි තියෙනවමයි කියලා දැනගන්නකොට මොකද වෙන්නේ? දෘෂ්ටිගත වෙලා ඉවරයි. දිට්ඨියටපත් වෙලා ඉවරයි. හැබැයි දැන් දිට්ඨිය අයින් වුණාම දන්නවා වතුර නෑ. නැති වුණාට ඉතින් පොඩ්ඩක් හරි හම්බ වෙයිද? දන්නේ නෑ කියලා යනවා. තව ටිකක්. එහෙම ටික ටික යනකොට තමයි තේරෙන්නේ. තව මට්ටමක් වතුර නැති බව තේරෙනවා. ඊළඟට තව මට්ටමක් වතුර නැති බව තේරෙනවා. නේ? එහෙනම් හැම වෙලාවෙම මෙන්න මේ අපිට කරලා තියෙන මොකද්ද? අන්න අර මිරිඟුවක වතුර තියෙන බව පෙන්වන්නේ මොකෙන්ද? විඥානය නැමැති මායාකාරයයි. දැන් මෙන්න මේ අපිට කවුරු හරි කෙනෙක් මැජික් පෙන්නනවා. අපි හොඳ කට අරගෙන බලන් ඉන්නවද නැද්ද? තියෙනවනේ. ඔන්න මැජික් පෙන්නන කෙනා අපි තමයි අපි මෙහෙම කටේ ඉඳදී කෙනෙක් අතරින් ඉඳන් මැජික් පෙන්නනවා. මම අත ඔයගලට පෙන්නනකෝ මැජික් එකක් පෙන්නනවා. ඕගොල්ලෝ දන්නේ නැහැ මැජික් මේ සාතරේ. ඕගොල්ලෝ හොඳට බලාගෙන ඉන්නවා. දැන් හිතපු ගමන් මෙතන තියෙනව නැති කරනවා, අතුරු දහම් වෙනවා, ආයි නැතිව ගන්නවා. දැන් නිකන් ඇත්ත වගේද බොරුද? ඔව් ඇත්ත වගේ තමයි. ඒ ඉතින් මෙතන නැතිව එනවා, ආයි ගන්නවා. හැබැයි කවුරු හරි කෙනෙක් මෙතනින් හොඳට විමසිල්ලෙන් මගේ සිද්ධ වෙන සියලුම ඉරියව් දිහා හොඳට බලාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම බලාගෙන ඉඳලා හරියටම අර ඕගොල්ලෝ ඔක්කොගෙම ඇහැ වහන මොහොතේ එයා හරියට දකින්න මේක. මුළු ඔක්කොගෙම ඇහැ වහන ඇහැ වහන මැජික් කාර්යක වෙලාව අන්නේ වෙලාව ගැන අරයා විමසිල්ලෙන් දකින්නවා මොකද්ද මේ කරන්නේ කියලා. ඔන්න දැන් එයා මැජික් එකේ අපේ ඇහැ වහපු තැන දැකලා ඉවරයි. දැන් මෙයාට මැජික් පෙන්වන්න කිව්ව මොකෝ වෙන්නේ? පුළුවන් දෙන්න. බෑ මොකද අපේ ඇහැ වහන තැන එයා ඇහැ අරගෙන ඉවරයි. එහෙනම් අර ඇහැ වහන තැනක ඉන්නවා අන්ධ වෙලා. මෙන්න මේ අන්ධ වෙලා හිටපු තැන හරියටම බලාගන්න. එහෙනම් යාට ඇහැ විවුප් වෙලා දෙන දේ වෙලා. ඒ වෙලාවේ හැවිවුත වෙලා. ඔන්න ඔය වගේ දහම්මැස විවෘත වුණාට පස්සේ තමයි අර මායාවට අහු වෙන තැන පේන්නේ. එතකම් පේන්නේ නැහැ. එතකම් පේන්නේ මිරිගුවේ වතුර තියෙනවම කියලා අර මායාවට අහු වෙනවා. එතන නැති දෙයක් නිතරම පේන්නවනේ. නේ? අන්න ඒ වගේ තමයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ හැම දෙයක් හැම දෙයකම සිද්ධ වෙන ක්‍රියාදාමයක් තියෙනවා. දැන් අපි තමර දැකලා තියෙනව නේද මේ පෙරහැරවල වල ගිනි බෝල කරකවන. නේ? අර ගිනි වලල් යන්නේ මෙහෙම. දැන් අපිට අපි දරුවක් එක්කන් ගියහම පෙරහැර පෙන්නන්නේ ළමයා කියනවා අම්මයා දැක්කද මේ ගිනි වලල්ලක් කියලා. දැන් අපි ළමයට කියනවා පුතේ ඔතන ගිනි වලල්ලක් නැහැ. ඒ ළමයා අහනවා අමර පිසුද? අර පේන ගිනි වලල්ලා කියලා. දැන් හොඳට බැලුවොත් ඇත්තටම ගිනි වලල්ලා තියෙනවද? ඇත්තටම ගිනි වලල්ලා තියෙනවද? ඇත්තටම ගිනි වලල්ලා නැහැ. හැබැයි ඇත්තට ගිනි වලල්ලක් නැති වුණාට නැති දෙයක් ඇතිසේ තියෙනවා වගේ පේනවද නැද්ද? පේනව නේද? නැති දෙයක් ඇතිසේ තියෙනවා වගේ පේනවා. ඒතකොට නැහැ කියන්නත් පුළුවන්. දෙහිම ගිනි වලල්ලා නැහැ කියන්නත් පුළුවන්. නැහැ කියන්නත් බෑ. තියෙනවා කියන්න පුළුවන්. තියෙනවා කියන්නත් බෑ. හැබැයි නැත්තේත් නැහැ. ඇත්තෙත් නැහැ. ඒ වුණාට යමක් විද්‍යාමාන වෙනවා. නේ? එහෙනම් අර ගිනි බෝලේ කැරකැවීමේ හේතුවේ ඵලය හැටියට ගිනි වලල්ලක් විද්‍යාමාන වෙනවා. නේ. එහෙනම් හේතු ඵලයක් හේතු ඵල හේතුක ඵලයක් විද්‍යාමාන වෙනවා දැන් අපි ඉස්සරහ. ඔන්න ඔය එකක් තියෙනවා. ඒ හින්දා තමයි යවලාපිත සූත්‍රයේ තථාගතයන් වහන්සේ කියන්නේ රූපයක් ඇත කියලා කවුරු හෝ කෙනෙක් ගත්තොත් ඒකත් මඤ්ඤණාවක්. රූපයක් නැත කියලා ගත්තොත් ඒකත් මඤ්ඤණාවක්. අර අතන ගිනි වලල්ලක් තියෙනවා කිව්වොත් ඒත් මඤ්ඤණාවක්. ගිනි වලල්ලක් නැහැ කිව්වොත් හැබැයි ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. හැබැයි විද්‍යාමාන වෙනකොට තියෙනවා. විද්‍යාමාන වෙන විදිහ තමයි අපි තෝරගන්න ඕනේ. හැබැයි ඕක අපිට හොඳ තේරෙන එකක්. එයා මේ හැමතැනම තියෙන සියලු රූපය මේ ඔක්කොම මොනවද? ඔන්න ඔය විදිහටම තමයි. හැබැයි මේක අතිශීඝ්‍රයෙන් සිද්ධ වෙන හින්දා මේ භ්‍රමණය වෙන එක අපිට පීවියස් එකට පේන්නේ නැහැ. නේ. දැන් රූපයක් ඇත යන මඤ්ඤණාවකේ රූපයක් නැත යන මඤ්ඤණාවකේ. මඤ්ඤණාවක් කියන්නේ නේ. මඤ්ඤණාවක් කියන්නේ. අපිත් ඔය වචනේ කියවනේ මඤ්ඤණ කියන්නේ. ඇයි මඤ්ඤණ කියන්නේ? ඕ මම මාත් අපි හදාගෙන ඉන්නවා අපි අහන්නේ මඤ්ඤණද කියලා අහන්නේ නේ. මේ ඔය පිසු මරලා කියනවා මඤ්ඤණ තමයි. අන්න ඒ වගේ සෝරි. ඒ වගේ තථාගතයන් වහන්සේ කියනවා රූපයක් ඇතනම් මඤ්ඤණාවක්. රූපයක් නැතනම් මඤ්ඤණාවක්. ඇත කියලා ගත්තොත්. නැත මොකද මේ දෙකම අන්ත දෙකක්. මේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ අන්තරයකට නොගොස් මජ්ක්‍ධිම ප්‍රතිපදාවෙන් මේක දේශනා කරන්නේ. එහෙනම් ඔන්න රූපයක් විද්‍යාමාන වුණත් නැතත් ඔය රූපත් එක්ක මඤ්ඤණා කරන්න පුළුවන් දෙයක්. එයිද මනෝ රූප තියෙන උන්තර. මෙතන රූපයක් නැතුනට පුළුවන් දෙයක්. පුළුවන්. එහෙනම් ඔන්න රූපයක් එක්ක යම් කිසි කෙනෙක් මත් වෙලා වැඩ පිළිවෙලකට යනවා නම් ඒක ඉතින් මඤ්ඤමන්නේ. නේ රූපයක් තිබ්බ නොතිබ්බ. ඒක ඔන්න රූපත් එක්ක අපි මත් වෙලා යන වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න ඒවෙන් මිදෙන මාර්ගයක් තියෙනවා නම් ඒකට කියනවා මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියලා. මජ්ජි කියන්නේ මත් වෙනවා. මජ්ජි කියන්නේ මත් වෙනවා. මත් වෙලා ඔන්න මේ මත් වෙන වැඩ පිළිවෙලෙන් මිදෙන්න ඕනේ. ඒකයි මජ්ක්‍ධිමා කියන්නේ. මා කියන්නේ මිදෙනවා. දැන් අපි රූපත් එක්ක මත් වෙනවද නැද්ද? අපි හිතනවා අපි මත් වෙන්නේ මොනවා බිව්වොත් විතරයි කියලා. එහෙම එහෙම විතරද? දැන් ටීවී එක ඉස්සරහා මත් වෙන්නේ නැද්ද? ඈ සින්දුත් එක්ක මත් වෙන්නේ නැද්ද? ගන්ධත් එක්ක රසත් එක්ක ඔය ඔක්කොම මත් එක්ක තියෙනවා. මත් වෙනවා. මත් වෙවි යනවා ඉතින්. නේ. ඉතින් පංචසුරා කියලා විස්තර කරනවද? ඇහෙන් රූපත් එක්ක පංචසුරා එකක් කණේ ශබ්ද දිවෙන් රස නාසයෙන් ගන්න කයින් පහස ඊළඟ මෙන්න මේ පහත් එක්ක හොඳට මත් වෙලා ඉන්නවා නම් සරාගික හැඟුමකින් ඔන්න ඔය ටික ඔක්කොම ඊළඟ මොකද දරාගෙන ඉන්නේ? හිතෙන් දරාගෙන ඉන්නවා. ඊළඟ මත් වෙන වැඩ පිළින් අපි අයින් වෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ අයින් වෙන්න යන වැඩපිළිවෙලේදී මුලින්ම අපි දැනගන්න ඕනේ ඇත්තටම අපිට රූප පේන්නේ කොහොමද කියලා. එහෙම නැතුව මෙතන නිදෙන ක්‍රමයක් අමාරුයි. ඒ හින්දා ඇහැට රූප උපේක්ෂා රූපත් එක්ක අපි අන්න යම් වින්දනයක් ලබන්න ගියා. අර શબ્ද ඉවර. එහෙනම් මේ හතරම උපේක්ෂා සහගතයි. ඊළඟට මේක කයට විස්තර කරලා දුන්නා. කාමාවචර කුසල ධර්ම රැස් කරාම කයට සුඛ විපාක, කාමාවචර අකුසල ධර්ම රැස් කරපු ඉඳ කයට දුක විපාක. අ මට මතක විදිහට මේ සූත්‍රෙත් මම විස්තර කරා. මෙන්න මේක කොහොමද අපිට දැන හරියටම මේක අපි අඳුරගන්නේ කොහොමද කියන විස්තර කරා මට මතක විදිහට උන්නා බ්‍රාහ්මණ සූත්‍රයත් අරගෙන. නරක ඇති වුණා බ්‍රාහ්මණය විලහන මොකද? ඇහැට විඳින්නත් බෑ, කනට විඳින්නත් බෑ, නාසයට විඳින්නත් බෑ, දිවට විඳින්නත් බෑ, කයට විඳින්නත් බැරි නම් මොකෙන්ද විඳින්නේ? තථාගතයන් වහන්සේ කියනවා විඳින්නේ මොකෙන්ද? මනේ. ඊළඟ මේ ඇහැට රූප උපේක්ෂා කියනකොට ඇත්තට මේ උපේක්ෂා ස්වභාවය තියෙන්නේ ඇහේද මනේද? කියන්නේ මේ මස්ලේ ඇහේද මනේද? මනේ. මස්ලේ කනේද මනේද? මනේ. එහෙනම් ඔය පහම කොහෙද හටගන්නේ? මනේ. එහෙනම් අපි ඇත්තටම රූප බලලා අඳුරගන්නේ මොකෙන්ද? මනේ. මස්ලේ හැට පුළුවන් අඳුරන්න. මස්ලේ හැට අඳුරන්න බෑ. මස්ලේ කනට පුළුවන්. ඒකට තමයි. එහෙනම් අපි අඳුරන්නේ මොකෙන්ද? මනේ. එහෙනම් මනේ නම් අඳුරන්නේ යම් වේදනාවක් ලබන්නේ මනෙන් නම් එහෙනම් ওই සැප දුක උපේක්ෂා කියන තුනම කොහෙද තියෙන්නේ? මන. එහෙනම් මේක නිකන් මන තුල හටගන්න එකක් විතරයි. වෙන කිසි තැනක හටගන්න එකක් නෙමෙයි. ඒකෝ මේක කොහේ හරි චූටි කැලලක් හරි කයේ තියෙයිද? මේක පොඩි කොටසක් හරි කයේ ඉතුරුලා තියෙයි. නෑ. තනිකර කොහෙද තියෙන්නේ? මන. ඒ කියන්නේ මන නැත්තම් අපි අඳුර ගන්න බෑ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේ මන කියන්නේ මන <coughs> ඒ ස්වභාවය අපි අනිවාර්යයෙන්ම තෝරගන්න වෙනවා. මම කියන්නේ මේ කරුණු ටිකක් මේ පහ මුලින් හොඳට හොයාගමු ඊළඟට මන ගැන කතා කරමු කියලා. හරි. දැන් මම විස්තර කරන්න යන්නේ ඇත්තටම බුද්ධ ශාසනයේ ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන ඇහැ මොකද්ද කියලා. ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන කන මොකද්ද? දිව මොකද්ද? නාසය මොකද්ද? කය මොකද්ද කියලා. මෙන්න මේකෙදි මේ කරුණු ටික පොඩ්ඩක් ගැඹුරුයි. හැබැයි තේරෙනවා හොඳට අහගෙන ඉන්න මොකද්ද කියන්නේ. මේක අන්තිම කොටස අතිශය වැදගත් වෙනවා මනත් එක්ක කියන කොටස. හරි. ඒකයි. ඉතින් ඒකට මේ මුල ටිකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේකත් විස්තර කරනවා විභංග අප්‍රකරණේ ආයතන විභංගේ. ධාතු විභංගෙත් විස්තර කරනවා ආයතන විභංගෙත් විස්තර කරනවා ආයතන විභංගෙත් තමයි හොඳටම විස්තර කරලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ආයතන ටික කියනවා මොකද්ද කියලා එකින් එක එකින් එක තථාගතයන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේක විස්තර කරගන්න ගියාම අපිට ඕන වෙනවා මේක ඇතුළේ තියෙන වචන හතරක්. මෙන්න මේ වචන හතර හරියට අපිට තේරෙන්නේ අදහස දන්නේ නැත්නම් මේ කියන එක හරියට තේරෙන්නේ නැහැ. මේ වචන හතරෙන් තමයි මේක ඇතුළේ තියෙන අදහස හරියට ගැබ්බෙන්නේ. එක වචනයක් තියෙනවා සනිදස්සන කියලා වචනයක්. තව වචනයක් තියෙනවා අනිදස්සන කියලා වචනයක්. තව වචනයක් තියෙනවා සප්පටික කියලා එකක්. තව එකක් තියෙනවා අප්පටික කියලා. ওই වචන හතර විතරයි තියෙන්නේ. මේ වචන හතර හරියට තේරෙනවා නම් තේරුම් ගත්තොත් මේක ඊටු ටික ඔක්කොම තේරෙනවා. හරි. මෙන්න මේ සනිදස්සනයි කියන්නේ යමක් දර්ශනය වෙනවා. දර්ශනය වෙනවා. දැන් මේ මේ රූපයක් ගත්තොත් අපිට දර්ශනය වෙනවද නැද්ද? දර්ශනය වෙනවා. හැබැයි අනිදස්සනවා කියන එක දර්ශනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මස්ලේ හැර දර්ශනය වෙන්නේ නැහැ. අනිදස්සන කියන එක. ඒ වගේම සප්පටික කියන්නේ යමක් ඇවිල්ලා ගැටෙනවා. ස්පර්ශයක් ඇවිල්ලා ගැටෙනවා. අප්පටික කියන්නේ අරමුණක් හැටියට එනවා මිසක් ස්පර්ශයක් ඇවිල්ලා ගැටෙනවා නෙමෙයි. ඔන්න ඔය වචන හතරෙන් තමයි මේ මුළු විස්තරයම යන්නේ. හරි? ඒ හින්දා වචන හතර අපිට අනිවාර්යයෙන්ම ඕනේ. මොකද ඒක නැතුව මේක විස්තර කරන්න විදියක් නැහැ. කායතන විභංගේ විස්තර කරනවා මානෙනේ ආයතන 12යි. චක්කායතනේ මොකද මේකේ වචනයක්වත් සම්පූර්ණයෙන් මිස් වෙන්නේ නැති වෙන තරම් මම කියලිමේ සූත්‍රය ගැන විස්තර කරනවා. හරි? චක්කායතනෙ, රූපායතනෙ, සෝතායතනෙ, සද්ධායතනෙ, ගානායතනෙ, ගන්ධායතනෙ, ජීවායතනෙ, රසායතනෙ, කායායතනෙ, පොට්ටබ්බායතනෙ, මනායතනෙ, ධම්මායතනෙ. ඔන්න ආයතන 12. ඉතින් මේකේ අර වචන ටික තමයි සනිදර්ශන කියන්නේ අපිට අසර පේනවා දර්ශනය වෙන එකක්. ඒ වගේ අනිදර්ශන කියන්නේ අසර පේන එකක් නෙමෙයි දර්ශනය වෙන එකක්. නෙමෙයි සප්පටික කියන්නේ යමක් ඇවිල්ලා ගැටෙනවා. අප්පටික කියන්නේ යමක් ඇවිල්ලා ගැටෙන එකක් නෙමෙයි අරමුණක් හැටියට එන එකක්. ඔන්න එකින් එක තමයි විස්තර කරගෙන යනවා හොඳේ. <clears throat> මේකේ. එහි චක්කායතනෙ කවරේ දෙයක්? මොකද චක්කායතනෙ කියන්නේ විස්තර කරනවා. යම් ඇසක් සතර මහා භූතයන් නිසා උපන් අත්බව පරිපන්න පරියාපන්න වූ අනිදස්සන වූ සප්පටික වූ ප්‍රසාදයක් වේද? චක්කායතන කියන පද කියලා ඉස්සරහනවා යම් ඇසක් සතර මහා භූතයන් නිසා උපන් අත්බව පරියන්න වූ අනිදස්සන වූ සප්පටි වූ ප්‍රසාදයක් වේද? කියලා. ඔන්න චුටි කියලා තේරුණා කියනකොට. තේරුණා ප්‍රශ්නේ නැහැ. හැබැයි මෙන්න මෙතන ඉඳන් බලන්න මොකද කියන්නේ? අනිදස්සන වූ සප්පටි වූ යම් ඇසකින්. මොකද කියන්නේ? අනිදස්සන වූ සප්පටි වූ යම් ඇසකින්. අන්න වචනේ. මොකද? ඇහැ කියන පද අනි ඇහැ අනිදස්සනයිලු. ඇහැ අනිදස්සනයිලු සප්පටියයි. ඒ කියන්නේ ඇහැ පේනවද? ඇහැ පේන්නේ නැහැලු. හැබැයි දැන් අපි හිතන් ඉන්නේ නැහැ. මොකද මේ මාස්ලේ ඇහැ පේනවා. හැබැයි බුද්ධ ශාසනය පෙන්වා දෙන්නේ නැහැ. පේන එකක් නෙමෙයි. නේ? හරි. අනිදස්සනු සප්පටික ඇසකින් සනිදස්සනු සප්පටික රූපයක් දුටු වේද? එහෙනම් මේ රූපේ මොකද කියන්නේ? සනිදස්සනයි. ඇස අනිදස්සනයි. එතකොට ඕගොල්ලන්ට මගේ මේ ඇහැ මොකද්ද? ඔව් මේක මොකක්ද සනිදස්සන මොකක්ද නැහැ. මේ මගේ මගේ ඇහැ ඕගොල්ලන්ට පේන්නේ මොකක් හැටියද? රූපයක් හැටියට. ඒකනේ දර්ශනය වෙන්නේ. මේ මුළු මේ මේ කයම පේන්නේ ඕගොල්ලන්ට මොකක් හැටියද? රූපයක් හැටියට. මේ පේන්නේ ඔක්කොම මොනවද? රූප. හැබැයි මෙන්න මේ රූප සනිදස්සනයි. ඒ කියන්නේ දර්ශනය වෙනවා හැබැයි පේනවා. හැබැයි ඒක පේන ඇහැ අන්න හරි. ඒක හැපෙන්නේ නැහැ. ඒක නිදර්ශනයි. ඒක වෙන්නේ නැහැ. නේ. එතකොට මේ ඇත්තටම අර බලන්න අර උන්නා බ්‍රහ්මණයට විස්තර තෝරගන්න. එහෙනම් මේ ඇත්තටම අපිට ඔන්න ඔය පේන ක්‍රියාවලියක් තියෙනව නේද? අන්න ඒක තමයි බුද්ධ ශාසනේ ඇහැ කියලා කියන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය කොහෙද තියෙන්නේ? එහෙනම් බුද්ධ ශාසනේ ඇත්තටම එහාට ගන්නේ කොහෙද? කොහෙද මේ හටගන්නේ? මනේ හටගන්නේ. ඇයි දැන් මේ රූපයක ප්‍රසාදයක් හට ගන්නවනේ. ප්‍රසාද ඒ ඒකේ තියෙන ස්වභාවය කියන්නේ. අපි ප්‍රසාදය කියන්නේ රාගයක් කියන හැම වෙලේම හොඳේ. ඒකේ තියෙන ස්වභාවය. ප්‍රසාද රූපය කියන්නේ ඒකනේ. ඒකනේ වර්ණ මාත්‍රයක් තියෙනවා. වර්ණ සංඥා තියෙනවා. ඒකේ තියෙන ස්වභාවය තියෙනවා. ඒක කාටද තියෙනවනේ ඒක මොලේ. හරිද? ඔන්න බලන්න මොකද ප්‍රසාදයක් අනිදස්සන වූ සප්පටික වූ යම් ඇසකින් සනිදස්සන වූ සප්පටික රූපයක් දුටු වේද? දැක්කේද? දක්නේද? තෙල චක්කු නමුදු වේ. ඒකට මොකද කියන්නේ? අන්න ඒකට චක්කු නමුදු වේ කියන්නේ. ඒකට චක්කු කියන්නේ. ඊළඟට කියනවා තෙල චක්කු ආයතනේ නමුදු වේ. ඊළඟට කියනවා තෙල චක්කු ධාතු නමුදු වේ. ඊළඟට කියනවා අපිට ඕන තරම් එකක් කියනවනේ මේකේ. මොකද කියන්නේ? තෙල ලෝකේ නමුදු වේ. අන්න ඒක තමයි අපිට මේකේ තියෙන අතිශයම වැදගත් නැහැ. අපි ලෝකේ නිරෝධ කරන්න එපේ. තෙල ලෝකේ නමුදු වේ. ඊළඟට කියනවා තෙල සමුද්‍රයේ නමුදු වේ. මේක සමුද්‍රයක්ලු. මෙන්න මේ කොටස තේරුණා නම් තමයි තේරෙන්නේ ඇස සමුදුරකි රූපයෙන් නොපිරෙනා. ඔන්න ඔතනින් තමයි කර්මස්ථානේ හදලා තියෙන්නේ. ඇස සමුදුරකි රූපයෙන් නොපිරෙනා. ඇයි? ඉමක් කොනක් කොහේ හරි පේනවද මේකේ? අනිදස්සනයි. ඇහැ. පේන එකක් නෙමෙයි. ඔන්න ඕක පුරවන්න යනවා අපි මොකෙන්ද? සනිදස්සන රූපයකින්. එහම උපමාකින් කොට තේරෙයි. අපි හිතමු දැන් ඇහැ අනිදස්සනයි නේද? මෙතන තියෙනවා මේ මේස උඩ බාස්කට් එකක්. ඔයගොල්ලන්ට පේනවද? මේ මේගොල්ලෝ බාස්කට් එකක් තියෙනවද? නෑ. මෙන්න මේ බාස්කට් එක පුරවන්න යනවා මම මේ රූපවලින්. පුළුවන් වෙයිද? බාස්කට් එකේ තියෙන පැගුලා නොකරනවා නේ. අන්න ඇහැ උපමා කරන කතා කරන වහන්සේ මොකටද? සමුද්‍රයකට. දැන් මේ සමුද්‍රය කියන්නේ මේ මේ තියෙන සමුද්‍රය නෙමෙයි. මොකද කියන්නේ? ඉමක් කොනක් පේන්නේ නැති මහා පරදරයක් තියෙන එක. ඉතින් මෙන්න මේකට අපි උදේ ඉඳන් රැ වෙනකන් රූප දාලා පුළුවන් හදනවා. පුළුවන්ද? බෑ. බලන්න බලන්න ඇයි ඒක කිව්වේ කියලා. ඊළඟ කියනවා තෙල්ල ලෝකේ නමුදු වේ. ඔන්න ලෝකේ නේද අපි පුළුවන් හදන්නේ. රූපවලින්. එහෙනම් මේ ලෝකේ කොහෙද තියෙන්නේ? මේ හිතේනේ ලෝකේ හදගන්නේ. එහෙනම් මේ කතා කරන වහන්සේ මේ ලෝකේ කියන්නේ භෞතික ලෝකෙට. නෑ. භෞතික ලෝකෙට. මේ භෞතික ලෝකෙට ලෝකේ කියනවා. මේ මේ කතා කරන්නේ නිරෝධ කරන ලෝකයක් ගැන. භෞතික ලෝකේ නිරෝධ කරන්න බෑනේ. එහෙනම් ඇහැ කියන එක මොකක්ද විස්තර කරනවා? අනිදසනයි සප්පටිකයි. රූප සනිදසනයි සප්පටිකයි. හරි? එහෙනම් බුදු සාසනය ඇහැ අපිට පේනවද? පේන්නේ නැහැ. එහෙනම් බුදු සාසනය ඇහැ කියන්නේ මොකද? මේ මස්ලේ හැට නෙමෙයි. මෙන්න මේකේ ගත වර්ණ මාත්‍ර ටික අරගෙන පේනන ක්‍රියාදාමයට තමයි බුදු සාසනය ඇහැ කියන්නේ. ඒක අපි කර්මස්ථාන බැරි වෙලාවක්වත් තේරුනේ නැත්තම් චක්කු නිරෝධයි. දැන් මොකක්ද නිරෝධ වෙන්නේ? දැන් චක්කු නිරෝධයි. දැන් චක්කු නිරෝධයි කියනකොට මස්ලේ ඇහැ ගැන හිතුණොත්. ඒකද කියන්නේ? ඒක නෙමෙයි. නෑ නෑ දැන් මෙතන දැන් මෙතන මෙතන එකක් කියනවා චක්කුත් කියනවා චක්කු ආයතනයක් කියනවා දැන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා චක්කු චක්කුවේ චක්කු ආයතනේ චක්කු ආයතනේ වේ චක්කු චක්කු ආයතන නොවේ චක්කු ආයතන චක්කු නොවේ චක්කු එකක් චක්කු ආයතනේ තව එකක් මම තව පොඩි උදාහරණයක් කියන්නේ රෝග තේරෙන්නේ හොඳේ අපි හිතමු අපි කඩෙන් ගේනවා අර මේ යකඩ කූඩුවක් පොඩි කූඩු ටික සතු දාන්න ඔන්න ඔය කූඩුවක් ගේනවා ඔන්න ඔය කූඩුවට අපි දානවා මයින් එක දැන් මොකද කියන්නේ මයින් කූඩුව මයින් වයින් ගලවට දානවා ලේන් එක දැන් මොන කූඩුවද ලේන් කූඩුව ඌ වයින් ගල දානවා ගිරව එක දැන් මොකද දිරා කූඩුව. කූඩුව එහෙම වෙනස් වුණාද? නෑ. කූඩුව එහෙමමයි භාවිතා කරේ කොයි විදිහටද? ඊට අදාළ විදිහට නමක් කිව්වනේ. හරි. එතකොට කූඩුව වෙනස් වුණාද? නෑ. දැන් අපිට කියන වචන මොකද්ද? ශරීර කූඩුව කියලා. දැන් මෙන්න මේ කූඩුව අපි මොකෝ කරන්නේ? එක එක විදිහට පරිහරණය කරනවද නැද්ද? කොහොමද? ඇහැ මුල ඒක කූඩුවටයි තමයි ඇහැ. ඊළඟට මොකද කරන්නේ? ඒ කූඩුවෙන් ඇහැ රාගයෙන් බලනවා. එතකොට මොකක්ද තියෙන්නේ? අන්න රාග ආයතනයක් කරගන්නවා. දැන් කූඩුව එකයි අර දැන් අපි ඔය ආයතනයේ තව හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. අපි මොකද මේක මොකද්ද? ධර්ම ආයතනයක්. හෙට මේ ඔක්කොම අයින් කළා මේක දාන ඉස්කෝලයක්. එතකොට මොකද්ද? උපාසන. ඒ ආයතන. ඒක අයින් කරලා දානවා බැංකුවක්. එතකොට මොකද? බැංකුව ආයතන. හැබැයි බිල්ඩිම වෙනස් වුණාද? ද බිල්ඩිම හැමමද? බිල්ඩිම හැමමයි. හැබැයි පාවිච්චි කරපො විදිහන වෙනස්. එහෙනම් මේ ඇහැ චක්කු හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. ආයතන හැටියට ඕනනම් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට පෙනෙන ක්‍රියාවලිය තියෙන්නේ මොකේද? චක්කුණ. ඊළඟට ඕනනම් ඒක ආයතන කරගන්නත් පුළුවන්. අන්න එතකොට මොකද? අන්න ලෝකේ නමුදු වෙයි. එතන සමුද්‍රේ නමුදු වෙයි. දැන් මේක මේක විස්තර කරන්නේ මේක හැදෙන විදිහ. ඉතින් මේකට දැන් ආස්වාද නිර්මාණය වෙන විදිය රූපම් පටිච්චං උපජ්ජිත සුඛං සෝමනස්සං කතාව කියන්නේ නැහැ. මේකේ තියෙන ඩීටේල් එක. අන්න ඒක අරගෙන ඊළඟ බෙදලා තමයි පෙන්වන්නේ මෙන්න මුලින් හටගන්න එක මෙන්න පසු. දැන් මෙතනින් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අපි මේ බුද්ධ ශාසනයේ ඇහැ කියලා කතා කරන්නේ මේ ඇහැ ගැන නෙමෙයි කියන එක. නේ? හරි. එහෙනම් මෙන්න මේක දෙල සමුද්‍රයක් කියන්නේ. ඒක තමයි අපි කොච්චර රූප බලලා අපි තෘප්තිමත් නොවෙන්නේ. ඇයි? ඒව නැති දෙයක් ඔය හොය උදේ ඉඳන් රැ වෙනකම් පුරවන්න හදනවා. කවදාකවත් මේක කරන්න බෑනේ. ඔන්න එහෙනම් ඇහැට ඔක විස්තර කරනවා. එහෙනම් ඇත්තටම බුද්ධ ශාසනයේ ඇහැ කොහෙද හටගන්නේ? ආ. ඊළඟට විස්තර කරනවා රූපායතනය. ඒ රූපායතනය කවරේ දෙයක්? යම් රූපයක්. සතර මහා භූතයන් නිසා උපන් පැහැ සටහනක් ඌයේද මම බලන්න මේවා කියනවා අතිශය වැදගත් කියන්නේ ඒකයි රූපයක් තියෙනවා අන්න ඒ රූපේ සතර මහා භූත ටිකක් තියෙනවා දැන් මේ ඔල්ලෝසු ගන්නකො මේක සතර මහා භූත ටිකක් සතර මහා භූතෙන් හැටර රූපයන්නේ උපන් රූපය සනි දස්සනයි සප්පටිකයි මේක සනි දස්සනයි සනි දස්සන කියන්නේ ඇහැට පේනවා දර්ශනය වෙනවා වෙනවා නීලය කහය ලේ පැහැය සුදුය කළුය මදය මේ මොනවද කියන්නේ තනිකර වර්ණ සංඥා ටික දැන් මේ රූපේ මොනවද තියෙන්නේ ආපෝ තේජෝ වායව පඩේ වලට අමතරව වර්ණ සංඥා ටිකක් තියෙනවා දැන් මේකේ කොළපාට සංඥාවක් තියෙනවා කොළපාට සංඥාව එකක් කොළපාට සංඥාව අරගෙන ඒකට බැඳෙන එක තව එකක් ආපෝ තේජෝ වායෝ පඩේ එකක් ඒක අරගෙන බැඳෙන එක තව එකක්. දෙක දෙකක් නේ. ආ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඔන්න රූප වල තියෙන ඔක්කොම කියනවා. මොනවද? ඔන්න දැන් අර පාඩවල ටික කිව්වා. ඊළඟට කියනවා මොකද්ද? රජස්ය අඹදළු පෑයේ උස්සිය මිටිය ගුදුය මහත්ය වටේ. වර්ණ ටික වලින් කියනවා ඊළඟට කියනවා දැන් උස රූප තියෙනවා. කොට රූප තියෙනවා. උසය, කොටය, ගුදුය, මහත්ය. වටය, පිරිමඩුල සිවුර මෙන්න මේ වගේ මොකද කියන්නේ තනිකරම රූපයක තියෙන ස්වභාවය කියනවා. හිරු මඩලේ පැහැය තරු පැහැය කටපැත්තේ මිනිහ කියලා සතර මහා භූතයන් උපන් පැහැසටහනක් ඇයි කියන ලද්දේද එතරම්ම පැහැසටහන ප්‍රසාදී කියන කතාවයක්. ඒ කියන ලද්දේද සනිදසන සප්පටි වූ යම් රූපයක් ඇද්ද මේ රූපායතනයයි කියනු ලැබේ. එහෙනම් රූප කියන එක සනිදසනයි. ඇහැ අනිදස. එහෙනම් අනිදසන වූ ඇහැකට සනිදසන රූප කොච්චර දැම්මත් පුරවන්න පුළුවන්ද? පුරවන්න බෑ. හොඳේ. ඔන්න එකක්. ඊළඟට ගියහම තමයි ප්‍රශ්නේ තියෙනවා. පළවෙනි <laughs> එකට වඩා ප්‍රශ්නේ දෙවෙනි එකේ. ශබ්ද ආයතනේ කවරේද? යම් ශබ්දයක් සතර මහා භූතයන් නිසා උපන් අනිදසන වූ සප්පටික වූ ඌයේද? අපට කියන සෝතායතනේ. ඒ සෝතායතනේ කවරේද? යම් සෝතයක් සතර මහා භූතයන් නිසා උපන් අත්බව පරිපන්න වූ අනිදසන වූ සප්පටික වූ ප්‍රසාදයක් වේද? අනිදසන වූ සප්පටික වූ සෝතයක්. කන මොකද? අනිදසනයි සප්පටිකයි. ඒක කන පේනවද? හරි වෙන්නේ නැහැ. දර්ශනය වෙනවද? ඒ වෙන්නේ නැහැ. හැබැයි සප්පටිකයි. යම් ස්පර්ශයක් ඇවිල්ලා ගැටෙනවා. ඔන්න කන. ඊළඟ බලන්න ශබ්දේ. එයි ශබ්ද ආයතනේ කවරේ දෙයක්? යම් ශබ්දයක් සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සන වූ සප්පටික වූයේද? ශබ්දේ මොකක්ද? කන. ඒකත් අනිදස්සන. දැන් දෙකම පේන්නේ නැහැ. රූප නම් පේනවා අඩු ගානේ. සනිදස්සන රූප. ශබ්ද අනිදස්සනයි. ඒක අනිදස්සන වූ කනකට අනිදස්සන වූ ශබ්ද දැම්මොත් මොන වෙයිද? පුළුවන් නියෝ. කවදා හරි පිළිෙයිද? තෘප්තිමත් වෙයිද? නෑ. ඇයි දෙකම වෙන්නේ නැහැ? දැන් ශබ්ද වෙනවද? වෙන්නේ නැහැ. හැබැයි සප්පටිකයි. මේක ඇවිල්ලා ස්පර්ශයක් වදිනවා. හැබැයි ඔන්න ඔය වැදෙන සද්දේ දැන් පේන්නෙත් නැත්තම්. නේ? දර්ශනීය වෙන්නෙත් නැත්තම්. ඒ ඒව ආස්වාද දිනවා කිව්වහම. නේ? බලන්න මේක අපිට පේන්නකම් තේරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක ඇහැ කියන එක අනිදර්ශනයි, රූප සනිදර්ශනයි, කනක් අනිදර්ශනයි, ශබ්දත් අනිදර්ශනයි. එහෙනම් මේ ලෝකේ මම මෙතනින් හරි විස්තර කරගෙන යන ඔක්කොම ටික සනිදර්ශන එකම එකයි තියෙන්නේ. රූප පමණයි. අනිත් ඔක්කොම අනිදර්ශනයි. අනිත් එකක්වත් නැහැ සනිදර්ශන. දර්ශනීය වෙන එකක්වත් නැහැ. මෙතනින් ඇහැ එකක්වත් නැහැ. එකම එකයි සනිදර්ශන තියෙන්නේ රූප පමණයි. දැන් මේ ඔක්කොම මොනවා මේ? මොන නියර ඔක්කොම කියන්නේ රූප. එහෙනම් මේක පංචස්කන්ධයේ රූපස්කන්ධය. මොකද පංචස්කන්ධය පේන්නේ නැහැ. මේ මොකද? රූපස්කන්ධය. කොහොමද වේදනා සංඥා සංකාර පේන්නේ? පේන්නේ නැහැ. එහෙනම් මේ පංචස්කන්ධයද? නෑ ඔන්න ඔකට ගොඩක් කට්ටිය හිතාගන්නවා මේක පංචස්කන්ධය කියලා. මේ පංචස්කන්ධය නෙමෙයි පංචස්කන්ධයට අදාළ රූපස්කන්ධය මේ තියෙන්නේ. ඒකයි දර්ශනය වෙන්නේ. තේරෙනවද? ඒක දර්ශනය වෙනවා. ඔව්. මම සද්දෙද? ඔව්. ඔව්. සෝත රූප. සෝත රූපය කියන එක දර්ශනය වෙන්නේ නැත්තේ සෝත රූපය කියන තරගේ මනට යන එකක් නේ. මෙහෙම දර්ශනය වෙන්නේ නැහැ නේ. නෑ සෝත රූපය කියන්නේ එතනදී ඒ සෝතයක් මුල් කරගෙන ආ දැන් මම අර මේක ටිකක් ඉස්සරහට අර මතකද මම ගිය සතියේ මේක විස්තර කරා විපාක ස්වභාවය තුළ තියෙන නාම විතරයි ඊළඟට අවිද්‍යාවෙන් බැලුවම රූප ගොඩනගනවා කියලා. අන්නේ ඒ රූප ටික ගොඩනගන්න යන්නේ නැහැ නේ අපි. හැබැයි අපි රූපය බවට අඳුර ගන්නවද නැද්ද? අඳුර ගන්නවා. ඒක අඳුරගන්නේ මොකක් තුලින්ද? ධම්මයක් තුලින්. මම මේ අන්තිම කොටස පෙන්නන්නම්. ධම්ම කියන එක අනිදස්සනයි අපපටිකයි. සප්පටික නැහැ. එතකොට අපිට අරමුණක් හැටියට එන රූපේ තමයි අපි අර රූපයක් හැටියට අඳුරගන්නේ. හැබැයි ඒක අපිට මෙහෙම දර්ශනය වෙන එක නෙමෙයි. අන්න හරි. මේ දර්ශනය වෙන්නේ නැහැ. අත අන්න හරි රූප කියලා අත දැක්ුණාට රූප රූප විතරයි අපිට දර්ශනය වෙන එකට තියෙන්නේ. වෙන එකක්වත් දර්ශනය වෙනව නෙමෙයි. දැන් අපිට සාද්දේ දර්ශනය වෙනවා කිව්වොත් සාද්දේ දර්ශනය වෙන්නේ නැහැ. හැබැයි යම් ස්පර්ශයක් මත දැනෙන එකක් තමයි තියෙන්නේ. ඒක සපටිකයි කියන්නේ. අපටිකයි නෑ සපටිකයි. ගැටෙනවා ඇවිල්ලා ස්පර්ශයක්. දැන් කණේ ඇවිල්ලා ස්පර්ශය ගැටෙන්නේ නැත්තම් මේ දැන් ඕක තමයි මේ කන කියන ඉන්දිය කවදාවත් මන වගේ නෙමෙයි. ඒ කන කියන ඉන්ද්‍රියද මේ මේ මනේ කොටස ගියහම ඒක තේරෙන්නේ හොඳේ. දැන් කන කියන එක මෙහෙම පණවන්න පුළුවන්. එවිල මෙහෙම වදින්න. හැබැයි මන පණවන්න බෑ. මේක විස්තරයක් මනට යන්නේ නැහැ. මේ අනිත් ලස්සන සප්පටි ගන්න. මේකක්වත් මනට යන්නේ නැහැ. මේ ඔක්කොම දින අනිත් ඒකවල හරි විතරයි. මන ආයතන විස්තර කරනකොට බලන්න ඔය කතාව වෙනස් වෙනවා. මනේදී. ඒතර මෙන්න කනක් අනිදසනයි. ඒවට දැනගෙන ශබ්දත් අනිදසනයි. හරි. මේකත් අර වගේම කියනවා අන්තිම මොකද තෙල? අර සෝත විස්තර කරනකොට කියනවා තෙල ලෝකේ නමුදු ඒ තෙල සමුද්‍රේ නමුදු වේ කියලා විස්තර කරනවා. ඊළඟ කියනවා ජීවහා ආයතන කවේදයක්. යම් ජීවහාවක් සතර මහා භූතයන් නිසා උපන්. දැන් මේ යම් ජීවහාවක් සතර මහා භූතයන්. දැන් මේ ජීවහාවේ සතර මහා භූතයක තියෙනවා. ඔන්න මෙන්න මෙතන හොඳ වචනයක් කියනවා බලන්න. යම් ජීවහාවක් සතරමා භූතයන් නිසා උපන් ප්‍රසාදයක් වූයේද අත්භාව පරිපන්න පරියාපන්න. ඒ කියන්නේ මොකද? අන්නේ ලැබෙන එක අත්ත කියලා ගන්න. අත්ත කියලා භාවයකට පත් වෙලා පරියායක් ගොඩනගනවා. අත්තයි කියන්නේ සාරයි. අත්තයි කියන්නේ සාරයි. අනත්තයි කියන්නේ අසාරයි. දැන් මෙන්න මේ රූපේ ගත කරම අපි මොකද කරන්නේ? ඒක අත්ත ලෙස ගන්නවා. අත්ත ලෙස ගන්න වෙන්නේ අයි අර ප්‍රසාද හැඟීමක් එනවා. අන්නේ ප්‍රසාද හැඟීම මුලින් වෙන්නේ කොහොමද? කාමාවචර කුසල එක කුසල එකක් ඉඳලා වෙන්න පුළුවන් කාමාවචර. ඔව් කුසල එකක් ඉඳලා ආවම මොකද වෙන්නේ? ඒක කුසලේ තෝරගන්නේ. කාමාවචර කුසලයකට අපි එකක් කියලා තෝරගන්නේ නැතුව මොකද කරන්නේ? ඒක 7යි කියලා ගන්නවා. 7යි කියලා ගත්තකම මොකෙන්නේ? අර කියන ලෝකය සමුද්‍රය ඔක්කොම හැදෙනවා. ලෝකේ නිර්මාණය වෙනවා. එන මේ ඉන්ද්‍රියන් හයනේ ලෝකේ නිර්මාණය වෙන්නේ නේ. මේක මේ මේ ඔක්කොම කරුණු කාරණා දැනගත්තේ නැතුනම කමන්නේ නැහැ. අඩුම ගානේ මේ බුදු සාසන මොකද මේක මේ මේ කොටස වැදගත් වෙන්නේ කර්මස්ථානයේදී. ඇයි? දැන් ඇසෙන් නිදහස්. අපි ඇසෙන් නිදහස් වෙන්නේ කොහොමද දැන් ඇහැ? ඇහැ තියෙනවනේ ඉතින් මෙතන. හරි ප්‍රශ්න. අන්න ඒක ඒකයි මේ විස්තර කරන්නේ. නැතුව මේක මේ වෙනම අභිධර්ම පන්තියක් කියන්නේ හොඳේ. මම මේක උගල විස්තර කරන්නේ දැන් නැත්නම් අද අපි කර්මස්ථානයේ වඩන කවදාද කියන භාවනා කරනවා. ඇස සමුදුරකේ රූපයෙන් නොකිරෙනවා. කන සමුදුරකේ ශබ්දයෙන් නොකිරෙනවා. දැන් තත්ත යන්නේ මොකද්ද මේ කිව්වේ? දිව සමුදුරකේ රසයෙන් නොපිරෙනා. කය සමුදුරකේ ස්පර්ශයෙන් නොපිරෙනා. මන සමුදුරකේ ධම්මයෙන් නොපිරෙනා. ලෝකයේ සමුදුරකේ අස්සාදයෙන් නොපිරෙනා. මේ කර්මස්ථානෙට ඕන කරන එක තමයි හදන්නේ. එතකොට අපි එතනදී දැන් අර මේ මස්ලේ කයක් ගැන මෙනෙහි කරනවා නෙමෙයි. ඒ මෙනෙහි කරන්නේ මොකද? මෙන්න මේවා අර සතරමා භූතයන් නිසා හටගත්ත ඇහක් තියෙනවා කනක් තියෙනවා මේවා ටික තියෙනවා තමයි. අන්න ඒවට අර මේ ආපු අරමුණ අරගෙන මොකද කරන්නේ? මේ ස්පර්ශය ආපු එක අරගෙන ඒක අත්තයි කියලා හොඳයි කියලා අරගෙන ගියකින් තමයි මෙන්න මේ සමුදුරක් ඇතුලේ ඇහක් හදාගත්තේ. අන්න ඒකට පුළුවන් තරම් උදේ ඉඳන් අපි රූප දැම්මා. අන්න ඒ දාලා පිරුණේ නැත්තේ මෙන්න මේක තෝරගත්තේ නැති හින්දා එහෙනම් ඇස සමුදුරකි රූපයෙන් නොපිරෙනා අන්න ඒක තෝරගත්ත හින්දා ඇසෙන් නිදහස්. දෙකත් ඔක්කොම තියෙන්නේ නැද්ද ඒකට? ආ මේ මේ කරුණ ඕනේ එතනදී. එතනට මේක විස්තර කරගෙන ඉන්න බෑ. කර්මස්ථානේ කියනකොට. ඒකට නැත්තම් සමහර කෙනෙක් හිතනවා දැන් අපි මේ මේක හොඳට තෝරගන්න මේක. තථාගතයන් වහන්සේ කියන තථාගතයන් වහන්සේ ඇහැ නිරෝධයි. ඇහැ නිරෝධයි කියන්නේ. ඇහැ නිරෝධයි කන නිරෝධයි මෙහෙම කියනවා. දකුණු නිරෝධයි. දැන් අපි කියන්නේ ඇහැ නිරෝධයි කොහෙන්ද? තථාගතයන් ඇහැ නැද්ද? මේ මාස්ලි ඇහැ නැද්ද උනාද? පේන්නේ නැද්ද? පේනවා. ඒකක් තියෙනවා. එහෙනම් මොකද්ද එනියොද වෙලා තියෙන්නේ? ඒ ඇහෙන් ලෝකයේ ගොඩනගපු අර සමුද්‍රයක් බව මේ නොදැන පුරවන්නේ කිය රූපෝලින් පුරවන්නේ කිය ඒ මානසිකත්වයෙන් හදපු ඇහැ සම්පූර්ණයෙන්ම නිරෝධයි. එහෙනම් දැන් අපිත් මෙන්න මේම කර්මස්ථානේ කියාගෙන යනකොට ඇස නිරෝධයි කියනකොටම චක්කු නිරෝධයි කියනකොටම අර ඒ ඇහත් එක්ක ගොඩනගන ගිය චන්ද්‍රාග වැඩපිළිවෙල නිරෝධින්දා මතු ඇහැ කඩන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නිරෝධ නම් චක්කු නිරෝධයි. මේ ඇහැ මේ කියන්නේ මේක නෙමෙයි. මතු ඇහැ කඩන යන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් නිරෝධයි. එහෙනම් චක්කු නිරෝධයි. මතු හැනි රෝලයි. මතු හැනි රෝලයි. දැන් මතුව හැදුවේ කොහොමද? මේ අරගෙන සතර මහා භූතයන් හටගත්ත මේ අරගෙන අන්න ඒකට ආපු අර ප්‍රසාද රූපය අරගෙන ඒක අත්තයි කියලා අරගෙන යන්න ගිය වැඩ පිළිවෙලින් තමයි මතුවයි හටගත්තේ. හැබැයි මෙන්න මේ වෙලාවේ ඒක අසාර බව වටහාගෙන ආර ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒකේ තියෙන අසාර භාවය දකිමින් ඒ වැඩ පිළිවෙලේ තියෙන අසාර භාවය දකිමින් ඒකෙන් නිදිලා ඉන්නවා. නේ. මතකද මම ගිහින් කිව්වා අපි භූත භූතයකට රැවටිලා භූතයක් හදනවා කියලා. නේ. භූතයකට රැවටෙනවා. මේ සතර මහා භූතනේ ඔක්කොම විස්තර කරන්නේ. ඒක සතර මහා භූත කතාව කියන කතාව කරන්නේ. සතර මහා භූත නිසා හටගත්ත දිවක් තියෙනවා. සතර මහා භූත නිසා හටගත්ත හැකුත් තියෙනවා. සතර මහා භූත නිසා හටගත්ත කණකුත් තියෙනවා. හැබැයි ඒක අරගෙන මොකද කරන්නේ? අනිදස්සන වූ එහෙන් තමයි ත්‍රුටි කරන්නේ. දැන් මෙතන දෙකක් කියනවනේ. සතර මහා භූත නිසා හටගත්ත හැකුත් තියෙනවා. හැබැයි ඒක නිසා උපදින තව හැකුත් තියෙනවා. ඒ හැමකට වෙන්නේ නැහැ. ඒතර අපි මානසිකාර කරලා කඩන්න ඕනේ. අන්නේ හැම හැම කඩන්න බෑ. මේකට රූප කොහොමද පේනවා? මේක නතර කරන්න බෑ. කඩන අර තමයි කඩන්නේ අපි. ඊළඟට කියන ජීවායතන විස්තර කරවන්න. තෙල රසේ නමුදුවේ යම් ජීවාවක් සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සන සප්පටික වූයේද දිවකින් අනිදස්සන සප්පටික රසක් වින්දේද ඊළඟට රස ගැන විස්තර කරනවා. ඒ රසායතර කලවේදයක් යම් රසයක් සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සනෝ සප්පටිකෝ. ඊළඟ රසත් මොකද්ද? අනිදස්සනයි. දිවත් අනිදස්සන. මම කියන්නේ මෙතන ඔක්කොම අනිදස්සනයි කියලා. ඌයේද ඔන්න තියා රස ටික කියනවා. අර දැන් මේ මුළු රස කන්ද රස පොතු රස කියලා විස්තර කරලා කියනවා මොනවද තියෙන රසවල? ඇඹුල් රස, තිත්ත රස, මිහිරි රස, උළු රස, ලුණු රස, කල රස. මම කියවා රස රසඥා හය ගැන විස්තර කරේ. ඕන්නේ ටික කියනවා. අන්න ඒ රසවල එක මොකද එන්නේ? අන්නේ උසතම ආභූතයන් උපන් අනිදසන සප්පටි රසයක් ඇද්ද? රසයක් නැහැ මේ රසයක් තියෙනවා මොනවද? තිත්ත රස, ලුණු රස, කුළු රස, කර රස, ඇඹුල් රස මේ රස වලියක් තියෙනවා. හැබැයි මේවා අනිදසන. දර්ශනය වෙන්නේ නැහැ. දරාසයෙන් දර්ශනය වෙනවා. දර්ශනය වෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මේ මේ කොටසත් හරි වැදගත් වෙන කොටසක්. හොඳේ. මේක මේ වැදගත් ඒ වගේම තෑන් මැලුවේ. එහි කාය ආයතනේ කවරේ දෙයක්? මෙන්න මේ කොටස හොඳට අහගන්න. එහි කාය සතර සතර සතිපට්ඨානේ වඩනවා මෙන්න මේ කැලේ ඕනේ. එහි කාය ආයතනේ කවරේ දෙයක්? යම් කයක් සතර මහා භූත නිසා උපන් ප්‍රසාදයක් වේද? අත්බව වන්න වූ අනිදස්සන වූ සප්පටික වූ වේද? අනිදස්සන වූ සප්පටික වූ යම් කයකින්. කය මොකද කියන්නේ? අනිදස්සනයි. කය අනිදස්සනයි. කය පේන්නේ? අපි හිතන් ඉන්න කය. අපි මේකට මොකද කියන්නේ? මේ මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද? කය කියලා නේ. අර බුදුහාමුදුරු කියන කය පේනවද? පේන්නේ නැහැ. මේකට මොකද කිව්වේ ඇත්තටම? රූපය. කය පේන්නේ නැහැ. ඔන්න ඔය කය හරියට තෝරගන්න බැරිව. කායේ කායානුපස්සනාව කරන්න කියද්දි මොකෝ වෙන්නේ? දැන් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කරන්න ගියාම මේ කයේ තියෙන කුණු කොටම කියෝ කියෝ ඉන්නවනේ අපි. ඈ? මේ කයේ තියෙන කුණු කොටක් කිය කිය ඉන්නවනේ. මේක කොහොම කුණු කොට තමයි. දැන් වැඩේ තියෙන්නේ අර අපි දකින්න ඕන කයද දැක්කේ? දකින්න ඕන කය නෙමෙයි දැක්කේ. හැබැයි මෙතන තථාගතයන් වහන්සේ කියන කය කියන එක අනිදසනයි සප්පටිකයි. කය අනිදසනයි. ඊළඟට පොට්ටබ්බයත් ඉස්සර කරනවා වගේ. ඒ පොට්ටබ්බයතනේ කවරේ දෙයක්? අර අර අපි උදේ අර මම තේනවා අර කයේ උපේක්ෂා කතාව තියෙන. ඔන්නතර ප්‍රශ්නයක් නෙමෙයි. මොකක්ද කියන්නේ? පොට්ට පායතන කවරේදයක් තද වූ, මොලොක් වූ, සිලු වූ, රළු වූ, සුව පහසු වූ, දුක් පහසු වූ. බර වූ, නොබර වූ, පඩවි ධාතුද, තේජෝ ධාතුද, වායෝ ධාතුද, අනිදස්සනෝ, සප්ප අනිදස්සනෝ සප්පටික වූ ස්පර්ශයක් ගැටේද. අනුමතින ආපෝ තේජෝ වායෝ පඩවි කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත ස්පර්ශයක් තමයි ගැටෙන්නේ. අන්නේ ගැටෙන එක කියනවා හැබැයි සුව වූ දුක් වූ. ඒ ඔච්චරයි කියන්නේ. මේ කියන්නේ සුව වූ දුක් වූ. නොදුක් නොසුව කතාව කියන්නේ හැබැයි. අයියේ කියන්නේ නැත්තේ. අතන විභාගෙ පෙන්වෙන්නේ කාමාවචර කුසල ධර්ම රැස් කරලා දුක විපාක කාමාවචර අකුසල ධර්ම රැස් කරලා වෙන්නේ. සුඛ විපාක කියලා පෙන්වන්නේ. ඒතර මෙතන කියන්නේ දුක් වූ සුව වූ විපාක. ඉතින් සුව පහසක් වේද දුක් පහසක් වේද? සුව එකක් හරි දුක පහසක්. දෙකෙන් එකයි තියෙන්නේ. අන්න ඒකට මුල් වෙන මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි කියන ස්පර්ශ. ඒ කියන්නේ දැන් අපිටම අපිට මේ මේ අපේ පඨවියට වඩා රණු පඨවියක් ඇවිල්ලා වැදුනොත් රිදෙනවද නැද්ද? රිදෙනවනේ. අපේ මේ පඩවියට වඩා මෘදු පඩවියක් ඇවිල්ලා දෙනවා. හරි සනීපයි. ඒක සුවයක්. හැබැයි රළුවක් ඇවිල්ලා දෙනවා. අපිට මේක වල සුවයක්. ඒ වගේ අපිට මේ අපේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් ඇවිල්ලා වදිනවා. ඒක එකක්. මීට වඩා වැඩි උෂ්ණත්වයක් ඇවිල්ලා වදිනවා. ඒක යනකොට සූදු ගෙදර යනවා. ඒ වගේම අපි ආපෝ අපේ තියෙන ආපෝ ගුණයට වඩා වැඩි එකක් වදිනවා. ඊට වඩා අඩු එකක් වදිනවා. ඒක අර සිසිලසත් එක්ක වෙන ආපෝ එකත් එක්ක බලපානවනේ. ඔන්න වදිනවා ඊළඟ. තේරෙනවනේ? වායෝත් ඒ වගේ. දැන් සමහර මේ මේ වෙලාවට වායෝ එකක් මොකක්ද තේරෙන්නේ නැහැ. හැබැයි ෆෑන් එකක් දාන්න. මොකද වෙන්නේ? අර අපේ තියෙන වායෝ එකට වඩා වැඩි එකක් එනවා. ඒ වායුවේ පැත්තට මෙනවා. ඒ වගේම එනවා අපි දැන් දැන් කොහොම සීතලකුත් එනවා. ළඟට එනවා අපි හිතමුකෝ මේ මේ අපි හොඳට මේ සීතල පලාසක ඉන්නකොට මහා මේ ෆෑන් එකක් දානවා. එතකොට මොකද? තවත් තමයි. දැන් ඒ වෙලාවට මොකද ඕනේ වෙන්නේ? අන්න මේක සමතුලිත වෙන්න මොකද ඕනේ? ඊට වඩා අඩු එකක්. ඒකත් දැනෙනවා. එතන නිතරම මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූත ටිකත් එක්ක තමයි ස්පර්ශය වැටෙන්නේ වෙන්නේ. මරකට මම එදා කවර සුමුදු මේ ග්ලව්ස් එකකින් අත ගන්නකොට ඒක සුව පහසක්. ඒක මෘදුයිනේ. අර වැලි කඩදාසියෙන් අත ගන්නකොට ඒක මහ රෆ්. ඒකට ඒක දුක. නේ. අපි දැන් ඒ වැලි කඩදාසියේ තියෙන පඨවියද වැඩි වායෝ පශයක තියෙන පඨවියද වැඩි. මේ වැලි කඩදාසියෙන් අත ගන්නකොට වැඩියෙන් දුක එන්නේ වායෝ පශයකද? ඇයි ඒ වායෝ පශයකේ පඨවිය වැඩි. මේකේ පඨවිය අඩුයි. නේ. අපි වායෝ පශයකෙන් නැතුව ඊටතර ධර්ම කොල්ලකින් ඇහුවා කියනවා. ඒක ඊට වඩා වැඩි. දැකලා පටවි ගතිය ඒ ඒ අදාළ විදිහට තමයි ස්පර්ශය ගැටෙන්නේ. හැබැයි මේ මේ ගැටෙන්නේ වෙන ස්පර්ශය අනිදස්සනයි සප්පටි. ඒ අපිට පේන එකක් නෙමෙයි. එහෙනම් ඔන්න ඔය කයත් පේන එකක් නෙමෙයි. අනිදස්සනයි කියනවා නේ. හරි. ඊළඟ එක තමයි ප්‍රශ්නේ. මොකද? මනයි ගමයි. ඔය ස්පර්ශය කියන්නේ සප්පටි කියන්නේ ඒකනේ. මොකක්ද? ඔව්. ඒක විපාක විපාක දෙකක් එනවනේ. දැන් දැන් මේ මේ ඒක හොඳට තෝරගන්න ඕනේ මේ අපිට මේ අර ඒක මේක සූත්‍ර දෙකකින් මේක ගලප ගන්න වෙනවා ඒක පාට වලට තේරෙන්නේ නැහැ දැන් අපි හිතමු කයට දුක විපාකයි සුඛ විපාකයි පනවනවා නේද දැන් මෙතන කියනවා නේද කය කියන්නේ අනිදස්සනයි කියලා ඒක පේනවද පේන ගන්න ඕනේ ඒක ඒක දෙනින් ගන්න අතනින් කිව්ව සුඛ විපාකයි දුක විපාකයි කයට පනවනවා එතකොට කය කියලා කියන එක අනිදස්සන එකක් නෙමෙයි අනිදස්සන එකක් ඒකත් හරි ඊළඟ උන්නා බ්‍රාහ්මණ සූත්‍රය මොකද කිව්වේ කයට විඳින්න බෑ කොහෙද විඳින්නේ එහෙනම් මේ දැනෙන්නේ කොහෙද එහෙනම් මේ ඇත්තම මේ කියන කය කොහෙද තියෙන්නේ එහෙනම් මේ ගහනකොට දැනෙන්නේ කොහෙද දැන් මේ සූත්‍ර තුනකින් මේක ගලපන්න වෙන්නේ ඒක පාට කිව්වට එක තැනකින් ගත්තොත් බෑ ඇයි මේ අනිදස්සන කතාව මේ තියෙනවා කායට සැප දුකයි සැප සැප විපාකයි දුක විපාකයි විභංග ප්‍රකරණේ තියෙනවා. උන්නා බ්‍රාහ්මණය කියනවා විඳින්නේ මේක දැනෙන්නේ අපිට මනටයි කියලා. කායට නෙමෙයි කියලා. දැනෙන්නේ මනට නම් කායටලා නෑ මේවට වෙන විදිහ අරමුණක් එනවා. අර දැන් කිව්වනේ ස්පර්ශයක් ඇවිල්ලා ගැටෙනවා. හැබැයි මේක දැනෙන්නේ කොහෙද? මනට. අන්නේ දැනෙන ඒක ඒක පොත් මේ මේ ස්පා මේ මේ කය මුල් කරගත්ත ස්පර්ශයක් හින්දායි අරකට කාය කියලා කියන්නේ. ඒක ඇත්තම මේ කියන මේ චක්කු සෝත ගාන මේ කියන මේ ඔක්කොම කොහෙද හටගන්නේ? මනේ හටගන්නේ. වෙන කොහකට හටගන්නේ එක? නෙමෙයි. මේක ගැඹුරට යනකොට මේක තව තව තේරෙන්න ගන්නෙ. මෙන්න මේකේ මන ආයතනය. මොනද බලන්න ඕගලන්ට අනිත් ඔක්කොටම ඔය අනිදසන අපටික සප්පටික කතන්දර ඔක්කොම කිව්වා. බලන්න මන ආයතන කියන්නේ ගියාම කොහොමද කියන්නේ කියලා. එහි මන ආයතනේ කවරේ දෙයක්. එක් ප්‍රකාරයකින් මන ආයතන වෙයි. මොකද ස්පර්ශය හා සම්ප්‍රයුක්තයි. ස්පර්ශයක් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා. ද්වි ආකාරයේ මන ආයතන වෙයි. සහේතුකද වෙයි අහේතුකද වෙයි. එන හේතු තියෙනවා තියෙන හේතු නැතිවක් වෙනවා. තුන් ආකාරයකින් මන ආයතන වෙයි. කුසල වේද අකුසල වේද අව්‍යාකුත වේද. හතර ආකාරයකින් මන ආයතන වෙයි. කාමාවචරද රූපාවචරද අරූපාවචරද තව එකක් කියනවා මේක සිංහලෙන් කියන එක තේරෙන්නේ නැහැ. ඇත්තම කතාව. මොකක්ද නෝ කියන්නේ? ඕගොල්ලන්ට තේරෙනවා මට කියන්න. අප්‍යාපන්න ඌයේ වේ. අප්‍යාපන්නයිලු. හතරක් තියෙනවා මන. එකක් කුසල, sorry එකක් රූපාවචර, කාමාවචර, රූපාවචර, අරූපාවචර. මේ තුන නම් තේරෙනවා. තව එකක් කියනවා අප්‍යාපන්න කියලා. මොකක්ද තියෙනවද ඒකට අදහසක්? අප්‍යාපන්න කියන්නේ. මේ සිංහලෙන් කියන්නේ මම කියන්නේ. තේරෙනවද? නැහැ. අදහසක් එමු නැහනේ. ඒක තමයි මට තේරෙන්නේ සිංහලෙන් කියන එක. හැබැයි පාලි කියන එක තේරෙනවා. ඔව්. සිංහලෙන් කියන එක තේරෙනවා පාලි කියන එක තේරෙනවා. හරි. <laughs> ඒක හොඳට මම පාලි ගත්තේ කියන්නේ ඒකයි. මොන බලන්න පාලි කියන පද කියන්නේ හතර ආකාරය. චතුබ්බේ චතුබ්බේ දෙන මන ආයතනයන් ගැන මොකද? අති කාමාවචර, අති රූපාවචර, අති අරූපාවචර, අති අපරියාපන්න. අපරියාපන්න කියලා එකක් තියෙනවා. අපරියාපන්න හොයාගන්න ලේසි මොකද? පරියාය කියන්නේ ලෝකෙට අයිති ඔක්කොම. ලෝකෙට අයිති නැති එකකට කියනවා අපරියාපන්නයි කියලා. පරියාය කියලා සූත්‍රයක් තියෙනවා. පරියාය කියන්නේ ලෝකෙ වැඩ පිළිවෙලා. මෙන්න මේ වැඩ පිළිවෙල සියල්ලගේම අයින් වෙන එක කියනවා අපරියාපන්න. එහෙනම් මේ මන හතරට වෙන් වෙනවා. මොකද්ද? කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ওই තුන කොහෙද අයිති? මේ තුන ලෝකෙට අයිති. කාමාවචරත් අයිති, රූපාවචරත් අයිති, අරූපාවචරත් කියන මේ තුන අයිති කොහෙද? ලෝකෙට. අපරියාපන්න කියන්නේ කොහෙද අයිති? අන්න හරි. කොහෙද ඉතින්? ඒක නිවනට පමණයි. එහෙනම් යම් කිසි නිවීමක් මනසින් දන්නවා නම් දැනගන්නේ මෙන්න මේ වෙලාවේ. අප්‍රියාපන්න කියන එක. ඒක අර සිංහලෙන් කියන එක. තේරෙන්නේ නැහැ මොනවද මන් දන්නේ මම ඉතින් හේව හේව තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ. සමාන වෙන සංස්කෘත වචන දන්නේ නැහැ තේරෙන්නේ නැහැ. ඊළඟට කියනවා පස ආකාරය. ඔන්න බලන්න පස ආකාරය මන ආයතන කියන මොනවාද? පංච ආකාරය මන ආයතන වෙයි. සුඛ ඉන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙයි. දුක් ඉන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙයි. සෝමනස් ඉන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙයි. දෝමනස් ඉන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙයි. උපේක්ඛා ඉන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙයි. එහෙනම් මේ ඔක්කොම කොහෙද මේ සෝමනස් දෝමනස් උපේක්ඛා මේ ඔක්කොම කොහෙද හටගන්නේ? මනේ හටගන්නේ. හැබැයි මනට අර අනිදසනයි අප්පටික සප්පටික මොනවද කිව්වද? ඒව කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? ඉතින් කොහොම හොයන්න බෑ. මනේ මේ මොහොතේ හටගන්නේ. මන මේ මොහොතේ හටගන්න එක. ඊළඟට කියනවා හය ආකාරය. ශබ්දාකාරයකින් මන ආයතන වෙයි. මෙන්න මේ කොටස අපිට වැදගත්. උසෑ හෙන්න වැදගත් වෙනවා. මොකද කියන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මෙය හය ආකාර වෙයි. චක්කු විඥාන කියන්නේ කොහෙද තියෙන්නේ? ඇහෙද? මනේද? මනේ. ඇහක් මුල් කරගෙන. ඒ කියන්නේ රූපයකුයි ඇහකුයි මුල් කරගෙන හටගන්න විඥානයක් ඉන්නේ. ඒකට චක්කු විඥානයක් කියනවා. කනකුයි ශබ්දයකුයි මුල් කරගන්න විඥානයක් ඉන්නට ඒකට සෝත විඥානයක් කියනවා. දිවකුයි රසකුයි මුල් කරගන්න ඉන්න එකට ජීවා විඥානයක් කියනවා. නාසයකුයි ගන්ධයකුයි මුල් කරගන්න ඉන්න එකට ගාන විඥානයක් කියනවා. කයකුයි ස්පර්ශයකුයි මුල් කරගන්න ඉන්න එකට කාය විඥානයක් කියනවා. හැබැයි මේ ඔක්කොම මේවා මුල් කරගත්තට තියෙන්නේ කොහේ? හටගන්නේ කොහේ? මනේ. දැන් කතරුණා බ්‍රාහ්මණ සූත්‍රයත් එතන හොඳට ඔන්න තේරෙන්න ඕනේ. එහෙනම් අපිට මේ මස් දෙයෙන් රූප බලන්න බැරි? ඔන්න කොහේ? මොකද බලන්නේ? මනේ. ඇයි මේ විඥානය යමක් අඳුර ගන්න විඥානය යමක් අඳුර ගැනීමයි. එහෙනම් අඳුරන්නේ මොකද විඥානය නම්? ඒක මනේ හට ගන්නවා. ඒකනේ මම නැත්නම් අඳුරන්න බැරි. නේ? මොකද? සංඥාවක්. නෑ සංඥාවක් කියන්නේ සංඥාවක් අරගෙන තමයි අඳුරගන්නේ. දැන් අර මේ මතකද මේ අපි කියමු රූප සංඥා කිව්වේ? රූප සංඥා, සද්ද සංඥා. සද්ද සංඥා වල මොනවද තියෙන්නේ? තීත සංඥා. ලුණු සංඥා. මිහිරි සංඥා, ඇඹුල් සංඥා. හැබැයි ඔන්න ඔය සංඥා ටික අපිට දැනෙන විදිහේ වේදනාව. ඒක උපේක්ෂා. ද රූප වේදනා සංඥා. ඔන්න ඔය ටික සකස් කරලා ගත්තාට පස්සේ අඳුර ගන්නවා විඥාණයෙන් අහවල් එක කියලා. તો සංඥාවක් නැතුව අඳුරන්නත් බෑ. හරි සංඥාවක් තියෙන. මේකේ තියෙන කොළ පාට සංඥා. වර්ණ මාත්‍රේ කොළ පාට සංඥා. ඒක කොළ පාට සංඥාව කියලා එකක් කොළ පාට සංඥාව විදිහට අඳුර ගන්න එක තව එකක්. අඳුර ගන්න මොකද විඥාණය. ඒ විඥාණය නැතර නැත්තම් කොළ පාට තිබ්බට වැඩක් නැහැ. තේරෙනවද? දැන් මේ මේ කතා කරන ඒවා ඕගලන්ට ඇහෙන්න කණෙන් ගිහිල්ලා ඒ සංඥාව ඕනේ. හැබැයි සංඥා අරගෙන අඳුර ගන්න විඥාණය ඕනේ. විඥාණය කොහෙද හටගන්නේ? මනේ. විඥාණය හටගන්නේ මනේ. ඒක දැන් අපි හදිසියෙන් හරි බැරිලා කරන කර්මස්ථානේ කියනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. චක්කු විඥාන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. දැන් කොහේ එකද මේ කියන්නේ? මේ මස්ලි හැක එකක්ද මනක එකක්ද මනේ තේරෙනවද ඉතින් අන්න එතන කොටස් දෙකක් තියෙනවා මොකද්ද චක්කු විඥාන නිරෝධයි ඒ චක්කු විඥාන නිරෝධයි කියනකොට මේ ඇහැට රූපයක් පේන විඥානේද නිරෝධ අපි මේ පර්මස්ථාන කී කියනකොට මේ රූපේ පේනවා ඉතින් අපි මෙහෙන් කියන චක්කු විඥාන නිරෝධයි මේ චක්කු විඥාන නිරෝධයි කියනකොට මේ පේන එක ඇති වෙනවද මේ පේන විඥානේ එකක් නිරෝධ කරන විඥානේ තව එකක් අර පෙනිච්ච රූපය අරගෙන මගේ ඒක අත්යි කියලා හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත විඥානයක් තියෙනව නේද අන්න ඒක තමයි නිරෝධය ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේටත් පාරිශුද්ධ වූ විඥානයක් පවතී කියන්නේ. දැන් යමක් අඳුරන විඥානයක් හට ගන්නවා. තථාගතයන් වහන්සේට අඳුරන යමක් අඳුරන විඥානය. හැබැයි ඒක පාරිශුද්ධයි. ඉරුට වෙන්නේ නැහැ. හැබැයි සේක උත්මයන්ගේ තිරුට වෙනවා. පුතජනයා කොහොමද තිරුට වෙනවා? තථාගතයන් වහන්සේ විතරයි තිරුට වෙන්නේ. නැතු හැබැයි මම ත්‍රිපිටකය ඇතුළේ නම් දැකලා නැහැ. රහතන් වහන්සේට පාරිශුද්ධ වූම විඥානයක් තියෙනවද කියන එක තථාගතයන් වහන්සේට තියෙනවා කියන එක තියෙනවා. මොකද හේතු සියල්ලෙන් සියල්ල දැන තථාගතයන් වහන්සේ නම කියදන්නේ. අංශු මාත්‍රයක මොකද පෙන්නනවා? අංශු මාත්‍රයකවත් වරදක් සිද්ධ නොවෙන්නේ තථාගතයන් වහන්සේගෙන් විතරයි කියලා. ඒ කියන්නේ වාසනා කෙලෙස්වත් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ නමකට. අර දැන් කවුද මෙයා කවුද රහතන් වහන්සේ මේ පිරිජෝජ් පිරිජෝජ් මහරහතන් වහන්සේට එන්නේ අර වසලයි කියලා බයි. ඒ මේ වසනා කියලා ශරීරේ නේ අංශු මාත්‍රයක්වත් එහෙම එන්නේ නැහැ තථාගතයන් වහන්සේ නමකට. ඒක එතන විස්තර කරලා තියෙන්නේ පාරිශුද්ධ වූ විඥානේ තථාගතයන් වහන්සේට තියෙනවා කියලා. ඉතින් රහතන් වහන්සේට කියන එක කොහොමද කියන එක තේරෙන්නේ නැහැ හරියට. ගමන්. ඔය ඒ වසනා කියලා නෙමෙයි. මොලේ මොලේ කියන එක තේරෙන්නේ නැහැ. <laughs> අර අර බයින් එක නෙමෙයි. අර වසනා කියලා කියන එක. නෑ ඔය. ඔය ඒක ඒක මනසේ හදන කියන එකක් නේ. අර එහෙම එකක් නෙමෙයි අර වෙනම මේකක් නේ. ඉතින් අපිට ඒක ඒවා තථාගතයන් වහන්සේ මොන චේතනාවෙන්ද ඒක කියන්නේ නැත්තේ කියලා ඒවා අපිට තේරෙනවා. <laughs> ඒ බුදුවර එකම තමයි ගන්න ඕන. අපිට තේරෙන එකක් නෙමෙයි ඒක. කවදාවත්. ඊළඟට කියනවා දක්ව හය ආකාරකින් මොනව විස්තර කරනවා. ඊළඟට සප්තාකාරකින් මන ආයතන විස්තර කරනවා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව මේ කියන හතර විස්තර කරනවා. ඒ කියන්නේ මේ ඔක්කොම මන ගැන විස්තර කරන්නේ ඒ මොහොතේ හටගන්න ස්වභාවය. ඒක කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, අව්‍යාකෘත වෙන්න පුළුවන්. දැන් අපි මේ රූපයක් කෝපයක් හැටියට අඳුරගත්තා නම් එතන තියෙන්නේ මොන හිතක්ද? අව්‍යාකෘත හිතක්. මෙතන මන. ඒකත් එක්ක පාපයක් ගොඩ නැගුණා. අකුසල හිතක්. ඒකත් එක පිනක් හැදුවා නම් කුසල හිත. ඒ තුනකට වෙන් කරන්නේ ඒකයි. අකුසලයක තියෙනවා, පාපයක තියෙනවා, අව්‍යාකුත එක තියෙනවා. හරිනේ? හරි. එහෙනම් යන් ඊළඟ කොටසට ධම්ම. අන්න හරියටම හරි. දැන් අපි ස්පර්ශයක් වෙන එක එකක් ස්පර්ශයක් ජනිත කරගෙන යම් වින්දනයක් ලබන්න යන එක තව එකක්. ඒක කියන්නේ සම්පස්සජා වේදනා. අර ස්පර්ශයක් අරගෙන පිටින් යමක් අරගෙන ජනිත කරගන්න යන වින්දනයක් තියෙනවා. අන්න ඒක නිරෝධ කරන්න පුළුවන් එකක්. ඒකයි සම්පස්සජා වේදනා කියන්නේ. වේදනාව එකක් සම්පස්සජා වේදනාව තව එකක්. සම්පස්සජා වේදනාවයි තියෙන්නේ පංච උපාදානස්කන්ධේ විතරයි. පංචස්කන්ධේ වේදනාව තියෙනවා. අන්න හරි. මේ මේ වේදනාවයින් එනවා නෙමෙයි. සබ්බ දුක චතුම වේදයි දැන් අපි තවන්තේ මෙහෙම ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ යනකොට සුඛ වේදනාව තියෙනවනේ. කයට පීති තියෙනවනේ. ඒක දැන් ඒ ඒ කයට සුඛ වේදනාව තියෙනවා. සුඛ වේදනාව නිරෝධ වෙලා නැහැ. හැබැයි මේ සුඛ වේදනාව හට ගන්න සුඛ වේදනාව විපාක සුඛ වේදනාව විලා හට ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. අර අපි පිටින් යමක් කරගෙන හිත කිලුට කරගෙන හිටපු වේදනාව. අන්න ඒක ප්‍රහීන කරලා තියෙන මොහොතේ විපාක මේ සුඛ වේදනාව දැනෙනවා. ඒක පංචස්කන්ධයයි ටිකක්. අපි නිරෝධ කරලා තියෙනකොට පංච උපාදානස්කන්ධේ වේදනාව. ඒකට කියන සම්පස්සජා වේදනාව කියලා. ඒවත් සම්පස්ස ජාවේ ඔය ජා යනවා ජනිත කරගන්නවා. ඒක නැති දෙයක් ජනිත කරගන්නවා. කිලුට කරගන්නවා අනිත් පැත්තෙන් ගත්තොත්. ඒක තමයි අපිට ඒක නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ අයි. ඒක අපි මනෝමූලිකව හදන එකක් ඉන්නා. මනෝමූලිකව නැති දෙයක් නේ හදන්නේ. අන්න ඒ හින්දා තමයි අපිට නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ. හරි. ධම්ම. වැදගත් කොටස. එහි ධම්ම ආයතන කවරේ දෙයක්. හරි. මෙතන තමයි අපිව සසර ගමනට ගෙනියන කතන්දරේ තියෙන්නේ සසර ගමනින් මුදවන කතන්දරේ තියෙන්නේ මෙතන. කෙනෙක් සසර ගමනට ගෙනියන්නෙත් මෙතනින් සසර ගමන මුදවන්නෙත් මෙතනින්. මේකත් එක්ක තමයි විස්තර යන්නේ. එහි ධම්මායතන කවරේ දෙයක්? වේදනා සංඥා සංකාර. ඔච්චරයි ධම්ම වල තියෙන්නේ. මොනවද? වේදනා සංඥා සංකාර. අනිදස්සන වූ අපපටික වූ ධම්මාපන්න වූ යම් රූපයක් ඇද්ද? අනිදස්සනයි අපපටිකයි. සප්පටික නෙමෙයි. ඔන්න අපපටික පළවෙනි එක අහුවෙනවා. එක මේකයි අපපටික තින්නේ ධම්ම පමණයි. මේ සනිදස්සනයි අපපටිකයි කිව්වහම නිකන් මම මෙතන නිකන් තමයි විස්තර කරේ නැත්තේ. මෙතන නිකන් එන්න ඕනේ. ඒක උනා තේරෙන්නේ. මේ අනිදස්සනයි අපපටිකයි කිව්වහම හරි. තේරෙන්නේ නැහැ මොකද කියන්නේ. හරි. අනිදස්සනයි අපපටිකයි. දර්ශනය වෙන්නේ නැහැ. හැබැයි ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඔහොම තේරෙනවා. තියෙනවා. දැන් මේ තෝරගන්න ලේසි ක්‍රමයක් මම කියන්නම්. අද උදේ කාපු කෑම කොට මතක කරගන්න. මතකද? මතකද? සතර මහා භූතෙන් දිනනවද? දැන් ඔය මතක කෙනෙක් සතර මහා භූතෙන් දිනනවා කියලා අහන්නේ. සතර මහා භූතතාව කියන්නේ ඈ? හරි. කාපු කෑම ටික මොන වේදනාවටද ඇති? කෑම දෙක රස මොන වේදනාවටද ඇති? උපේක්ෂා වේදනාව. ඔන්න වේදනාව. සංඥා. ඒක දීප සංඥා දිනවනේ මොනවා හරි. ඉන්දියාපණ ඉන්දියාප සංඥා පිටු නම් පිටු පාන නම් සංඥා ටික තියෙනවානේ. ඔන්න ඔය ටික ඔක්කොම දැන් ඕගලන්ට මතක් උනේ මේ මොහොතේ නේද? එන විඥානය හටගත්තේ මේ මොහොතේ නේද? එහෙනම් අර ධම්ම වල මොනවද තිබ්බේ? උදේ කාපු ටිකේ සටහන් ටික විතරයි. අන්නේ සටහන් ටික ඕගොල්ලන්ට දර්ශනය වෙනවද මෙහෙම? අනිදස්සනයි. අල්ලන්න එහෙම පුළුවන්. අප්පා ටිකයි. ආ එහෙනම් මේ මතක වෙන ඒ ඔක්කොම මොනවද? අනිදස්සනයි අප්පා ටික නෑ ඔක්කොම ඒවා. එහෙනම් මෙන්න මේක තුනක් තියෙන්නේ. දත්ත ටිකක් තියෙනවා. ඉන්ෆෝමේෂන් ටිකක් තියෙනවා. ඔන්න ඔය දත්ත ටික මොකද කරන්නේ? අපි මේක කොච්චර සූක්ෂම සිද්ධ වෙනවද මේ අතිශීඝ්‍ර සිද්ධ වෙනවද කියනකොටම අපි යමක් මතක් කරනවත් කියන්නේ මම මේ ඔයගලන්ට මොකක්ද ඔයගලන්ට උදේ කාපු එක මතක් කරන්න කියලා කිව්වා නේද? කියන්නේ කොහෙද ඇහෙන්නේ? කනට. ඔන්න මම ආගිය සතියේ කියපු කොටස. කනට ඇහුණා. ඇහිච්ච ගමන් මොකද වෙන්නේ? කනේ වැඩේ ඉවරයි. නිරුද්ධා. සමානන්තරා. මනෝ ධාතු උපදිනවා. මනෝ ධාතු උපදින මොකක්ද එන්න ඕනේ? සමානතරේ මොකක්ද එන්න ඕනේ? ධම්මයක් එන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ ආයි ධම්මේ? උදේ කාපු දත්ත ටික ආවා. එහෙනම් මනට හැකියාව තියෙනවා ඒ මොහොතේම මේ ටික ඇදලා ගන්න. ඔන්න ඇදලා ගත්ත ගමන් මතක් වෙනවා ධම්ම. ඊළඟට මොකද කරන්නේ? ඔන්න දැන් මේ ධම්මයා උදේ කාපු එක මතක් වුණා. ඒක විපාකද නැද්ද? ඒක විපාක. ඊළඟට මොකද කරන්නේ? ඒ කැම ටික නම් මරු. මනංච පටිච්ච ධම්මේට. දැන් කොහෙද බැඳුනේ? ධම්මේට බැඳුණා. ධම්මේට බැඳලා ඊළඟට මොකද කරන්නේ? ඒ කඩෙන්න යන්න ඕනේ හෙටත් ගියේ ඉන්නවා. දැන් යන්නේ කඩේට. බැඳුනේ ධම්මේට යන්නේ කඩේට. තේරෙනවද මේ අපි කරන වැඩේ? එහෙනම් නිතරම මේ ගනුදෙනු යන්නේ මොකක් එක්කද? ධම්මත් එක්ක ගනුදෙනු යනවා. බැරි වෙලාවකත් මේක ධම් මෙතන තියෙන ධම්ම ටික ඔක්කොම 0 වුණොත් මොකද වෙන්නේ? මෙතන තියෙන ධම්ම 0 මොකක්වත් නැහැ. මොකෝ එන්නේ? මොකක් වෙයිද කියලා හිතන්නත් බෑ. ඇයි? උදේ නැගිටින්න ධම්ම ඕන. හැකිටින්න හිතෙන්නේ නැහැ. එහෙනම් ඉන්න පුළුවන් ඒත්. මේ ලෝකේ කෙනෙකුට ඉන්නවත් බෑ. ඒකයි කිව්වේ රූපං ජීරති මජ්ජානා නාමගොත්තං නජීරති කිව්වේ. ඔන්න ඒ නාමගොත්ත කියන්නේ ධම්මම තමයි. නාම විස්තර කරනකොට විස්තර කරන්නේ මොනවද? වේදනා සංඥා සංකාර. නාම වල තියෙන. නාම වල තියෙන වේදනා සංඥා සංකාර. ඔන්න ඒ නාමගොත්ත තමයි අපි ඒ ඒ මොහොතේ ඇද ඇද ගන්නෙ. මේ ඉතුරු ටිකත් අරගෙන හොඳට තේරෙයි. එහෙනම් වේදනා සංඥා සංකාර. බලන්න එකින් එක මේ විස්තර කරනවා නේද? මේ වේදනා ස්කන්ධේ කවරේ දෙයක් එක් ප්‍රකාරයකින් වේදනා ස්කන්ධය වෙයි. මොකද්ද? ස්පර්ශය හා සම්ප්‍රියුක්තයි. වේදනාව මොකක් හා සම්ප්‍රියුක්තයිද? ස්පර්ශය හා සම්ප්‍රියුක්තයි. ඊළඟට අර වගේම විස්තර කරනවා ද්වි ආකාරයකින් වෙයි සහේතුකයි අහේතුකයි. ඊළඟට ත්‍රි හේතුක කියනවා මොනවද? ත්‍රි හේතුක වේදනා ස්කන්ධයක් වෙයි. කුසල, අකුසල, අව්‍යාකෘත. හරි. ඊළඟට විස්තර කරනවා සංඥා ස්කන්ධයක වේදයක් එක් ප්‍රකාරකින් සංඥා ස්කන්ධය වෙයි ස්පර්ශය සම්ප්‍රියුක්තයි. අර වගේම කියනවා කුසල, අකුසල, අව්‍යාකෘත විස්තර කරනවා. ඊළඟට සංකාර ස්කන්ධය විස්තර කරනවා. මෙන්න මෙතන තමයි අපිට අතිශය වැදගත් කරුණක් තියෙනවා. එහි සංකාර ස්කන්ධයක වේදයක් එක් ප්‍රකාරයකින් සංකාර ස්කන්ධය වෙයි. මොකද කියන්නේ? චිත්තය හා සම්ප්‍රයුක්තයි. අනිත් දෙකම කියන්නේ මොකද? ස්පර්ශය හා සම්ප්‍රයුක්තයි. වේදනාවට කිව්වෙත් ස්පර්ශය හා සම්ප්‍රයුක්තයි. සංඥාවට කිව්වෙත් ස්පර්ශය හා සම්ප්‍රයුක්තයි. සංකාරයට පමණක් කියනවා චිත්තය හා සම්ප්‍රයුක්තයි. එහෙනම් මේ සංකාර කොහෙද හටගන්නේ? හිතේ. සංකාර කියන එක හිතේ තියෙන එක. කොහක්වත් නෙමෙයි. කාය සංකාර කාය සංචේතන, වචී සංකාර වචී සංචේතන, මනෝ සංකාර මනෝ සංචේතන. මනෝ සංචේතන. කාය සංචේතන. වචී සංචේතන. එහෙනම් මේ කොහොමද? චේතන. චේතන විකවේ කම්මවද. කර්මය රැස් කරන්න ඕන නම් මොකෝ කරන්න ඕන? චේතනාවේ යමක් කරන්න ඕන. චේතනාවේ යමක් කරනකොට මොකෙන්නේ? කර්මය රැස් කරනවා. ඒකේ සංකාර වැඩ පිළිවෙල යනවා. සංකාරපච්ච විඥාන නාම රූප සලආයතන වැඩ පිළිවෙල යනවා නේ ඉතින් මෙන්න මෙතන පොඩි වරද යන තැනක් මම පෙන්නන්න ඕගොල්ලන්ට දැන් මේ සංකාර කියන එක සිංහල වචනේ දෙනවා සංස්කාර කියලා නේ මේක දෙනවනේ හරි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි එහෙම එකක් කියනවනේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි කියනකොට අපිට මොනවද මතක් වෙන්නේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි කියන අපිට මොනවද මතක් වෙන්නේ ඈ මොනවද මතක් වෙන්නේ මේ ද්‍රව්‍ය වස්තු ටික දැන් සංකාර කියලා තියෙන ද්‍රව්‍ය වස්තුද චිත්තය හා සම්ප්‍රයුක්තයි. මේ හිතේ හටගන්න එක සංකාර තියෙන්නේ. ඒක සිංහලට ගන්නකොට කියනවා සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුයි කියනවා. එතකොට අර සංස්කාර ධර්ම නැසෙන සුළුයි කියනකොටම මොකද අපි ඔළුවට යන්නේ? ඇත්ත නේද? ඉතින් මේ ඔක්කොම නැසෙන සුළුයිනේ. එක දෙක චූටි තැනක් වැරදුනොත් කොච්චර වරදිනවද? සියලු සංකාර නිරුද්ධ වෙනවා තමයි. ඒක ඇත්ත. හැබැයි ඒ කියන්නේ මොකද්ද මේ? හිතේ හටගත් එකක් උපාද තිතිබංග. ඒ හටගත්ත හිත චිත්තේ මොකද වෙන්නේ? උපාද වෙනවා, උපදිනවා, පවතිනවා, බංග වෙලා යනවා, උපදිනවා, පවතිනවා, බංග වෙලා යනවා, උපදිනවා, පවතිනවා, බංග වෙලා යනවා. මේ චිත්ත පරම්පරාවක් යනවා. හැබැයි මේක අතිශීඝ්‍ර සිද්ධ වෙන හින්දා අපිට හිතෙනවා ඒකාකාරී යනවා වගේ. හැබැයි මොහොත මොහොත පාසම මොකද වෙන්නේ? උපාද තිතිබංග, උපාද තිතිබංග, උපාද තිතිබංග. එහෙනම් මෙන්න මේක අපි මේ දැන් මම ඔයගොල්ලෝ 40 40ක් මෙතන ඉන්න 40 දෙනා දකින්නකොටම උපාදිත විභාග කීයක් එනවද? ඈ කෝටි ප්‍රකෝටි ට්‍රිලියන් මිලියන ගණක් එනවා. ඇයි කොණ්ඩේ වෙනම අඳුරන්න ඕනේ. කණ්ණාඩි දාන එක වෙනම අඳුරන්න ඕනේ. ඇඳුම් අඳුරන්න ඕනේ. උසද සුදුද කටුද මේ කීප ඔක්කොම සංඥා ඉන්න බෑ. කොටද මිටිද මහතද? දැන් 40 මේක සරි අඳුරන රටට ගා. මෙයා උසයි මෙයා කොටයි මෙයා මහතයි. මෙයා කළුයි මෙයා කොටේ සුදුයි මෙයා මෙයා රතු පාටයක් එනවා. මෙයා සුදු පාටයක් එනවා. මෙයා වාඩි වෙලා මෙයා මෙහෙම ඉන්නේ. අද එක මෙහෙම තියන් ඉන්නවා. අද මෙහෙම තියන් ඉන්නවා. ඔක්කොම මෙහෙම කරනකොට. දැන් උපාදිත විභාග කොච්චරක් වෙන්නේ නැද්ද? දැන් මෙන්න මේක විශ්ලේෂණය කරන්න කිව්වොත් එහෙම. කියන්නේ අපි වගේ කෙනෙක් විශ්ලේෂණය කරන්න කිව්වොත් ඔෆිස් එකේ කරනවා තියෙන්නේ. මේක බුදු බුදුරුන් විතර ගෝචර එකක්. අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් නෙමෙයි. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ අපි කියන්නේ අපිට කියන්නේ උඹලට මේක තේරෙන ටිකක් එනවා. මොකද්ද? ඔය ඔක්කොම අරගෙන උඹලා ගන්න කරනකොට ආස්වාදයේ කියලා විඳින්න යනවා. මෙන්න මේක උඹලට විඳින්න පුළුවන් දෙයක් කියලා බලපන්. අන්න අපිට තේරෙන තැනක් හොඳට. මේ ග්‍රහණය වෙන තැනක් හොඳට. අන්න ඒක දෙනවා. ඒක නම් කතාව තේරෙනවා. අත තාගතේ මහන්සියලා ටික දවසක් කවුද මතේ චුල්ලපන් චුල්ලපන් හාමුදුරුවෝ වගේ මොනවාද මේ මොකක් කරන්න බැලුවා පාඩම් කරන්න බැලුවා සිවුරු අතහැරලා යන්න හදනවනේ. මට නම් ඕක කරන්න බෑ. මේක මම මහා මම යනවා යන්නේ කියලා යන්න හදනවනේ. ඉතින් මේ ආරංචි ගන්න තාගතේ මහන්සිය වැඩලා අහනවනේ. මොකද කියලා ඒක කියනවා මට මේ පාඩම් කරන්න බෑ. මේ මට තියාගන්න බෑ. මම යනවා යන්නේ කියලා. සිවුරු අල්ලලා දාගෙන ඉන්නේ ඊට හොඳයි කියලා යන්න හදනවනේ. තාගතේ මහන්සිය මොකද දහන්නේ? මට මම එකක් කියන්න ඒක කරන්න පුළුවන්. මොකද්ද? උඹගෙන් උඹ ඔබට කවුරු හරි ඔබගෙන් යම් අවඩක් වෙනවනම් ඔබට ඒක නොකර ඉන්න පුළුවන්ද? අයි පුළුවන්. ඔබට යම් වැඩක්. ඔබගෙන් අනුන්ට අවඩක් වෙනවනම් ඒක නොකර ඉන්න පුළුවන්ද? ආ ඒක නම් පුළුවන්. අයි ටික කරගෙන ඉන්න කිව්වා. එච්චරයි. වෙන මොකක් කිව්වේ නැහැ. ඇයි? ඒක ඇතුලේ ඔක්කොම එක තියෙනවා. තේරෙන්නේ නැතුවනේ. ඇයි තමන්ට අවඩක් වෙනවනම් අවඩක් වෙනව රාගදේශම හොලින්නේ. ඒක නොකර ඉන්නවා. අනුන්ට අවඩක් කරනවා වැඩක් වෙනවනේ. ඒත් රාගදේශම හොලින්නේ. ඒක නොකර ඉන්නවා. එහෙනම් ඉන්නේ නැති මොකේද? උනිවිලා. රාගදේශම හොලන්නේ නැන්නේ ඉන්නේ. ඒ ඒකනට විස්තර කරලා දෙච්චර නෑ ඒ හින්දා දැන් මේක මේ අර විස්තර කරලා දෙන්න ඕනේ විස්තර කරනකොට පැටලවිලා තියෙන හින්දා ඔයගේ දැන් නැත්තම් මෙච්චර උනිත් නෑ අර පළවෙනි දවසේ සාකච්ඡාව හොඳටම ඇති මම පළවෙනි සමුදා කරේ ඒකටයි ගිය සමුදා කරපු ටික හොඳටම ඇති වැඩිත් එක ඊට හැම මොකක්ද ඇයි ඊට ටික අපිට අවබෝධ වෙවි අවබෝධ වෙවි එන්න ගන්නවා ඒ තව ටිකක් අර තෝරගන්න ඕනේ හින්දා තමයි මේ විස්තර ටික විස්තර කරන්නේ හරි ඔන්න එන තුන් ආකාරයක මේ මේ සංකාරක මොකද්ද චිත්තය හා සම්ප්‍රයුක්තයි ඒක තමයි මම අතිශය වැදගත් විවරාර වැඩි දෙන අපි පැටලෙනවා ඊළඟට කියනවා තුන් ආකාරයකින් කුසල අකුසල අව්‍යාපෘතික විස්තර කරනවා හරි ඔන්න දැන් ධම්ම කියන කොහොමද ඒ ධම්ම ධම්ම ආයතනයක අවේදයක් අනිදසනෝ අපටිගෝ අනිදසනෝ ආපාරිකෝ යම් ධම්මයක් ඇද්ද මෙය ධම්මාපන්නයයි කියනු ලැබේ. ධර්මය කියන ලැබේ කියලා. ධම්මාපන්න රූපයක් වේද කියලා එකක් කියනවා. මේ මේවා කියවනකොට අර කමා නැවතීමේ ලකුණු හොරිටම තෝරගන්න නැත එකපාරට කියන ඔක්කොම එක වගේ තේරෙන්නේ. ඔන්න බලන්න මේ වාක්‍ය එක සැරේ කිව්වොත් මොකෝ වෙන්නේ කියලා. එහි ධම්මායතන කවර විදක් වේදනා සංඥා සංකාර අනිදසන ආපාරික ධම්මාපන්න යම් රූපයක් ඇද්ද අසංකත ධාතුයයි. දොන්න හොඳ ඕක ඉවර කරන්නේ. එතකොට මේක එකපාරට කිව්වොත් බලන්න මොකද මේ කියන්නේ කියලා. මේක එහෙම එකක් නෙමෙයි. මේ මේ වාක්‍ය කොටස් දෙකකට කඩලා තියෙන්නේ. එකක් කියනවා එහි ධම්මායතන කවර විද ධම්ම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි වේදනා සංඥා සංකාර අනිදසන ආපාරික ධම්මාපන්න රූපයක් ඇද්ද ඒක එක ධම්මයක්. තව ධම්මයක් තියෙනවා මොකද්ද අසංකත ධම්මය. දෙකක් තියෙනවා මෙතන. උඩින් ගිය කොටසට කියනවා සංකත ධම්ම. එකක් තියෙනවා අසංකත ධම්ම. ඊළඟට කියනවා අසංකත ධාතුව කවරේ දෙයක් රාගක්ෂය රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය වේද මේ අසංකත ධාතුවයි කියනු ලැබේ. අර කලින් කිව්ව ධම්ම ධාතුව. මේ අසංකත ධාතුව. හැබැයි දෙකටම පොදුවේ කියනවා ධම්ම ධාතුව කියලා. ධම්ම ධාතුව කොටස් දෙකකට කඩනවා. එකක් අසංකත එකක් සංකත. තේරෙනවද? හරි. ඊළඟට තියෙන මේක තව කොටසක් තියෙනවා. ඒවල අර ආයි කියනවා ධම්ම ධාතුව කවරේ දෙයක් වේදනා සංඥා සංකාර විස්තර කියලා. මෙන්න මේ ධාතු කියලා ඊළඟ විස්තර කරනවා. ධාතු කීයක් තියෙනවද? 18යි. ධාතු 18යි. මොනවද 18? ඇහැ, කන, චක්කු විඥාන. කන, ශබ්ද, සෝත විඥාන. දිව රස ජීව විඥානය, නාසය ගන්ධ ගාන විඥානය, කය පොට්ටබ්බේ කාය විඥානය, මන ධම්ම මනෝ විඥාන. 18යි ධාතු. ඔය ටික ධාතු නෑ. ධාතු 18යි. ධාතු 18න් ධාතු 14 දෙනෙක්. 14 කියන්නේ 17ක්. ධාතු 14 දෙනෙක් හේතු නොවිති. 18න් 17ක් හේතු නෙමෙයිලු. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. හැබැයි 18යි ධාතු තියෙන්නේ 18න් 17ක් හේතු නෙමෙයිලු. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි කියලා අපි කියනවා. උදේ ඉඳන් රැ වෙනකම්. නේ? හැමෝම කියන හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. හැබැයි ධාතු 18ක් තියෙනවා. 18න් 17ක් හේතු නෙමෙයිලු. ඒක නිරෝධ කරන්නේ හේතු කරගන්න බැරිලු. නේ? එහෙනම් මොකද කියනවා? ධම්ම ධාතුව හේතුද වේ, නොද හේතුද වේ. ඇයි හේතුද වේ, නොද හේතුද වේ කිව්වේ? ධම්ම එක මුලින් විස්තර කරා. එකක් සංකත ධම්ම, එකක් අසංකත ධම්ම. එහෙනම් යම් වෙලාවක අපි ධම්මයක් අරගෙන ආපු වෙලාවකදී අන්න ඒක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියලා දැකලා ඒකත් එක්ක ගොඩනගන්න ගිය රාගයක්, දේශයක්, මෝහයක් ප්‍රහීන කරා නම් ඒක අසංකත ධාතුවක් වෙනවා. ඒක කිසි විටක හේතුවක් වෙන්නේ නැහැ. තේරුණා කින්නේ? හොඳට තෝරගන්න මේ කොහෙද අපි පැටලෙන්නේ කියලා. එහෙනම් බාහිර ලෝකේ වස්තු කිසි දෙයක් අදාළ නැහැ කියවන්නේ ඒකයි. එහෙනම් එකම තැනයි අපි සසර ගමන ගෙනියන්නේ මේ ධම්ම විතරයි. ඒක කිව්වේ හැම රූප බලන්න බෑ කිව්වේ. මොකෙන්ද බලන්නේ? ධම්මේ. අන්නේ ධම්මේ අරගෙන මනංච පටිච්ච ධම්මේච කියලා ඒ වෙලාවේ පටිච්ච වුණොත් සංකත ධම්ම හදන්න පුළුවන්. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්කොත් අසංකත ධම්මේ ලැබෙනවා. එහෙනම් අසංකත ධම්ම අපිට ලැබෙන්න ලැබෙන්න මොකද වෙන්නේ? සංකත ධම්ම වලට ඉඩක් නැති වෙනවා. එහෙනම් අපේ සංකත ධම්ම වැඩි වෙන අසංකත ධම්ම වැඩි වෙන වැඩි වෙන ඒක නා නිවෙනවා. ඒකට තමයි කිව්වේ නිබ්බාන ධාතු කියලා අනිත් පැත්තේ. ඒකට තමයි කියන්නේ ධම්මාන ධම්ම කියන්නේ. තේරෙනවද? ඒ යෝනිසෝමනසිකාරය කරන්න කරන්න ධම්මාන ධම්ම වැඩි. මොකක් පිළිබඳව යෝනිසෝමනසිකාරය කරන්නේ? මනට එන ධම්මය අරගෙන පටිච්ච නොවි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මම මගේ සතිය කිව්වා මනෙන්මයි සසර ගමන යන්නේ මනෙන්මයි සසර ගමන නතර කරන්න කියලා. මනෙන්මයි ගමන යන්නේ මනෙන්මයි සසර ගමන නතර. ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්තයි මතක් වෙන්නේ කොහෙද? මනට. ඒක හොඳයි වටිනා සාරය කියලා දන්නේ මොකෙන්ද? මනෙන්මයි. මනට මොනවද දෙන්නේ? ධම්ම. මෙන්න මේක හරියට තේරුණා නම් තමයි තේරෙන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාසේ වදුට්ටේන වාසදීවා කරෝතිවා කියුවේ කියලා. ඔක්කොම අතන දෙන්නේ මොකක් එකද? මනයි ධම්මයි. මෙච්චරයි. මෙන්න මේක හරියට තෝරගත්තොත් හරි. හැබැයි මේක මේක ඕනෝරට යන හින්දා ඊළඟට පටලවා ගන්න. ඊළඟට මේකෙන් වැරදි කැලක් ගත්තා මොකද්ද? පහුගිරිගේ මනයි ධම්මයි තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ මොනවත් නැහැ. ඔන්න ඊළඟ අනා ගන්න තැන. ආධ්‍යාත්මත් නැහැ, බහිද්දත් නැහැ, මොනවත් නැහැ, කිසි දෙයක් නැහැ. මෙච්චරයි. ඒව නැහැ කිව්වට නෙමෙයි. ඒව ඔහි තියෙනවා. ඒව හේතු වෙන්නේ නැහැ. හේතු වෙන්නේ එකම එකයි. ධම්මය පමණයි. එහෙනම් ඒ ධම්මය හේතු කරගන්න පුළුවන් ඕන නම් නොද හේතු කරගන්න. මේකෙන් පස්සේ මම ඒක සූත්‍රයක් විස්තර කරනවා ඔයගලන්ට. ඒ සූත්‍රය හරියටම තේරෙයි මේ කියන කතාව. මේකෙන් පස්සේ සූත්‍රය සම්පූර්ණ විස්තර කරලා දෙනවා. ඒ සූත්‍රය මේ කියන කතාව හොඳටම තේරෙයි ඔයගලන්ට. ඊළඟට විස්තර කරනවා ධාතු 18යි 18න් ධාතු 16 ධාතු. ඒ කියන්නේ ධාතු 17ක් සංකත වන්නේද? ධාතු 18ක් ධාතු 16 ධාතු සංකතයෝය. 16 ධාතු සංකතයි. සංකතයක්. ඒ කියන්නේ තියෙන සංකතයක් ඒක. ලෝකේ තියෙන. ධම්ම ධාතුව සංකතද වන්නේය අසංකතද වන්නේය. කෙලින්ම බලන්න මේ දෙක වෙනම කොටක් ගන්න හොඳේ. ඒ කියන්නේ මේ රූපයක් අඳුරගෙන අපි ඒ අඳුනගන්න එක සංකතයට අයිති. ඒක අඳුනගෙන අඳුනගත්තා කියලා උලක් නෙමෙයි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අඳුනගෙන අන්න ඒකට තියෙන චන්ද්‍රාගය දුරු කරා නම් ඒක අසංකතයට අයිති වෙනවා. හැබැයි මේ චන්ද්‍රාගය දුරු කරන්නේ නැතිවට බැඳුණා නම් ඒ සංකතයකට ඕන කරන, ඒ කියන්නේ සකස් කරගත්ත වැඩ පිළිවෙලට ඕන කරන ඒ කියන්නේ මේ මතු උප්පත්තිය සඳහා හේතුවක් හදනවා ධම්ම හැටියට ආයි. තේරෙනවනේ? ඊළඟට විස්තර කරනවා සොලස් ධාතු ආශ්‍රව නොවේති. සොලස් ධාතු කියන්නේ 18න් 17ක් ආශ්‍රව නෙමෙයිලු. ආශ්‍රව තුනක් තියෙනවා මොනවද? කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේවා නිරෝධ කරන්න ඕනද නැද්ද? කාමාශ්‍රව නිරෝධ කරන්න ඕනද නැද්ද? භවශ්‍රව, අවිද්‍යාශ්‍රව නිරෝධ කරන්න ඕනේ. හැබැයි ධාතු 18න් 17ක් ආශ්‍රව නෙමෙයිලු. 17න් 18න් 17ක් ආශ්‍රව නෙමෙයිලු. ධම්ම ධාතුව ආශ්‍රවද වේ, නොදාශ්‍රවද වේ. මේකත් එක්ක ඔයගොල්ලෝ ටිකක් මතක් වෙන්න ඕනේ. ඇස රූපයට සංයෝජනේ නොවේ, රූපය ඇසට සංයෝජනේ නොවේ. ඇසත් රූපයත් අතර හට ගන්නා යම් චන්ද්‍රාගයක් ඇද්ද? ඒ හි සංයෝජනයයි. ම චන්ද්‍රාග බන්ධනේ නිදහස් වීම නිවනයි. ඒක ඒක කතාවක් තියෙනවා මේකට. හරි. එහෙනම් අර සංයෝජනද? නෑ. ඒක සංයෝජන නෙමෙයි නම් ඒක ආශ්‍රවද? නෑ. එහෙනම් මේ 10 12 කට ආශ්‍රව තියෙනවද? ආශ්‍රව නෑ. හැබැයි ඕන නම් ආශ්‍රව හදා ගන්න පුළුවන්. ඕන නම් හදා ගන්න. ඒකයි කිව්වේ ආශ්‍රවද වේ නොදාශ්‍රවද වේ මොකද්ද? ධම්මේ පමණක්. ධම්ම ධාතුව. මම ඊළඟට අර ඉස්සර කියපේ කියනවා. ධාතු 18න් 14 ධාතු සංයෝජනයෝ නොවේති. ධාතු 18න් 18ක් සංයෝජනය නොවේති. ධම්ම ධාතුව සංයෝජනද වන්නේය සංයෝජනද නොදවන්නේය. හරි. ඊළඟට කියනවා ධාතු ධාතු 18න් 17ක් ඕගේව නොවේති. වෑයම්ද නොකරමින්, වීර්යද නොකරමින්, පිහිටා නොසිටමින්, වෑයම්ද නොකරමින් මේ ඕගේ තරණය කෙලිමි. අහලා තියෙනවනේ. ඈ පිහිටා නොසිටමින්, වෑයම්ද නොකරමින් ඕගේ තරණය කෙලිමි. ඕග කියන්නේ කෙලෙස්. තරණය කෙලිමි. තථාගතයන් වහන්සේ කියනවා සතලොස් ධාතු ඕගේව නොවේති. ධම්ම ධාතුව ඕගද වෙති, නොදෝගද වෙති. අන්තිමටම කියනවා අන්ත දෙකක් කියනවා. සොලොස් ධාතු නීවරණය ධාතු නීවර සොලොස් ධාතු සොලස් ධාතුව නීවරණීයද වන්නාද ධාතු දෙදෙනෙක් නීවරණීයද වන්නාද අනීවරණීයද වන්නාද. ඒ කියන්නේ ධම්ම ධාතුව ඊළඟට ඉස්සර කරනවා ධාතු 18න් සොලස් ධාතු උපාදානය වූ නොවිති. ධාතු 18න් 17ක් උපාදානය වූ නොවිති. ධම්ම ධාතුව උපාදානද වන්නේය නොද උපාදානද වන්නේය. සතලොස් ධාතු ක්ලේශය වූ නොවිති. ධම්ම ධාතුව ක්ලේශද වන්නේද ක්ලේශද නොද වන්නේය. මොන උත්තරයි ධම්ම ගැන කියන්නේ. එහෙනම් කොහෙද කතන්දරේ ඉන්නේ ඔක්කොම? මනයි අනේ අහිංසක රූපනේ. අහිංසක සත්‍ය. අහිංසක ගන්ධ. මේ ඒ වඳුරගත්ත විඥාන. එකක්වත් ප්‍රශ්නද? එකක්වත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කොහේ? ධම්මත් එක්ක. මනයි ධම්මයි. එහෙනම් මෙතනින් තමයි සසර ගමන ගෙනියන්නේ. ඒක ඒක පෙන්නන දෙන්නේ මේක මම ත්‍රිපිටකය අහුන්නේ නැහැ. මම ඒක සමේකටම සාකච්ඡා කරලා විස්තර කරා. මට දැනෙච්ච එක මම විස්තර කරා මේක මෙහෙම වෙන්න ඕනමයි කියලා. මොකක් හෝ මගේ පූර්වයේ වාසනාවකට එදා හවසම ඒ විස්තරේ ඒ විදිහටම කරන ලොකු හාමුදුරනේ ක්ලිප් එකක් හම්බුණා. මට එදා මේක කියනකොට තේරුණා මේ අසංගත ධම්මේ ලැබෙන්නේ කවදා හරි සෝතාපන්න වෙනකොට විතරමයි කියලා හිතුණා. මේක වෙන විදිහක් වෙන්න විදිහක් නෑ මේ කියන විදිහට. ඒ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රේණිය යෝනිසෝ මනසිකාරය ලැබෙන මේ ධම්මයේ තමයි අසංකත ධම්මයේ කියන්නේ. අනිවාර්යයෙන් මේක මෙහෙම වෙන්නම ඕන කියලා මම එදා ඇත්තම කිව්වා සාකච්ඡාවේ. මට එදා හවස වකරි වෙන ලෝකාන්තරගේ ක්ලිප් එකක් අහන වෙලාවේ ඔන්න තන්දිල කොහොමද කියනවා. අනන්ත සංසාර ගමනකදී කෙනෙකුට පළවෙනි අසංකත ධම්මයේ ලැබෙන්නේ සෝතාපන්න වෙනකොට විතරමයි කියලා. එතනින් පස්සේ ඒ අසංකත ධම්මය තමයි අපිව රකින්නේ. අන්න ඒක තමයි ධම්මය යන්නා ධම්මයේ රකති කිව්වේ කියලා. ඒකම තමයි මම කිව්වේ ඇත්තම එදා. කතාව හරියටම තේරුණා. අන්න ඒක හරියෝ. බලන්න මේ තනිකර අපි අන්දලා තින්නේ මොකෙන්ද? ධම්ම වලින් අන්දන. හැබැයි ධම්මත් නෙමෙයි පළි. ඇයි හේතුව මම අරගෙන බදිවේ මන ධම්මයට සංයෝජනේ නොවේ ධම්මය මනට සංයෝජනේ නොවේ මන ධම්මත් අතර හට ගන්නා යම් චන්ද රාගයක් ඇද්ද ඒහි සංයෝජනයයි ඒක ධම්මත් නෙමෙයි අවුල ධම්මේ අරගෙන පටිච්චයෙන් හදන එක තමයි අවුල එහෙනම් මනංච පටිච්ච ධම්මේච කිව්වේ ඒකයි අන්න දැන් තේරෙනවා ධම්ම මන විස්තර කරන තැන මොකද කිව්වේ චක්කු නිරුද්ධා සමනන්තරා මනෝ ධාතු උපදිනවා මම කියන එක බුලිට වලට තේරෙන්නේ නැහැ කියලා අන්න ඉතුරුම ගම මොකද වෙන්නේ අපි ඊළඟට කරන දේ තමයි මනංච පටිච්ච ධම්මේච කියලා ආපහු ධම්මයට බැඳෙනවා එතකොට ධම්මයට බැඳිලා අපි මොකද කරන්නේ අන්නේ දුන්නු ධම්මේ ඒ ධම්මෙන් තියෙන වේදනාව කියලා එකක් අන්නේ වේදනාව තියෙනවා සබදුක උපේක්ෂා දුනා එතකොට අපිට යම් කිසි වේදනාවක් දැනෙනවා නම් පෙර කරපු පිනකට පෙර කරපු පිනකට සුඛ විපාකයක් හැටියට දැනෙනවා. ධම්මේ. හැබැයි අපි හිතනවා මොකද්ද? ඒ සුඛ විපාකය මට ඒ සුඛ වේදනාව දුන්නේ මේ රූපෙන් කියලා. කියලා අපි මොකද කරන්නේ? ওই රූපේ පස්සේ දුන්නා. මම ඔක උපමාවකින් කියන්නේ. ඔකට තෝරගන්න. සර්ව සාධාරණ කියලා ඔකට බලන්න. මට දැනෙච්ච එකම කියනවා. මේක හරි වැරදි තෝරගන්න. දැන් අපි අහලා තියෙන දෙයක් තමයි මොකද්ද? සීවලි මහරහතන් වහන්සේට රූප ගහණණිය අපි කියවලු. දැන් මෙන්න සීවලි මහරහතන් වහන්සේට යණ යන තැනක් නැත්තම් දාණේ ලැබෙනවද නැද්ද? තථාගතයන් වහන්සේට කරලා ලැබෙනවනේ. එහෙනම් උන්වහන්සේට වැඩිපුරම දෙන්නේ කාමාවචර කුසලද අකුසලද? කාමාවචර කුසල ධර්ම ලැබෙන. ඒ කුසල ලැබෙන්නේ මොන සීලයන් කොහේ ගියත් මේ රහතන් වහන්සේ දානේ වරදින්නේ නැහැ. කාට වැරදුනත්. ඉතින් කුසල විපාක වැඩිද නැද්ද? කුසල විපාක වැඩි. ඉතින් උන්වහන්සේට ඔන්න අර කුසල විපාක ටිකට ඕන කරන ධම්ම ටික තියෙනවද නැද්ද? ධම්ම ටික තියෙනවා. ඒතර ඒ උන්වහන්සේගේ තියෙන ධම්ම ටික ප්‍රබලකම හින්දා උන්වහන්සේව දකින්නකොටම මිනිස්සුන්ට කොහෙද ඉන්නේ? අන්න අර ධම්මය තමයි එන්නේ. ඒ ඒ කුසල විපාක ධම්මය. ඒ ධම්මය ආම උන්වහන්සේ දැකගම කොහෙද ඉන්නේ? දානේ දෙනවා. අර ධම්මය ක්‍රියාත්මක වෙනවා. හරි? ඒක කොහොම ඉන්නවා. අපිත් ඕක අහලා තියෙනවනේ. අපි මොකද කරන්නේ? ශ්‍රීවලි මහරහතන් වහන්සේගේ මෙන්න මේ කතන්දරේ කොහෙද තියෙන්නේ? ධම්මය. දැන් අපි අහලා තියෙන කතාව තියෙන්නේ කොහෙද? ධම්මේ. ඔන්න අපිට මනරේනවා දාලා මොකද? ආ 100. ඒක 100 වලින් හාමුදුරන්ට ලැබුණේ උන්වහන්සේගේ විපාකයට. දැන් අපි දන්නවා ධම්මේ මෙහෙම එකක් තියෙනවා. අපි මොකද කරන්නේ? මනංච පටිච්ච ධම්මේට. කාටද බැඳෙන්නේ? අර උන්වහන්සේ මෙහෙම ලැබුණා කියන ධම්මයට බැඳෙනවා. අපි ඒක කොහෙන් ලැබෙනවා කියලා හිතන්නේ? මුන්නාන්සේ තුලින් ලැබෙනවා කියලා උන්වහන්සේගේ රූපය විඳලා ගන්නවා නේද? ඇයි අපිට ආවද රූප තණ්හාව? බැඳුනේ ධම්මේට. අන්තිමට හොයන්නේ මේ රූපෙන් ලැබෙනවා කියලා කියලා ගහගන්නවා ඒක. දැන් උන්වහන්සේට ලැබුණේ උන්වහන්සේ දීලා තියෙන හින්දා. අපි මාතය දෙන්නෙත් නැහැ ඔක්කොම ගෝහ කම ඉඳගෙන මේක ගහගන්නවා හම්බෙයි කියලා. හම්බෙයි. දැකලා ධම්මේ ක්‍රියාත්මක වෙන විදිය. ඔන්න ඔයගේ අර පුණ්‍ය වාසනාවට ලැබෙන එකක් තියෙනවා. ඒ පුණ්‍ය වාසනාවට ලැබෙන පෙර විපාකෙට. පෙර විපාකයට ලැබෙන එක අපි දන්නේ නැතුව අපි හිතනවා ඒ වෙලාවේ මේ සුඛ විපාකය දුන්නේ එක්ක මේ රූපෙන් එක්ක ශබ්දෙන් එක්ක ගන්ධෙන් එක්ක රසෙන් කියලා අපිට එනවා ඊළඟට මොකද රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා ඇත්තටම අපි හා වෙලා තින්නේ රූපෙට කියලා හිතුවට කොහෙද නම් මේ අන්න ධම්ම වල කියනවා අනිදසන යප්පටිකයි ධම්මාපන්න රූප මම ඔයගොල්ලන්ට කිව්වේ උදේ කාපේ මතක් කරන්න කියලා අනිදසන යප්පටිකයි ධම්මාපන්න රූප ඒ රූප වල සමාපූත තියෙනවද නෑ කාපු යාපරණගේ යාපෝ තියෙන රූප ටික අන්නේ දැන් මේ මොකද මොකද කියපුවම නෑ ඇත්තටම උදේ නම් කෑවා ඒක හොඳ ඊළඟ හොඳ කාලා හරි ෂෝ කියලා දැන් මොකද ධම්මෙට බැඳෙනවා එන තනිකරම ගම්මෙන් කරන කන්දේ තේරෙනවද දැන් තනිකරම මන ධම්මේ ක්‍රියාත්මක වෙනවා කිව්වේ ඒකයි කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද අපි උත්තර හොයන්නේ නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ධම්ම වල. දැන් මෙන්න මේ ධම්ම ටික නිරෝධ කරගන්න. ඒ ඒ මොහොතේ පටිච්ච වෙනකොට. ඕක නිරෝධ කරගන්න. කොහෙද යන්න තියෙන්නේ? කොහෙකින්ද ඕක නිරෝධ කරන්න කියලා අහන්නේ. ඈ? ඔය කොල්ල ගිහින් නිරෝධ කරන්න බැරි. ධම්ම එන්නේ එතනට ගියාම විතරක් නේ. ධම්ම ඒ මොහොතේ එනවා. ඒ ඒ මොහොතේ ධම්ම එනවනම් ආ නිරෝධ කරන්න වෙන වැඩක් යන්නද? ඒකනේ බුදුහාම කරන ඔබට සුවසේ ඉන්න තරම් මේ ලෝකේ මම නොකරනවා කියන්නේ. මනස සීබුද්ධිය මේ කරුණ ටික අහගෙන යන්න මොකද කරන්නේ? හරි. දැන් අපි භාවනා කරන්න යම් ඊළඟ කොහෙන්නේ? ඇහත් වහගෙන. කනත් වහගෙන. කනත් අවුලක් නැහැ, ස්පර්ශත් අවුලක් නැහැ. දිවත් අවුලක් නැහැ, ඒකත් හරි, කයත් අවුලක් නැහැ, පහම හරි. මොකද වැඩ? මන වැඩ. එහෙනම් ඕනම එක වැඩ. නේ? එහෙනම් ඕනම එක වැඩ නම් ඕනම එකට ඕනේවා එනවද නැද්ද? ඒ එන එක නතර කරන්න පුළුවන්ද? නතර කරන්න බෑ. නේ? හරි. ඔක එහෙනම් මෙන්න මේ මොහොතක් මොහොතක් පාසා අපි මොකද කරන්නේ මෙන්න මේ ධම්ම වලට ධම්ම ලෝකෙට මොකද කරන්නේ? ප්‍රොඩක්ෂන් එක දෙන්න. මේ අසංක අසංක ධම්ම නොදී මොනවද පුළුවන් කරන්නේ? සංකත ධම්ම දෙනවා. ඉන්ෆෝමේෂන් දෙනවා. දෙන්නේ මොකටද? මට බුක් විඳින්න. ඒකෙන් ඇදලා ගන්නවා. මම කරා වමාරනවා කියලා. කොහෙන්ද වමාරන්නේ? ධම්මේ. ධම්මෙන් ගන්නවා. ආපහු ගන්නවා. ආපහු දානවා. කනවා. උදේ ඉඳන් දැනගෙන ඕකනේ අපි කරන්නේ. එහෙනම් මෙන්න මේ ධම්ම වල මෙන්න මේක තෝරා මේක මේක තෝරගන්න මම අපුඩු උදාහරණයක් කියන්නේ ඒක තව ටිකක් මේක තේරෙන්නේ මොකද කරුණ ගැඹුරු හින්දා මේ උදාහරණ වලින් කියන්නේ හරි අපි හිතමු අපේ වෙඩින් එක ගන්නවා හ්ම් දැන් හැමෝම වෙඩින් අරන් ඇතිනේ ඒ කාලේ තිබ්බ වෙන්න පුළුවන් නොතිබ්බ වෙන්න පුළුවන් මම හිතන්නේ ඇතින් තිබ්බනේ ඔන්න වෙඩින් එක අපි රෙකෝඩ් කරනවා වීඩියෝ පීස් එකකට රෙකෝඩ් කරනවා දැන් ඔන්න වීඩියෝ පීස් එක අපි ළඟ තියෙනවා දැන් මෙන්න වීඩියෝ අර වෙඩින් එක වෙලාවෙදි ඉන්නේ වගේ මනමාලා ඉන්නවා මනමාලා ඉන්නවා යාළුවෝ ඉන්නවා බේස්මන්ලා ඉන්නවා ඔය කට්ටිය ඉන්නවා කැම බීම තියෙනවා කුටු මේස තියෙනවා ඔක්කොම තියෙනවා සතර මහා භූත ඔක්කොම තියෙනවද නැද්ද සතර මහා භූත ටික ඔක්කොම තියෙනවා ඔන්න වෙඩින් පීස් එකේ දැන් අපේ වෙඩින් එක තියෙනවා හරි ඔන්න වෙඩින් පීස් එක ඇතුලේ සතර මහා භූත තියෙනවා වෙඩින් පීස් එක කියන්නේ වෙඩින් පීස් එකේ තියෙන නේද රූප ටික. ඔන්න ඔය ටිකේ සතර මහා භූත තියෙනවද? ආ වෙඩින් පීස් එකේ තියෙනවද? වෙඩින් පීස් එකේ තියෙන රූපවල සතර මහා භූත තියෙනවා කියලා අහන්නේ. වෙඩින් පීස් එකේ තියෙන්නේ නේද සතර මහා භූත? හැබැයි සතර මහා භූත නිසා හටගත් රූප ටිකක් නෙමෙයි. එහෙනම් ධම්මවල පද කිව්වේ සතර මහා භූත නිසා හටගත් අනිදස්සන වූ අපටිකුළු රූප. උපමාකින් කියන තෝරගන්න. ඔන්න තියෙනවා දැන් වෙඩින් පීස් එක. දැන් ඊළඟට මොකද කරන්නේ අපි? දැන් අපි වෙඩින් එක දත්තරිය තියෙනවද ඔක්කොම? දත්තරිය තියෙනවා. දැන් මේ දත්තරිය නිකන් බලන්න පුළුවන්ද? වෙඩින් පීස් එකේ තියෙන දත්තරිය නිකන් බලන්න පුළුවන්ද? නිකන් බලන්න බෑ. එහෙනම් ඒ වෙඩින් පීස් එක නිකන් කියවන්න පුළුවන්ද කියලා අහන්නේ. නිකන් කියවන්න බෑ. අපි මොකද කරන්නේ? මේක ගෙනලා දානවා ප්ලේයර් එකට. මෙන්න මේ ප්ලේයර් එකේ තියෙන හෙඩ් එකට හැකියාවක් තියෙනවා. මේකේ තියෙන දත්තය කියවන්න. මේ වෙඩින් පීස් එකේ තියෙන දත්තය කියවන්න ප්ලේයර් එකේ තියෙන හෙඩ් එකට හැකියාවක් තියෙනවා. නේ? හරි. ඔන්න අපි දැම්ම ගමන් දැන් මොකෝ වෙන්නේ? ඔන්න අපි තියෙන ස්ක්‍රීන් එකේ මොකෝ වෙන්නේ? වෙඩින් එක පේනවද නැද්ද? පේනවා. දැන් උතෝගලන්ට වෙඩින් එක පේනවනේ. ඕගොල්ලෝ වෙඩින් එක පේනවනේ. ඈ? බලන්න පුළුවන් බැරිද? ඔය රන්නේ වෙඩින් පීස් එක. දැන් පීස් එක රන්නේ නෝනේ. අනේ පේනවනේ හොල්ද වෙඩින් එක. පොල්ගෝ පේනවා, නැග හැටි පේනවා, බැස් හැටි පේනවා, කාර් එකේ ගිය හැටි පේනවා, ආපු කට්ටිය පේනවා, බේස්මන්ට් පේනවා, ඔක්කොම පේනවා. කෙලස් දැහුවොත්. ඔන්න පේනවා දැන් මේ. අර පේනවා ඒක. ඊළඟ දැන් ඔන්න ඔක අපි දාගෙන ඉන්නවා දැන් ටීවී එකේ. මේ දෙපැත්තම කම්පයර් කරනවා. හොඳට බලන්න. බලලා ඉන්නකොට මම අවුල ගොඩක් අවුල්. හොඳේ. දැන් ඒක වෙඩින් පීසලා යනවා. පොඩක් අවුල් වැඩි. දැන් අවුල් ගතිය ගිහිල්ලා. කතා කරලා දුන්නු මිනිස්සු අරගෙන ඉන්නවා. අර වෙඩින් පීසලා ඉන්නවා. හරි බේස්මන් හරි කවුරු හරි කතා කරපු කෙනා ඉන්නවා කොහොම හරි. ඔය මිනිස්සයා දකින්නකොටම අඳුර ගන්නවද නැද්ද? අඳුර ගන්නවා. අඳුර ගන්න මොකද කරන්නේ? රූපම් පටිච්චං උප්පජ්ජති. දුකං දෝමනස්ය හට ගන්නවා. හරියනවද නේද? එහෙනම් මෙතන ඔය වෙඩින් පිස්සේ බලන් ඉන්නකොට මම කියන්නේ. දැන් ඔයගලට ඕක මම එක මතක් කරනකොට ඔයගලට කොහොම සිද්ධියක් ආවද දැන් මොකද කරන්නේ? මනංජ පටිච්ච ධම්මේච කියලා අර පේන මනසේ පේන වෙඩින් එක තියෙනව නේද? දැන් ඔය ඔයලා පේන. ඔන්න ඔය පේන එකේ ඉන්නවනම් අපි අතර මේ කතා කරලා දීලා අවුල් කරපු එක. ඌත් එක දැන් මොකෙන්නේ? මනංජ පටිච්ච ධම්මේච කියලා මනෝ විඥානය හදනවා. ඒක ඒ එන්න පටිච්ච උනේ දේශේ නම්. දැන් ඒක නැත්නම් මොකෝ ඉන්නේ? දේශේ. දැන් ඔය මනුස්ස දැන් ධම්මේ පටිච්චලා හිටු දෙයක් කොත්. හරි අමාරුයි. හැබැයි ලකින් උපේක්ෂා රූපයක්. ඒකත් එක මොකෝ ඉන්නේ? දුකන් දෝමනසේ ආයි හදනවා. නේ. අපි හිතමු වෙඩින් එක ෂෝක් හොඳයි. වැඩේ හොඳටම අවුල් කරලා කී අවුලක් හොඳට යනවා. දැන් එහෙම යනකොට මගුල කතා කරලා දුන්න මිනිස්සයා ආයි දකින්න. ආ මේ මේ මිනිස්සයා හිටියේ නැත්නම් ඉතින් කොච්චර දියද්ද මේ මිනිස්සයා කියපු ඉඳන් මට මේ හොඳ කෙනෙක්. දැන් ඇලෙනවා. ඒත් ඇලෙනකොට ඒ ධම්මෙටම තමයි. හරි? දැන් ඔය එක සිද්ධියක්. දැන් එතකොට මේ වෙඩින් පීස් එක කිව්ව මොකද? ධම්මේ. හෙඩ් එක කිව්ව මොකද? මන. එහෙනම් මනට හැකියාවක් තියෙනවා මේක කියවන්න. හැබැයි මේක තනියෙන් කියවන්නත් බෑ. දෙන්නයි පැත්තේ ඉන්නේ. හැබැයි මෙයාට හැකියාවක් තියෙනවා හෙඩ් එකට හැකියාවක් තියෙනවා මේක කියවන්න. හරි? ඔන්න ඔහොම සිද්ධියක්. දැන් ඔහොම ටික කාලයක් යනවා. ආපහු වෙඩින් පීස් එක දානවා. දැන් රන් වෙන්නේ නැහැ. පුස්. හෙඩ් එකේ පුස් බැඳිලා. දැන් අපේ කෙනෙක් ඇවිල්ලා කියනවා ඕකට දාන්න පොඩ්ඩක් ඕඩි ග්ලෝන් ටිකක්. ඔන්න ඕඩි ග්ලෝන් ටිකක් දාලා සුද්ධ කරලා බැලුවා. ඒත් පේන්නේ හරියට. තව ටිකක් දානවා. නෑ නෑ තව ටිකක් දාන්න. තව ටිකක් දාලා දෙවෙනි පාරක් දානවා. ඒ හරියන්නේත් නෑ. තුන්වෙනි පාරක් දානවා. ඒත් හරියන්නේ නෑ හරියට. ලන්තන් එහෙම ආවට හරියන්නේ නෑ. පේන්නේ නෑ. හතරවෙනි පාර ටිකක් හොඳට තදින් දාලා අතුල්ලනවා. හතරවෙනි පාර දැම්මම පස්සේ ඔන්න රූප ටික ලස්සනට පේන්න ගන්නවා. හරිනේ. දැන් මොකද කරන්න ඕනේ? පළවෙනි ධ්‍යානයේ සමාදින්න පොඩ්ඩක් පුස්. දෙවෙනි ධ්‍යානයේ සමාදින්න ඒත් පුස්. තුන්වෙනි ධ්‍යානයේ සමාදින්න ඒත් පොඩ්ඩක් පුස්. හතරවෙනි ධ්‍යානයේ සමාදින්න ෆුල් ක්ලියර්. එහෙනම් අනන්ත සංසාරයේ වෙඩින් ටික ඔක්කොම පේන්න ගන්න. හයි පෙර විසූ කඳ බැලීමේ ඥාණය අදිෂ්ඨාන කරාම මෙන්න මෙතනදී ධම්ම ලෝකය සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. ඇයි අද අපිට දැන් මේ මොහොතේ විවෘත වෙන්නේ නැත්තේ? ඒ මට්ටමට මානසිකත්වය නැහැ. එහෙනම් තරුත් ධානයේදී අවිද්‍යාවශේරයි. ඒ හින්දා හැබැයි සතුට ධානයට සමවැදිච්ච ඵලියටම පෙර විසූ කඳ බැලීමේ ඥාණය පහළ වෙන්නේ නැහැ. සමහර අයට ලැබෙනවා, සමහර අයට ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන පෙර විසූ කඳ බලන්න ඒ අවස්ථාව තියෙනවා නම් බලන්න කොහොම හරි කරන්න තියෙන දේ තමයි එතන ඉඳන් කෙලස් ප්‍රහීන කරලා මේ පූර්ණ කරන එක. එහෙනම් මෙන්න මේ උදාහරණ කිව්වේ ඒකයි. එහෙනම් අපි පිටින් පීස් එක ගන්න කරලා පෙන්නුවේ නැහැ වෙලාවම කරන්නේ. මනයි ධම්මයි ක්‍රියාත්මක වෙන විදිහ. එහෙනම් ඒක කිව්වේ ධම්ම කියන්නේ අනිදසනයි අපරිගයි ධම්මාපන්න රූප. ඒක තනිකර දත්ත ටිකක් තියෙනවා. ඒකට අපි මේ මොහොතක් මොහොතක් පාසා මොකද කරන්නේ? ඒ ධම්මයට ඕන කරන ටික දානවා. එතකොට අපි රූපයක් දකිනකොට මොකද කරන්නේ? සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම. නාමයේ මොනවද තියෙන්නේ? වේදනා සංඥා සංකාර. ධම්මයේ මොනවද තියෙන්නේ? වේදනා සංඥා සංකාර. එහෙනම් අපි පටිච්ච නොවුනොත් රාගයෙන් පටිච්ච නොවුනොත් ධම්ම ලෝකයට යන්නේ දත්තයක් පමණයි. නාමයක් විතරයි යන්නේ. ඊළඟට මොකද කරන්නේ? ඒක හොඳයි වටිනවා සාරයි කියලාගෙන අවිද්‍යාවෙන් බැඳිලා නාම රූප ගොඩනගනවා. මතු රූපස්කන්ධය උදෙසා. ඒ කියන්නේ අර මගේ භූතයකට රැවටිලා තව භූතයක් හදනවා. ඉතින් අන්නේ භූතය හදන්න ඕන කරන කරුණු ටික අර ධම්ම වල තියෙනවද නැද්ද? ධම්මවල තියෙනවා හැබැයි ධම්ම ඒතකොට ධම්මවල දැන් අර අර මෙහෙම ඇහුවොත් ඔය වෙඩින් එක කරේ අපි විද්‍යාවේද අවිද්‍යාවේද දැන් වෙඩින් එක කරන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද ඔය විද්‍යාවේද ඉතින් විද්‍යාවේ වෙඩින් කරනවා අවිද්‍යාවේ තමයි හරි හරි වෙඩින් පීස් එකේ වෙඩින් පීස් එකේ තියෙනවනේ දත ටික ඔන්න ඔය දත ටික අවිද්‍යාව තියෙනවා වෙඩින් පීස් එකේ තියෙනවනේ දත ටික ඒ දත ටික අවිද්‍යාව තියෙනවා ඒක නෑ එහෙනම් මොකද කරන්නේ ඒකෙන් දත්තයක් අරගෙන ඒ මොහොතේ ඒකට බැඳිලා අවිද්‍යාව පත්‍ය සංකාර වර්ණ කරනවා තේරෙනවද එහෙනම් මේ ධම්ම ලෝකේ අවිද්‍යාව තියෙනවද ධම්ම ලෝකේ අවිද්‍යාව නෑ ධම්ම ලෝකේ තියෙන්නේ වේදනා සංඥා සංකාර විතරයි ඒ කියන්නේ ইনফෝමේෂන් ටිකක් විතරයි. දත්ත ටිකක් විතරයි. අපි මොකද කරන්නේ ඊළඟට? ඒ දත්ය අරගෙන මම ඒක දැන් උදේ කාපු එකේ දත්ත ටික අතන තියෙන්නේ. ඒකයි නාම කිව්වේ. එහෙනම් මේ තථාගතයන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ බුදු වෙලා මොකද කියන්නේ? මා මීට පෙර දීපංකර බුද්ධ පාමුලේ සුමේදනන් තාපසේක හැටියට මඩ මේ මේ දිගා වෙලා පළවෙනි බුදු විවරණය ගත්තා කියනවා නේද? එහෙනම් ඒ කියපු සියලු දත්ත ටික අතන තියෙනවද නැද්ද? එහෙනම් මේ නාමගත බලන්නේ මේ තථාගතයන් වහන්සේ මේ කියන්නේ. හැබැයි නතා තථාගතයන් වහන්සේ මේ නාමගත බැලුවා කියලා කෙලෙසෙයිද? එහෙනම් මේ නාමගත ධම්මයක් ආපු කලියට කෙලෙසෙනවද? ධම්මයක් ආපු කලියට කෙලෙසෙන්නේ නැහැ. ධම්මය අරගෙන ඒකට පටිච්ච වුණොත් විතරයි කෙලෙසෙන්නේ. අපි සමහර වෙලාවට කතාව දන්නවා. තථාගතයන් වහන්සේ මෙහෙමයි. ඊළඟ දැන් ඕක අහලා අපේ අපේ ළඟ තියෙනවද ඇත්තේ? ඊළඟ මොකෝ කරන්නේ? තථාගතයන් වහන්සේ මෙහෙමයි බලන්නෝ කියලා අපි ඒකට පටිච්ච වෙලා ඊළඟට. <laughs> මතකද ඕගොල්ලන්ට මම කියන්නේ මේ ධම්ම නැත්නම් අපිට කිසි දෙයක් අඳුරන්න බෑ කියලා. දැන් තේරෙනවද අර ගිය සතිය මම උදාහරණයක් කිව්වා. ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය උදාහරණයක්. ආසන්න ධම්මයට ගන්න විදිය. අන්න දැක්කද ධම්ම තැම්පත් කරගත්ත විදිය. දැන් ඊට පස්සේ ඒ ධම්මේ තැම්පත් වෙලා ඉවරයි. දැන් දැන් අපිට මෙතන කවදාවත් මාව දැකලා කියලා කියන්න පුළුවන්. පළවෙනි දවසේ. තමන්න නම අහලා විතරයි. මෙහෙම කෙනෙක් කියලා දන්නවා, පිරිමි කෙනෙක් කියලා දන්නවා, බණ කියන කෙනෙක් උත්තර දෙවිය හදන්නේ නැහැ. හැබැයි පළවෙනි දවසේ ආවට පස්සේ මොකෝ වෙන්නේ? අන්න රූපේ ඒ අඳුරගෙන යන්නේ ඒක ධම්මලෝක කියලා හේවත් නාම ගෝත්‍ර දාලා ඉවරයි. දැන් ඊළඟ දවසේ ඔයගලන්ට කතා කරනකොට හරි මොකක් හරි කියනකොට හරි ටිකක් ගාලා මතක් වෙනවද නැද්ද රූපෙත් එක්කම? ආන්න. හැබැයි පළවෙනි දවසේ ඒක දතරියක් සම්පූර්ණයෙන් තිබුණේ නැහැ. හැබැයි ආසන්න හැටියට තියෙනවා යමක්. ඒ වගේ මෙන්න මේක තනිකර මොකෙන්ද මේ අපි මේක ගෙනියන්නේ? ධම්මවලින්. නේ. එහෙනම් අ පාරිතෝට යනකොට රූප ශබ්ද ගන්ධ රස නෙමෙයි අවුල තියෙන්නේ. එකක්වත් නෙමෙයි අවුල තියෙන්නේ. අන්න ඒවත් එක්ක බැඳිලා හරින මේ ධම්මේ තමයි. ධම්මේ නෙමෙයි අවුල තියෙන්නේ. ධම්මේ අරගෙන මේ මොහොතේ පටිච්ච වෙන එක තමයි අවුල තියෙන්නේ. අන්න ඒක අනිච්ච දුක්ඛ අනත්තයි දක්වන. හරි. එහෙනම් ඔය අපි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හොඳයි වටන සාරයි කියලා ගත්ත සියලු දත්ත ටික ධම්මවල තියෙනවා. හැබැයි ධම්මවල කෙලෙස් නැහැ. ධම්ම අරගෙන කෙලෙස් හදන්න පුළුවන්. අන්න හරි. හැබැයි නාම කියන්නේ මොනවා සටහන් ටිකක් විතරයි. අන්න හරි වේදනා සංඥා සංකාර. ඔය නාම විස්තර කරන්න ගියාම එක එකලා ලියපු පොත්වල ගොඩාක් වෙලාට හම්බ වෙයි. අමාරු ඔයාලා යනකොට තමයි අහුන බලන්න අනිවාර්යෙන් ඒක වැරදි. හේතුව මොකද නාම විස්තර කරනකොට වේදනා සංකා වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරම දානවා සමහරවල්ලාට. විඥානේ ධම්මේ තියෙන්නේ විඥානේ මනේ හටගන්නේ. විඥානේ ධම්මේ තියෙන්නේ. නාම වල තියෙන බෑ විඥානේ. විඥානේ ධම්ම මනේ තියෙන්නේ. මනේ හටගන්නේ විඥානේ. හැබැයි මෙහෙමයි. විඥාණයෙන් තොරව නාමය පණවන්නත් බෑ. නාමයට විඥානය අයිතිත් නැහැ. දැන් නාමය අඳුර ගන්න නම් විඥානය ඕනේ. ඒතකොට නාමය අරගෙන විඥානය හටගන්නේ මනේ. ඒතකොට විඥානයෙන් තොරව නාමයක් අඳුර ගන්නත් බෑ. හැබැයි නාමයට විඥානය අයිතිත් නැහැ. එහෙම. දැන් බැරිලා විඥානය නාම වල තිබ්බොත් එහෙම. තියෙන පුළුවන්. බෑනේ විඥානය අඳුර මනරණ විස්තර කරලා තියෙන්නේ. මන හය ආකාරය විස්තර කරන තැන තමයි විඥානය විස්තර කරන්නේ. මනිය විතරයි ඒක හටගන්නේ. ඒක මේ ධම්ම වල තියෙන එකක් නෙමෙයි. නාම වල තියෙන එකක් නෙමෙයි. නේ. ඉතින් ඕන දැන් බලන්න ඉතින් අර ගිය සතිය කොටසත් අරගෙන මෙහෙම ලෝකයක ආස්වාද විඳින්න පුළුවන්ද කියලා. හේතුවයි මන පේන්නෙත් නැහැ. මන ඒ මොහොතේ හටගන්නවා. ධම්ම පේන්නෙත් නැහැ. අනිදාසනයි අප ටිකයි මේ මදිවට. දැන් ඇත්තටම අපි කරලා තින්නේ අන්ධ වැඩක්ම නේද? ඒ පේන්නේ නැති දේවල් එක දැන් මිරිඟුව පස්සේ දිවුවා කියන දේ තේරෙනව නේද? ඈ හරි ඒක වෙන්න ඕනේ මිස්. මොකද හේතුව තථාගතයන් වහන්සේ කියනවා හරියට මේක දැනගත්තොත් Tamanට Taman ගැන ලැජ්ජ විය යුතුයි කියනවා. ඇයි ලැජ්ජ වෙන්න ඕනේ? කිසි දවසක කරන්න බැරි වැඩක් කොහොම හරි කරන්න try කරනවා. උදේ ඉඳන් try කරනවා. Tamanට Taman ගැන ලැජ්ජ විය යුතුයි කියන්නේ ඒකයි. ඈ ඒ කියන්නේ මොකද? ලැජ්ජා බයට ඉන්න බයට ලැජ්ජ වෙන්නේ. කරන්න බැරි දෙයක් නේ කරන්නේ. ඉතින් ලැජ්ජ තමයි කරන්නේ. කරන්නේ නැහැ ඉතින් වැඩි. ඔය හැමදේම වෙන්නන්නේ ඒක වරද වරද හැටියට දාගන්න. එතකොට ආයෙත් සංවරේ පිටනවා. ඉතින් කරන්න බැරි වැඩ කරන්න යන එක වරදක් නේ. කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති එක. ඉෂ්ට වෙන්නේ නැති එක පස්සේ උඩින් යන ගෑනකම් දුවනවා. හැබැයි මේක ගැඹුරට ගියාම තමයි තේරෙන්නේ ඇත්තටම අවුල කරගෙන තියෙන්නේ ධම්මත් එක්ක විතරයි කියලා. ඒකලා උන්නා බ්‍රාහ්මණය අහ ප්‍රශ්නේ තේරෙනවනේ. ඇහැට විඳින්නත් බෑ, කනට විඳින්නත් බෑ, නාසයට විඳින්නත් බෑ, දිවට විඳින්නත් බෑ, කයට විඳින්නත් බෑ. විඳින්නේ මොකෙන්ද? මනේ. මනේ නම් විඳින්නේ මනට රූපෙ ඉන්නෙත් නෑ, සද්දෙ ඉන්නෙත් නෑ, ගන්ධෙ ඉන්නෙත් නෑ, රසෙ ඉන්නෙත් නෑ, ස්පර්ශෙ ඉන්නෙත් නෑ. මනට එන්නේ මොනවද? ධම්ම. දැන් මනට එන්නේ ධම්ම විතරනම්. උපාදාන කරගන්නේ ධම්ම විතරම නම්. තනිකර මේකෙන් විතරනේ වැඩි අපි ගිහින් තියෙන්නේ. එහෙනම් සතාගේ ඔළුවෙන්ම දැල්ල ගන්නවද කකුල වලින්ද? ඈ? ඔළුවෙන් ධර්මයෙන් මල්ල ගන්න කිව්වනේ. එහෙනම් කොහෙන්ද අල්ලගන්නේ ඉතින්? ඔව් ධම්මයෙන් මල්ල කියලා. මේ කොහොමද නෙමෙයි. ධම්මයෙන් දෙක අල්ලුවා එහෙනම්. ඔළුවේ කකුලෙන් වලින් අතපයින් අල්ලගෙන ඉන්නේ. අල්ල ගන්න ඕන දැක් තියෙනවා හරියටම. අන්න දැන් මොකද කරන්නේ? මේ මන මොකද කරේ? මේ ධම්මයට ඕන විදිහට මන නැටෙව්වා අපි මෙතෙක් හරි. මෙන්න මේක තෝරලා තරපස්සේ මොකද වෙන්නේ? මනට ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ. අර ධම්මත් එක්ක. මනට ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ. මනට ඕන විදිහට නටන්න දෙන්නේ නැත්නම් දැන් හැබැයි මනට ඕන විදිහට නටන්න දෙන්නේ නැති මොකෙන්ද? ප්‍රඥාචෛසිකෙන්. වේදනාචෛසිකෙන් මොකද කරන්න පුළුවන්? මනට ඕන විදිහට නටවන්න පුළුවන්. වේදනා චෛසිකට ඒක කරන්න පුළුවන්. ප්‍රඥා චෛසිකට ඒක කරන්න බෑ. නේ. ඉතින් මෙන්න මේකෙදී අ තව සූත්‍රයක් තියෙනවා ඒක කියලා මම ඒක යමු. ඔය ඔය කොටසත් එක්ක අපිට අත්‍යවශ්‍ය සූත්‍රයක් තියෙනවා. අනේ මේක නෙමෙයි නෙමෙයි සූත්‍රය. මේ චේතනා කියන සූත්‍රය. අනේ මෙන්න මේකේ අපි මේ මේ මේ කියන කතන්දරයි ඔක්කොමත් එක්ක ගලප ගලප ගන්න මෙතන තියෙන්නේ. මේකත් එක්ක මම විස්තර කරනවා ඊළඟට මූලපරයය කියන සූත්‍රය. හොඳයි. මහණෙනි යමකු සිතයිද යමකු කල්පනා කෙරේද යමකු පවත්වාද මේ විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්ලේ විඥානයේ පිහිටීම වේ. විඥානයේ පිහිටීම ඇති කල්ලේ පුනර්භවය හට ගැනීම වේ. පුනර්භවය හට ගැනීමදී ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ හට ගැනීම වේ. ඔන්න ඒක කොටසක් කියනවා. මොකද කියන්නේ? යමකු සිතයිද යමකු කල්පනා කරේද යමකු පවත්වාද? මොනවද කරන්නේ? හිත හිත ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. ඒක පවත්ව පවත්ව ඉන්නවා. මෙන්න මේව කරන්න ගියාම මොකද වෙනවා කියන්නේ? විඥානයේ පැවැත්මට අරමුණක් වෙනවලු. ඒ අරමුණ ඇති කල්ලේ විඥානයේ පිහිටීම වේ. විඥානයේ පිහිටේද පුනර්භවය හට ගැනීම වේ. පුනර්භවය හට ගැනතද ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ලක් වෙනවා කියලා කියනවා. ඊළඟට කියනවා මහණෙනි ඉදින් නොසිතාද? හිතන්නේ නැතුව ඉන්නවා. කල්පනා නොකරේද? කල්පනා කරන්නේ නැහැ. එහෙත් අනුසය කෙරේද? අර ගිය සතිය අර නිවාප සූත්‍රය වගේ කතා මේ කියන්නේ. හරි. නොසි හිතන්නේ නැතුවත් ඉන්නවා. කල්පනා කරන්නේත් නැහැලු. හැබැයි මම මොකද වෙන්නේ? අනුසය ක්‍රියාත්මක වෙනවලු. අනුසය ක්‍රියාත්මක වේද විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්ලි විඥානයේ පිහිටීම වේ. විඥානයේ පිහිටි කල්ලි වැඩිම කල්ලි පුනත් භවය හට ගැනීම වේ. පුනත් භවය හටගත්තේද? යටි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඉලක්ක. ඊළඟට කියනවා මහණෙනි යම් කාලයක නොදසිතාද? මම කියන්නේ හොඳට බලන්න මේ වචන තෝරලා තියන්න ගමන් නොදසිතාද? ඒ කියන්නේ හිතන්නේ නැතු ඉන්නවනේ හිතනවා කියලා කියන්නේ. කලින් කිව්වනේ නොසිතාද කියලා එකක් කිව්වා. දැන් කියන්නේ මොකද්ද? නොදැසිකාර. හිතන්නේ නැතුව ඉන්නේ හිතනවා. මේ මේ මේ මේක කියවනකොට අර වචන හිර මෙහෙට ගාන්න කියවන්න ඕනේ නැත්නම් බෑ. දැන් පළවෙනි කිව්වේ මොකද නොසිතාද? හිතන්නේ නැහැ ඒක ඇත්තටම. දැන් කියන්නේ නොදසිතාද? ඒ කියන්නේ හිතන්නේ නැතුව ඉන්නේ නැහැ හිතනවා. ඊළඟට කියන මොකද? නොද කල්පනා කරේද? එහෙනම් කල්පනා කරනවද නැද්ද? දැන් මෙන්න මේක ඇල්ල අපි ඕන තෝරගමු මෙහෙම. දැන් හෙට දානියක් තියෙනවා. තථාගතයන් වහන්සේට ඇවිල්ලා කිව්වහම හෙට දානියක් කියලා ඒක දැනගත්තා. උදේ නැගිටලා හෙට අද උදේ දානියට යන්න ඕන කියලා හිතන්න ඕනද නැද්ද? හිතන්නේ බෑ. හිතන්නේ දාන්න යන්නේ කොහොමද? කොයි ගෙදරද ඉන්නේ කිව්වේ? ආ විශාකා සිටුවේ ගෙදර. ඒ විශාකා සිටුවගේ ගෙදරට යන පැත කල්පනා කරන්න ඕනද නැද්ද? කල්පනා කරනවා. නේ? ඒ හිත හිත කල්පනා කරනවා නෙමෙයි කියන්නේ. කල්පනා වෙනවා ඔය තියෙන කියන්නේ. කල්පනා කරේද? යමකුත් නැවත නැවත පවත් සිතාද? නොද කල්පනා කරේද? නොද පවත්වාද? මේ විඥානයේ පැවැත්මට අරමුණ නොවේ. දැන් හිතපු බලියට විඥානයේ පැවැත්මට අරමුණ වෙනවද? වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ භාවනා කරන්න හිතනවා. විඥානයේ පැවැත්මට අරමුණක් දෙනකොට විඥානේ නිරෝධ වෙනවා. දැන් භාවනාවට හිත යොමු කරනවා. හිතනවා. ඒ කියන කර්මස්ථාන වෙන හිතනවා. කල්පනා කරනවා. දැන් පුණත් භවය හැදෙනවද පුණත් භවය නැද නිරෝධ කරනවද ඈ ඔය පුණත් භවය නිරෝධ කරනවා දැන් හිතන්න ඕන එකක් තියෙනවද නැද්ද එහෙනම් කල්පනා කරන්න ඕන එකක් තියෙනවද නැද්ද එහෙනම් ඔක්කොම හිතන්න නැතුව හිටියොත් මොකෝ වෙයි ඔක්කොම කල්පනා කරන්නේ නැතුව හිටියොත් මොකෝ වෙයි එහෙම පුළුවන්ද එහෙම බෑ කල්පනා කළ යුත්තේ මොකද්ද කියලා දැනගන්න ඕන කල්පනා නොකළ යුත්තේ මොකද්ද කියලා දැනගන්න ඕන ඊට පස්සේ කියනවා මේ විඥානේ පැවැත්මට අරමුණ නෙවෙයි අරමුණ නැති කල්ලි විඥානේ පිහිටීම නෙවෙයි විඥානේ පිහිටියන නොපිහිටියද පුණත් භවය හට ගැනීමක් නෙවෙයි පුණත් භවය හට නොගත්තේද ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ නිරෝධයක් වේ කියලා විස්තර කරනවා හරිද ඔන්න ඔකට තව එකක් තියෙනවා මේකෙන් තව සූත්‍රයක් තියෙනවා මෙන්න මේ නතු මේ සූත්‍රය කියන සූත්‍රය මේකට තියෙන සූත්‍රය මහණෙනි මේ කය තොපගේ නොවේ. මොකද කියන්නේ? මේකයි තොපගේ නොවේලු. අනේ හරියට බලලා හතර බීලි කතාවක් කරන්නේ. මේකයි තොපගේද නොවේ. අනුන්ගේද නොවේ. මහණෙනි මෙය පුරාණ කර්මයේ ප්‍රත්‍යයෙන් කරන ලද්දේය. චේතනාව මුල් කොට ඇත්තේය. වේදනාව මුල් කොට ඇත්තේය. එයානේ මොකද කොහොමද වෙලා තින්නේ? පුරාණ කර්මයක චේතනාවක් මුල් කරගත්ත වේදනාවක් මුල් කරගත්ත ඵලයක්. එතන කාගෙ කියන්න පුළුවන් කියලා කියන්නේ? අර අන්තරික අපි විස්තර කරන අර අන්තරික කියන්නේ. තොපගේත් නොවේ. අනුන්ගේත් නොවේ. ඊළඟට කියනවා මහණෙනි සුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ. දැන් ඔන්න ඕවා හොයන්නේ නැහැ. ඔය විදිහ. මොකද කියන ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ, සංකාර පත්‍යයෙන් විඥාන වේ, විඥාන පත්‍යයෙන් නාම රූප වේ, මෙසේ දුක් රැස් රැස් හට ගැනීම වේ. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ, විඥාන නිරෝධ වේ, මෙසේ දුක් රැස්ගේ නිරෝධයක් වේ කියලා මෙන්න මේක තමයි ආර්ය ශ්‍රාවකයාගේ පටිච්ච සමුප්පාදයේ මනාලස මෙනෙහි කොට දුක්ඛ ස්කන්ධය නිරෝධ කරනවා කියන්නේ. එහෙනම් මේක කොහෙන් ආවද, කවුද දුන්නේ, කී මොනවද ඔය හොයනවද? නෑ එකක් විතර දැනගන්න මොකද්ද? මේක පුරාණ කර්මයක චේතනාවක් මුල් කරගෙන හටගත් එකක්. අන්න ඒකට මෙහෙ මොහොතේ දුක්ඛ ස්කන්ධයක් උදා කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒක උදා කරගන්නේ අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් බව තෝරගෙන අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ කළා, දුක් රැස් නිරෝධ කළා, පටිසමුපාද අවබෝධයෙන් මෙනෙහි කිරීමෙන් ඒක නම් නිවන් දකින්නවා කියන්නේ. ඇත්තටම බොහොම පුඩි සරල කාරණයක් කියන්නේ නේ. මම ඊ වෙලාවට දැක්ක මේ නිවන් දකින්න එක මේ කලි කනවා වගේ කොහොම එකක් නෙමෙයිලු. ලේසි එකක් නෙමෙයිලු. ලේසි එකක් නෙමෙයි තමයි. හැබැයි තෝරලා ගත්තා පස්සේ. දැන් අපි තමකෝ පහේ පන්තියේ ළමයෙක්ට දෙනවා ඒ ලෙවල් පේපර් එකක්. දීලා මට ඒල පේපර් එක දුන්නා. මගේ අම්මේ මේක ඔහෙ බෑ නේ. හැබැයි ඒ ළමයාට පහේ පන්ති ගණන් ටික හරියට කියලා දීලා. ඕලෙවල් ගණන් ටික හරියට කියලා. එදාට ඒල පේපර් එක හම්බ වෙනකොට අන්න පුළුවන්. හැබැයි අම්මේ ගොඩක් අය මොකරගෙන තියෙන්නේ? පහේ පන්ති ටික වැඩ කරන්නේ නැතුව ඒල ටික කරන්න හදන මුලින්. එතකොට ඉතින් මේක මහා මෙරක් තමයි. ඒකට මහා මෙරක් ඇත්තටම. අමාරුයි. ඇයි? මුලම වරදගෙන අනිත් උකනත් ඉන්නම වරදගෙන. එතකොට ඉතින් මේක මහා මෙරක් තමයි. කරනවා කරනවා කරනවා. අර මම උදාහරණයක් කිව්වා. මේක තේරුණාද නැහැ කියපු උදාහරණේ. අර මම කිව්වේ පොඩි මේ චූටි චූටි මිටියකින් ගල් තුනක් ගලවන්න ගහනවා කියලා කිව්වා. උදාහරණයක් කිව්වා තේරුම් ගන්න නැහැ. ඔව්. හැබැයි මේක ගල් පතුලක් තියන් මාත්‍රයක් ගැලපෙන්නේ නැහැ. දෑත බලලා කුළු ගෙඩියකින් ගැහුවා තමයි මෙන්න මේක දඩුවල ගියේ. ඉතින් මොකක් හෝ වැරදි දෙයක් අරගෙන තලනවා තලනවා තලනවා තලනවා මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි හම්බෙන්න ඕන ටූල් එක හරියට හම්බුනාට පස්සේ ගහපු ගම බලුල යනවා. එහෙනම් පස්සේ තියෙන්නේ ඒකනේ නේ. හම්බෙච්ච ටූල් එකේ පොඩි වැරද්දක් තියෙනවා මොකක්ද? ක්‍රමවේදේ. අන්න ඒකට ගැවුවම බලුල යනවා. ඒ ඉන්න මේක මේ මහමෙලා කරගත්තොත් කොහොමද තේරෙන්නේ නැහැ. ඇත්තටම. හැබැයි මේක මේ සිම්පල් ගත්තාම මම කියන තේරෙනවා. ඉතින් ඔක හොඳටම මම අර ගිය සති කිව්වේ මේක තෝරගන්න තියෙන ලේසිම දේ තමයි මේ මොකක් හෝ නිවන් මාර්ගය වැහෙන්නේ මෙන්න මේ අසකනාසී දිව ශරීරය මන කියන මෙන්න මේ හය පොළත් එක වැරදි විදිහට පාවිච්චි කරනවා. ඉතින් දැන් අද තේරෙනවා ඇත්තටම වැරදිට පාවිච්චි කරලා තියෙන එක තැනයි. කොතනද? මනයි තමයි විතරයි. එක තැනයි වැරදිට පාවිච්චි කරලා තියෙන්නේ. ඔන්න ඕක හරියට ලියාගත්තොත්. ඒ කියන්නේ දැන් මේ රූප අපි පාර යනකොට රූප අඳුර ගන්න එක ධම්මෙන් අඳුර ගන්නවා. ඒක කෙලස් නෙමෙයි. ඊළඟට මොකද කරන්නේ? ඒ ධම්මයත් එක්ක බැඳෙන තැනම වරදක් කියලා දැක්කනම් අන්න ඒක අනිත්‍ය දුක්ඛ නැතයි දැක්කනම් එතනින් මිදෙනවා. ඉතින් මෙන්න මේක ඒ කාලේ තිබ්බ මේක හැටියට ඉන්නේ උත්තරම හැටියට උදේ බණ ටික අහලා හවස හරියට එනවා කියන එක මහ දෙයක්වත් නෙමෙයි නේ. හැබැයි අපිත් මේක දන්නේ නැතුව කියනොත් කොහොම වෙනවද මන් දන්නේ නැහැ. අපිට එහෙම වෙන්නේ නැහැ තමයි. ඒක හරි. හැබැයි මේක ඒ ප්‍රඥා මට්ටම තියෙනකොට එහෙම වෙනවා කියන එක මහ දෙයක්වත් නෙමෙයි. වෙන්න පුළුවන් ඒක. ඉන්න ඉතින් දැන් තථාගතයන් වහන්සේ කියනෝනේ සතර සතිපට්ඨානයේ යමෙක් දින හතක් හරියටම ආඩනවා නම් මං අප වෙනවා කියලා අරියත් වෙනවා කියලා. දවස් හතක් අපිට වඩන්න බැරි වෙනම කතන්දරයක්. මොකද ලෝතර බුදු කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් හින්දා නේ. ඒ කියන්නේ මොකද කන බොන එකයි ඒ ටිකයි මෙච්චරයි දින හතයි කරන්නේ මොකේද? සතර සතිපට්ඨානයේ දවස් හතක් හැදුවා වැඩන්නේ වඩන්න වැඩි කරනවා. කාය කායන වසනා කියලා මේක හොය හිටියොත් මොකෝ වෙන්නේ? ඇකිව් එක කයක් මේක කයක්. හරි අනිදසන කාය ගැන කියලා මේ. අනිදසන රූප ගැන හිත හිටියොත් අන්න ඒ වගේ වැඩ. එහෙම නෙමෙයි. හරිය මූල ධර්මයට එකඟ ගත්තොත් ඉතින් මේක ඇයි ඉතින් අපිට ඒ මට්ටමේ ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. අපිට එහෙම ප්‍රඥාවක් නැහැ කියලා වඩන්න බැහැ කියන්නේ නැහැ. නේ? පුළුවන් නේ වඩන්න. මෙන්න මේකේ අර කියපු ඔය මේ කියපු ඉස්සලා කියපු සූත්‍රෙත් එක්ක මෙන්න මේ සූත්‍රය අතිශය වැදගත් වෙනවා. දැන් මෙන්න මේ සූත්‍රය මම කියනවා. මේ කියපු බණ ටික හොඳට නැති දැන්. තව බණ කියන්න දෙයක් නැහැ ඉතින්. මේ සූත්‍රය ඇතුලේ. ඒ කියන්නේ මේ සූත්‍රේ නම මූලපරියාය සූත්‍රය. මුළු පරියායම ගොඩනගන මූල ටික කියනවා. හරි. මේක ඇතුලේ පෘථජ්ජනයාගේ ස්වභාවයක් කියනවා. මේක ඇතුලේ සීක උත්තමය ගැන විස්තරිත කියනවා. මේක ඇතුලේ රහතන් වහන්සේගේ විස්තරිත කියනවා. මේක ඇතුලේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැනත් කියනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන නම් දැනගත්තේ නැතුනට කමක් නැහැ. ඇයි? අපි සම්මා සම්බුදු නෙමෙයි. එහෙනම් ඒක කමක් නැහැ කියන එක විතර පැත්තකින් තියන්න. රහතන් වහන්සේ ගැන දැනගන්න තියෙනවා. ඒකත් යුක්ත පැත්තකින් කියන්න පුළුවන් රහත් නෙමෙයි නම්. දෙකක් තියෙනවා ඕන කරන. මොකද පෘථග්ජනිය ගැනයි, සීක උත්තමිය ටික ගැනයි. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගේ ඉඳන් අරියත් මාර්ගය දක්වා ඉන්න උත්තමිය ගැන ටිකකුත් කියනවා. විස්තරයක් කියනවා. පෘථග්ජනිය ගැන විස්තරයකුත් කියනවා. දැන් මම මේක කියනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? මම මේ සූත්‍රය කියනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ දෙකම මම කියනකොට බලන්න දෙකෙන් කොයි ගොඩේද ඉන්නේ කියලා. සාතිකය ගන්න. මේ කියව බලන්න හොඳට මේ සූත්‍රය. ඈ මම ඊට පස්සේ උදේ වෙනාට ඉස්සර කරලා දෙනවා. හැබැයි මෙන්න මේ කියනකොට හොඳට බලන්න. තමන් ඉන්නේ කොතනද කියලා හදවතට එකඟ. කර්ම සාක්ෂියට එකඟ. මොකද මට සාතික දෙන්න බෑ. ඕගොල්ලෝ බලන්න කොතන තමන් ඉන්නේ කියන්නේ. එහෙනම් මේක හොඳට අහගන්න. තමන් තමන්ව බලාගන්න. තමන් තමන්ව බලාගන්න තමන් සිහිබුද්ධියෙන් හැරගෙන අහගෙන ඉන්න වෙනවා. තමන් මගෙන් අහන්න එපා මම කොහෙද ඉන්නේ කියලා. <laughs> මේ කාලේ මගෙන් අහන්න එපා මේ ඒ කොටස කොතනද මං ඉන්නේ සර්. මගෙන් අහන්න මම කරන්නේ නැහැ. තමන් තමන්ව බලාගන්න. හරි. මා විසින් මේ භාග්‍යවතුන් වහන්සේ එක එක එක භාග්‍යවතුන් වහන්සේ උක්කටනාරුව සමීපේ වැඩවසනසේක භාගතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා පිළිවෙල නැසුව. මහණෙනි, තථාගතයන් වහන්සේ කියනවා, මහණෙනි, ඔබට සියලු සක්කාය ධර්මයට මූල කරන්නා දේශනා කරමි. සක්කාය ධර්මයට මූල කාරණා දේශනා කරමි එය අසව්. සක්කාය ධර්මයට මූල කාරණාටි කියනවා. එය මනාකොට මෙනෙහි කරව දේශනා කරන්නේ. මහණෙනි මේ ලෝකේ ආර්යයන් නොදක්නා වූ මුලින් කියන්නේ පුතක් ජන ගැන. මහණෙනි මේ ලෝකේ ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහිකුණු සත්පුරුෂ ධර්මයේ නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහිකුණු අසුතව පුතක් ජන තෙමේ. මෙන්න සුතත අසුතව පුතක් ජන කරන වැඩේ කියන හොඳට අහගන්න. පටවිය පටවිය වශයෙන් හඳුනයි. පුතක් ජන මොකක්ද බලන්නේ? පටවිය පටවිය වශයෙන්ම හඳුනයි. පටවිය පටවිය වශයෙන් හඳුනයි. පටවිය පටවිය වශයෙන් හඳුනගෙන මඤ්ඤණා කරයි. ඒ පටවිය මාගේ යයි ගනි. ඒ කවර හේින්දයත් ඔහු පටවිය පිළිබඳව පිරිසිඳ නොදන්නා හේිනි. ඔන්න ඒකට කිව්වා. මොකද? පටවිය පටවියසේ හඳුනයි. පටවිය පටවියසේ හඳින එය මඤ්ඤණා කරයි. මඤ්ඤණා කළා මොකද? ඇයි ආ මඤ්ඤණා කරන්නේ? පටවිය පිළිබඳව පිරිසිඳ දන්නේ නැති හින්දා. හරි. එහෙනම් තමයි බලාගෙන යන්නේ. ආපෝ ආපෝ වශයෙන් හඳුනයි. ආපෝ ආපෝ වශයෙන් හඳුන ආපෝ ආපෝ වශයෙන් හඳුනගෙන ආපා ආපෝයේ පිහිටීම වේ ආපේ බෑර වෙමේ ආපේ අභිනන්දනය කරයි ආපේ මඤ්ඤණා කරයි ඒයි ඔහු පිරිසිඳ නොදැනීම හේයි තේජෝ තේජෝ වශයෙන් හඳුනායි තේජෝ තේජෝ වශයෙන් හඳුනා මඤ්ඤණා කරයි අභිනන්දනය කරයි ඒ කවරෙහි ඉන්දියත් ඔහු පිරිසිඳ නොදන්නා බැවින්. ඉතින් අපි බලන්න තම තම බලන්න ආපෝ තේජෝ වායෝ කටි අරගෙන අභිනන්දන කරනවද මඤ්ඤණා මඤ්ඤා වැඩ කරනවා කියලා බලන්න. හරි ඒක තේරෙනවා අභිනන්දන කරනවා කියලා බලන්න. ඇයි කරනවා කරන්නේ? ඒකේ ප්‍රියතාවය සිඳින්න සිඳලා බලන්න දන්නේ නැති හින්දා කියලා කියනවා. ඊට වායෝ වායෝ වශයෙන් හඳුනායි වායෝ වායෝ වශයෙන් හඳුනා මඤ්ඤණා කරයි අභිනන්දනය කරයි ඒ කවරෙහි ඉන්දියත් වායෝ ඔහුගේ පිරිසිඳ නොදැනීමයි කියනවා. ඔන්න ඊළඟ එක. භූතේ භූතේ වශයෙන් හඳුනායි. එහෙනම් පුතත් ජනේ භූතය හඳුනනවද නැද්ද? ඈ හඳුනනවා. නඳුරු කුටි නමුති භූතේ භූතේ වශයෙන් මඟුලයි. අඳුරගෙන මොකෝ කරන්නේ? භූතේම මඤ්ඤණා කරයි, භූතේම අභිනන්දනය කරයි, භූතේම බැහැරණොයයි. ඒ පිරිසිඳ නොදන්නා බැවි. දෙවියන් දෙවියන් වශයෙන් හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හඳුනනවා. කවුද? පුදජණිය. අර දෙවියන් දෙවියන් වශයෙන් හඳුනයි. දෙවියන් මඤ්ඤණා කරයි. දෙවියන් මඤ්ඤණා කරනවා. දෙවියන් වම අභිනන්දනය කරයි. ඒ කවරේ හින්දයත් පිරිසිඳ නොදන්නා හේනේ. මාර්යා මාර්යා වශයෙන් හඳුනයි. පුදජණියත් මාර්යා වඳුනවලු. මාර්යා මාර්යා වශයෙන් හඳුනයි. මාර්යා මාර්යා වශයෙන් හඳුනගෙන මඤ්ඤණා කරයි. අභිනන්දනය කරයි. අපිත් අර මාරයි කියලා කිව්වෙ මොකෙන්ද? අභිනන්දනය කරාද නැද්ද? කරා. නේ. බණහන් ඉස්සලා කරා. දැන් බණ අහලත් ඒ විදිහම කරනවනම් බලන්න. අඩුවීමක් තියෙනවා ඒකත් බලන්න. ඊළඟට කියනවා බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හඳුනයි. බ්‍රහ්මයාගෙන් බැහැර වෙනවා බ්‍රහ්මයා මාගේ කරනවා බ්‍රහ්මයා අභිනන්දනය කරයි. ඒ ඒ පිරිසිඳ නොදැනීමයි කියන්නේ. ඊපස් ඊපස් කියනවා ආපසර බ්‍රහ්ම ලෝකේ ගැන ඉස්සර කරනවා. මෙතන යා ඉස්සර කරනවා ආපසර බ්‍රහ්ම ලෝකේ සුබනිකර බ්‍රහ්ම ලෝකේ වේහප්පර බ්‍රහ්ම ලෝකේ අභිභූත බ්‍රහ්ම ලෝකේ ආකාසඤ්ඤායතනෙ විඥානඤ්ඤායතනෙ ආකිඤ්ඤායතනෙ නේව සංඥා නා සංඥා. මේවත් පුතත් ජනෙ ගන්නවලු. කියලා අන්තිමට කියනවාද නේව සංඥා නා සංඥා කිය විස්තර කරන්න නේව සංඥා නා සංඥාම අඳුරයි නේව සංඥා නේව සංඥා නා සංඥා හැඳින නේව සංඥා නා සංඥාම මඤ්ඤණ තණ්හා මඤ්ඤණ කරයි අභිනන්දනය කරයි ඒයි ඔව් නේව සංඥා පිළිබඳව පිරිසිඳ නොදන්නා බැවින් ඊළඟට කියනවා රූපේ රූපේ වශයෙන් හඳුනයි රූපේ රූපේ වශයෙන් හඳුනන රූප රූපායතන වශයෙන් හැඳින එයා එයාත්යයි ගනි මඤ්ඤණ කරයි අභිනන්දනය කරයි පිරිසිඳ නොදැනීමයි ශබ්දේ ශබ්දේ වශයෙන් හඳුනයි ශබ්දේ ශබ්දේ වශයෙන් හඳුනගෙන මඤ්ඤණ කරයි අභිනන්දනය කරයි එමාගේයි ගනි අභිනන්දනය කවරේ හින්දා ශබ්දේ පිරිසිඳ නොදැනීමයි මුතේ දිට්ඨ සුත මුත විස්තර කරනවා. ඒ කියන්නේ ස්පර්ශය කණයි කයයි. මුතේ මුතේ වශයෙන් හඳුනගෙන මුතේම වංජනා කරනවා මුතේම අභිනන්දනය කරනවා ඒ කවරේ හින්දා පිරිසිඳ නොදන්නා හේයින්. විඥානේ විඥානේ විඥානේ විඤ්ඤතේ විඤ්ඤතේ වශයෙන් හඳුනා විඤ්ඤතේ විඤ්ඤතේ වශයෙන් හඳුනා මඤ්ඤණා කරයි අභිනන්දනය කරයි කවර හේඳියක්. මෙහෙම ඇවිල්ලා නානත් පංචස්කන්ධය විස්තර කරනවා. මෙන්න මෙතන තියෙනවා ඒකත්වය. වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ හතර ඒකත්ව වශයෙන් හඳුනායි. ඒ අතේයි ගනි හඳුනන ඒකත්වයේම අභිනන්දනය කරයි මඤ්ඤණා කරයි. අන්තිම මේක. පුරුතජන හිතන අන්තිම එක විස්තර කරනවා. බලන්න ඒක මොකද කියන්නේ කියලා. නිර්වාණය නිර්වාණය වශයෙන් හඳුනායි. ඈ? ඕ ඒක තමයි පුරුතජන හඳුනන නිර්වාණය. නිර්වාණය නිර්වාණය වශයෙන් හඳුනායි. නිර්වාණය නිර්වාණය වශයෙන් හැඳින නිර්වාණය හඟයි නිර්වාණය බෑර හඟයි නිර්වාණය මාගේ යයි ගනි නිර්වාණය අභිනන්දනය කරයි නිර්වාණය මඤ්ඤණා කරයි. ඒයි පිරිසිදු නොදැනීමයි. ඔන්න පුතජනය කියලා කියන කිලි ඔය තේජන උදාහරණ. ඕරැණි තම තෝරගන්න ඕනේ මොකද කියලා. ඔන්න ඊළඟට ඒක. එතන අසුත පුතජනය වශයෙන් දෙසු ප්‍රථම භාගය ඉවරයි. දැන් කියනවා ඉතුරු ටික. මහණෙනි සේක වූ නොපැමිණි අරිහත් තත්වයේ ඇති යම් මහණෙක් නිරුත්තර වූ අරහත් භවයේ පතමින් වෙසේද. හේතම පටවිය පටවිය වශයෙන් හඳුනයි. දැන් කියන්නේ සේක උත්තරම ගැන. සෝවන් මාර්ගය සෝවන් ඵලය සෝදාගාම සෝවන් ඵලය අනාගාම මාර්ගය අනාගාම ඵලය අරියත් මාර්ගය. අරහත් බව පතින් වෙන හේත මේ පටවිය පටවිය වශයෙන් ගනි පටවිය පටවිය වශයෙන් මනවින් දැන මඤ්ඤණා නැත්තේ නමුදු මඤ්ඤණා නැත්තේත් නොවේ කීපේ තේරෙනවද? මඤ්ඤණා නැතේ නමුදු මඤ්ඤණා නැතේත් ඔය. මඤ්ඤණා නැති ටිකකුත් තියෙනවා. මඤ්ඤණා තියෙන ටිකකුත් තියෙනවා. හොඳට තෝරගන්න මේ මේ සූත්‍රය අතිශය වැදගත් කිව්වේ ඒකයි. මඤ්ඤණා නොකරන ටිකකුත් තියෙනවා. මඤ්ඤණා කරන ටිකකුත් තියෙනවා. දැන් අපි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට සතර අපාගත වෙන මඤ්ඤණා වැඩ තියෙනවද? ඒවා අභිනන්දනය කරනවද? කරන්නේ නැහැ. හැබැයි මනුස්ස, දේව, බ්‍රහ්මතල වලට මඤ්ඤණා වැඩ කරනවද නැද්ද? තාම යන්නේ නැහැ. සතර අපාගත විතරයි දහස්. ඒතර වස්තුකාම ප්‍රහීන කරගත්ත සකුදාගාමී උත්මයට වස්තුකාම පිළිබඳව මඤ්ඤණාවක් තියෙනවද? නෑ. ඒවා අපි හන්දනේ ගන්නවත් නෑ. හැබැයි නැද්ද? තියෙන මොනවද? ක්ලේශකාම පිළිබඳව. අනාගාමී ඵලයේ ඉන්න උත්මයට ක්ලේශකාම පිළිබඳව මඤ්ඤණා නෑ. හැබැයි තව ටික තියෙන ටික තියෙන මොනවද? රූපරාග රූපරාග මාන උද්දච්ච විද්‍යාව. එහෙනම් මඤ්ඤණා නැත්තේ නමුදු නැත්තේත් නෙවෙයි. අර ඉස්සලා සූත්‍රෙත් එක ගන්න මේ යන්නේ හොඳේ. නැත්තේ නමුදු. ඇයි මෙහෙම වෙන්නේ කියලා කියනවා. ඒක වැදගත්. මඤ්ඤණා නැත්තේත් නෙවෙයි. නැත්තේද නමුදු නෙවෙයි. අභිනන්දනය නොකරන්නේ නමුදු අභිනන්දනය නොකරන්නේත් නෙවෙයි. ඒ කවර හේන්දියත් ඔහු විසින් පිරිසිඳ දත යුතුයයි කියනවා. මුලින් කිව්ව මොකක්ද? පිරිසිඳ නොදැනීමයි කියමු. මුලට කිව්වේ. මුලට කියකුවා පිරිසිඳ නොදැනීමයි කියමු. පුරුතඥයාට. සේක උත්තමයට කියන මොකද්ද? පිරිසිඳ දත යුතුයයි කියමු. ඇයි තාම පිරිසිඳ දැනගෙන ඉවර නැහැ? එහෙනම් තව දැනගන්න ඕන ටිකක් තියෙනවද? තව පිරිසිඳ දකින්න ඕන ටිකක් තියෙනවා. හැබැයි යම් ප්‍රමාණයක් දැකලා ඇති. පුරුතඥයා. පිරිසිඳ දැකලාම නැහැ. හරි. හැබැයි නිවන් දන්නවා. නේව සංඥා දන්නවා, අවිඥා දන්නවා, විඥාන දන්නවා, දන්නවා ඔක්කොම දන්නවා. හැබැයි පිරිසිඳ දැකලා නැහැ. හරි. ඊළඟට ඉතින් මේකේ ඉතුරු ටික ඉතින් ඩොට් තියෙන්නේ. හේතුලයි දන්නවා. ඊළඟට කියන අර වගේම ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන හොම හොම හොම විස්තර කරගෙන ගිහලා අන්තිමටම කියනවා. සේක උත්තමය මොකද කරන්නේ? නිර්වාණය නිර්වාණය වශයෙන් හඳුනයි. නිර්වාණය නිර්වාණය වශයෙන් හඳින මඤ්ඤණාද නැත්තේත් නොවේ මඤ්ඤණා විඥානේ විඥානේ වශයෙන් හඳින මඤ්ඤණා නැත්තේත් නොවේ මඤ්ඤණා නැත්තේ නමුත් වේ අර වගේම කියනවා ඒ ඇයි ඔහු අභිනන්දනය නොකරන්නේද වේ ඒ කවරේ ඉඳලා ඔහු දෘෂ්ටි නිර්වාණය පිරිසිදු දත යුතුයයි කියන්නේ පිරිසිදු දැනගන්න ඕනේ නේ එහෙනම් තමයි බලන්න අර අර එකේම ඔක්කොම විස්තර කිව්වේ මේක ඉතුරු ටිකත් අර වගේම එකින් එකකින් විස්තර කරන්නේ ඊළඟට සීක උත්තරය ගැන කියලා ඉවරයි. ඊළඟ රහතන් වහන්සේ ගැන කියනවා. මහණෙනි යම් මේ මහණෙක් රහත් වේද, ගෙව්වා ශ්‍රවයතේද, බඹසරයත්තේද, සිව්මස සිව්මග කිසියත්තේද, බහතේ වූ කෙලස් බරයත්තේද, පැමිණි අරහත් ඵලයේ ගෙවුණු භවචක්‍ර භවබන්ධන ඇත්තේ නැත්තේ මෙවින් මිදුනේ වේද, හෙත මේ පටවිය පටවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනි. මොන රහතන් වහන්සේ විස්තරයි. පටවිය පටවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනි. පටවිය පටවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැන පටවිය මඤ්ඤණා නොකරයි, අභිනන්දනය නොකරයි, ඒ කවර හේන්දයත් ඔහු විසින් පිරිසිඳ දන්නාලදයයි කියමු. පිරිසිඳ දැනගෙන ඉවරයි. එහෙනම් පුතඥයෝ පිරිසිඳ දන්නේම නැහැ. සීක උත්තුමේ පිරිසිඳ දකිමින් ඉන්නවා රහතන් වහන්සේ පිරිසිඳ දැනගෙන හමාර. මතකද මම පළවෙනි දවසේ ධම්මචක්කවත්තන සූත්‍රය විස්තර කරනකොට කිව්වා පරිඤ්ඤයන්ති කියලා වචනය. දුක පිරිසිඳ දැනගත යුතුයි. දුක පිරිසිඳ දැනගනිමින් ඉන්නවා. දුක පිරිසිඳ දැනගෙන හමාරයි. කියලා අර උභය අනුශේධම් මේ කතාව කිව්ව මතක නේද? ඒක තමයි කියන්නේ. නේ. දැන් අපි බලන්න ඕනේ. ඔන්න රහතන් වහන්සේ ගැන කියනවා. මේ විස්තරේම මේ විදිහට කියනවා ඊළඟට මොකද කියන්නේ? ඊළඟ මේ මෙති ආපෝතේජ වායපට කියන ඔක්කොම ටික අරගෙන කියනවා මඤ්ඤණා නොකරන්නේද? ඒ කියන්නේ රාතනාස ගැන කියනවා මඤ්ඤණා නොකරයි, අභිනන්දනය නොකරයි, ඒ කවර හේන්දියත්, නිර්වාණය අභිනන්දනය නොකරයි, ඒ කවර හේන්දියත්, රාගක්ෂය වීමෙන් වූ විතරාගී වූ හේනි. ඊළඟට කියනවා දේශක් වේවි විත දෝෂී වූ හේිනි. ඊළඟට මෝහක් වේවි විත මෝහී වූ බැවිනි. ඒ උත්මයා රාතන් වහන්සේ කියලා විස්තර කරනවා. මේ විස්තරේ මේ විදිහට විස්තර කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ කියන්නේ මේක ප්‍රහීන කරපු මේ මේ විදිහට විස්තර කරනවා රාතන් මේ තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ ඒ උත්ම දෙන්නකම ප්‍රහීන කරපු කෙලෙස් ප්‍රමාණය ගත්තම සංයෝජන ධර්ම 10ම විතර තියෙන ඉඳා එකම ප්‍රමාණයන සංයෝජන ධර්ම විතර තියෙන ඒකෙන් සමානයි ඥාණයෙන් උත්තරීතරයි. තථාගතයන් වහන්සේ හැබැයි ප්‍රහීන කරපු ක්‍රමය ක්‍රමේ එකයි. ඔන්න ඔච්චර මුල කලිය සියලු මුල කලිය කියලා කරනවා. හැබැයි මුල ඔක්කොම විස්තරේ තියෙනවා. දැන් අපි බලන්න මොකද්ද? අපි බලන ටිකක් අහලා ඔක්කොමත් අහලා අනිච්චත් තේරෙනවා. දුක්ඛත් තේරෙනවා. අනාත්තත් තේරෙනවා. හැබැයි සූපුරුදු මඤ්ඤණා වැඩේ එහෙමම කරනවා නම් සූපුරු අභිනන්දනයේ වැඩේ එහෙමම කරනවා නම් කොහෙද ඉන්නේ? එතන බලන්න. ඊළඟට බලන්න අනිත්‍යත් අහගත්තා. ඒකත් තේරෙනවා. මේ හදන දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. පටිච්චසමුප්පන්න දුක්ඛ කරගන්න බවක් තේරෙනවා. මෙන්න මේ ටික තෝරගෙන මඤ්ඤණා නොකරන ටිකකුත් තියෙනවා. හැබැයි මඤ්ඤණා කරන ටිකකුත් තියෙනවා. මිරිඟුවේ වතුර නැති බවක් දන්නවා. නොයන ටිකකුත් තියෙනවා. හැබැයි තාම වතුර හොයන ටිකකුත් තියෙනවා. ඒ මිරිඟුවේ වතුර හොයන මඤ්ඤණාවක්. හැබැයි හොයන ටිකකුත් තියෙනවා. හොයන්නේ නැති ටිකකුත් තියෙනවා. මෙන්න මෙහෙම බලන්න. ඔය දෙක තමයි ගොඩක් බලන්න තියෙන්නේ. අනිත් එක ඉතින් හරි හරි. ඒක ඉතින් ඉවරයි ඉවරයි. ඔන්න ඒකෙන් හොඳට තෝරගන්න මොනවද තම තමා අභිනන්දනය කරන්නේ මොනවද මඤ්ඤණා කරන්නේ නේ අපි අනිත් මිනිසුන්ට මඤ්ඤණා මඤ්ඤණා මඤ්ඤණා කිව්වට ඔක්කොම මඤ්ඤණා තමයි <laughs> අනිත් උන්ට මඤ්ඤණා කිව්වට අපි ඉතින් ඒ තාම හරියක් නැත්තම් මඤ්ඤණා ගොඩේම තමයි ඉතින් හැබැයි අර පූර්ණ මඤ්ඤණා ගොඩේම වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් ඒක මෙතන හැම වෙලාවෙම කතා කරනවා කියන්නේ ඉවර නැත්තම් මඤ්ඤණා ඒක ඉවර නැත්තම් මඤ්ඤණා අපි මේ මොකක් හරි අවබෝධ කරගත්තයි කියලා අපිට උදම් වෙන දෙයක් තියෙනවා නේ නේ මොකක් හරි අවබෝධ වුණොත් හොඳයි හොඳයි වුණා කියලා උදැච්ච කතාගෙන වැඩකුත් නැහැ තියෙන්නේ තමන් මඤ්ඤණාව දුරු කරගත්ත ක්‍රමයක් තියෙනවනම් අන්න ඒක මේ සද්ධාවේ කාට හරි තව කෙනෙකුට කියලා දෙන්න ඌත් ඉන්නේ මඤ්ඤණාව කියනවා. හැබැයි ඔයා ඔබ ඒක කියලා දෙන්න කියලා තමන් මඤ්ඤණ කරගන්න එපා. දෙහිම තව ප්‍රශ්න. නේ. එහෙනම් මේක හරි පරිස්සමෙන් කියලා දෙන්න ගන්න ටික තේරිච්ච ටික කියලා දෙන්න එතකොට මේක තව තවත් එයාට තේරෙන්න ගන්න. මොනේ මුල පරිය සූත්‍රය හොඳ. ඔච්චරයි සූත්‍රය තියෙන්නේ. මේක ඊළඟ සූත්‍රයක් කරනවා. මම ඒක සූත්‍රය ගොඩක් ඉගෙන ගන්නවා. ඊළඟ සූත්‍රය සබ්බාස සූත්‍රය. සබ්බාස සූත්‍රය කරන්න අනිවාර්යයෙන්ම උදේ විඥානෙ විස්තර කරලා දීලා ඉවර වෙන්න ඕනේ. එතනින් උදේ විඥානෙ විස්තර කරලා පස්සේ ඔයා තියෙන්නේ. ඔයාලා මේක මේ මේක කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් සූත්‍ර තව 25 කරන් කිව්වත් කියන්නේ වෙන්නේ හතරනාසය කරන විතරනේ. රූප ශබ්ද ගන්ධ රසයි අනේ ඔන්නෝකත් එක්ක කරන මඤ්ඤා වැඩි ගන්න අපි කතා කරන්න තියෙන්නේ. නේ අභිනන්දනය කරනවා වැඩි ටික කොයි වෙලාවයි දැක්කත් ඔක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලගින විතර කතා කරන්නේ තියෙන්නේ එහෙනම් මූල ධර්ම ටික දැනගත්තා පස්සේ ඉතුරු ටික තව තව තව බලන්න මේ මේ සූත්‍ර ඔයගොල්ලෝ කියවන කියනකොට හොඳ තේරෙයි මේ මේවා තේරෙන්නේ නැති එකක් නෙමෙයි දැන් මේ කියපු දේ තේරුණා ඉතින් මේක තේ සමහරට තියෙන පුළුවන් තේරෙන්නේ නැහැ ඒ ටික ඔක්කොම නැක තේරෙන්නේ බලන්න මොකද මේ කියන්නේ කියලා අරගෙන කියනකොට තමයි තේරෙයි මොනවද මේ මේවා තියෙන්නේ කියලා මේ මොකක් නිවන් දකින්න එකක් මේක තියෙන්නේ වෙන එකක් නෙමෙයි ඒ හින්දා එහෙනම් අපි තේ එකක් විලාවිලා ඉතුරු ටික සාකච්ඡා කරමු